මේ මහා බය සංසාරයෙන් ගොඩ වෙන්නට අවශ්‍ය ප්‍රඥාව අවබෝධය ප්‍රඥාව අවදි කරවන්නට ඔබ වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කර ගැනීමට අවස්ථාවක් ලබා දීමටයි මම උත්සාහ ගත්තේ. ඒ අනුව අපේ දායක දායකයන් ඉතාම පිංවන්තයි. ඒට හේතුව තමයි මෙවැනි උත්තම වූ ස්වාමින්ද්‍රයන් වහන්සේ නමකගෙන් ධර්මයේ ශ්‍රවණය කරගන්න සජීවීව ලැබීමත් ඒ වගේම මෙම කාලයේ බිහි වූ ඊතා වාසනාවන්ත පින්වන්ත විනයදර ධර්මදර ප්‍රඥාවන්ත ස්වාමින් වහන්සේ නමක් දැක බලා ගැනීමේ වාසනාව ඔබට උදා කර ලැබීමත් එක්තරා පුණ්‍යවන්ත බාධක කටයුත්තක්. ඒ වගේම මම මේ මොහොතේදී ස්තුතියන්ත වෙනවා සම්පත් පුතා ඒ පුතාටන් ඒ වගේම ඒ සනත් පුතායි ඇතුළු ලේකම් මහත්මයාත් ඒ වගේම විද්‍යුත් කටයුතු වලට පැමිණෙන මහත්මයාටත් අන් අයටත් ස්තුතිවන්ත වෙනවා. අප වෙනුවෙන් මේ විහාරස්ථානට පැමිණලා ඒ අවශ්‍ය කටයුතු සියල්ල ඉටු කර දීම සම්බන්ධයෙන්. ඒ වගේම මගේ ඒ මෙම ධර්මයයි ඔබයි නිර්මාතෘ නායක ස්වාමීන් වහන්සේට මා ගෞරවපූර්වක වැඳ නමස්කාර ආරාධනා කරනවා. ඔබ වහන්සේට අපේ මේ දායක දායිකාවන් වෙනුවෙන් ධර්මයේ දේශනා කර ඒ ඇත්තන්ට දහම් කරුණු පිටක් පූජා කොට ඒ ඇත්තන්ගේ සංසාර ගමනට අවශ්‍ය නිවන් මගම ඒකායන පරමාර්ථයේ නිවනයි කියන එක අවබෝධ කරගන්නට ඒ ඇයට ධර්ම ඥානය පහළ වේවා ඔබ වහන්සේද ඒ ධර්ම ඥානයෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් අවලෝකමත් වූ ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාවන් ඉලසම ඉෂ්ට වෙමින් අපටද නිවන් මඟ පලත් කරගෙන මේ ධර්මයේ හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියන්න ඒ වගේම මම ඉතිපතනාරාම දායක සභාවත් දහම් පාසලත් කුලගණ සමිතියත් මේ ගමේ තියෙනා වූ ශ්‍රීපති මරණාධාර අන්‍යෝන්‍යතාව සංගමේ සියලුම දෙනාගේ ස්තුතියත් ඒ වගේම මේ පැමිණි කණ්ඩායමට මා මේ වෙලාවේ පුද කරන අතර අනුශාසනාවක් වශයෙන් නොව ස්වාමීන් වහන්සේ පිළිගැනීමක් වශයෙන් මෙසේ දැහැත් පූජා කොට ඒ දායක සභාවේ ප්‍රධාන දායක මහත්මයා දැහැත් පූජා කොට පිළිගත්තා ඒ ආරාධනාවෙන් අපේ ස්වාමීන් වහන්සේට ධර්මයේ දේශනා කරන ලෙසට මා නැවත දෙවනුවටත් වැඳ පාද නමස්කාර කර වැඳ පුදා ඉල්ලා සිටින අවසරය අපේ හාමුදුරනේ හොඳයි. පින්වත් පිරිස සාදුනාදයක් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීම සඳහා සේලම දෙනා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි දුතියංපි ධම්මං සරණං ගච්ඡාමි දතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ටාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නමෝ Namo නැත්තං නරාසභං ඒ අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි මහයිලු පල්ලම සිරික්කුලම ශ්‍රී ඉසිපතනා රාමාධිපති අතිපූජ්‍ය මොරගහයට සංඝරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අද මේ ස්ථානයට වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම අද මේ ස්ථානයට වැඩමවා වදාළ සින්මෑලියන් වහන්සේලාගෙන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති බොහෝ පිරිසක් මේ ලෝක ධාතු වල වාසය කරනවා. එම නිසා දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න ඕනි. ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා සිටිනවා නම් විෂ්ණු කතරගම සමන්පත්තිනි දැඩි මුණ්ඩ අයිය නායක ආදී වශයෙන් තමන්ට පිපතක් කරදරයක් හිංසාවක් වෙච්ච වෙලාවට පිහිටක් ආධාරයක් සමසා ගත්තා වූ ඒ දේව මණ්ඩලයන් සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන්හි පීටන්න කියලා හිතාගෙන. ඒ වගේම පිංගතුනි තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට ඉදිච්ච සියලුම ඥාතිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ පිරිස් දැක බලාගෙන හිත පහදවාගෙන යම්කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවනම් එයින් අත මිදලා සුගත මුදිත වෙන්න කියලා හිතාගෙන මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීලුම දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න එවෙදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ ධම්මස්සවන කාලෝ හොඳයි පින්වතුනි. සේලම දෙනා මොහොතක් අදිස්ථාන කරන්න. අනාදිමත් සංසාරක ඉඳලා එන ගමනේදී අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා අසත්පුරුෂ ගති පැවතුම් පුරුදු කරගෙන රාග ద్వේෂ මෝහයන්ගෙන් බරිත වෙලා ඉන්න වෙලාවේදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාව උත්තම ආර්යයන් වහන්සේලාව අඳුන ගන්නට බැරුව ඒ උත්තමයන් වහන්සේලාට හිඟි හිංසාවක් කළා නම් නින්දාවක් උපහාසයක් අපහාසයක් කළා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටින සේක්වා කියලා හිතාගෙන ඒ උත්තමයන් වහන්සේලා කමා කර සිටින්න පළමු කොට ඒ වගේම පින්වතුනි අදිෂ්ඨාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් මේ දහම් අවබෝධය ලබා ගන්නවා දහසක් නයින් ප්‍රතිමන්විත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා මහා අදිස්ථානයක් හිතේ ඇති කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න සියලුම දෙනා. හොඳයි පින්වතුනි පින්වතුනි දැන් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්න පුංචි ඉල්ලීම් කිහිපයක් තියෙනවා ඔබගෙන් කරන්න. ඒ තමයි ඔබ ගාව සෙලියුල දුරකථන අරහිමේ තියෙනවනම් පොඩ්ඩක් මේ දේවල් විසන්දි කරගන්න. නැත්තම් තව ටික වෙලාවකින් ඔබ නාද වෙලා අනිත් අයගේ දහම් සමාධියට විශාල බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් දේශනාව පටන් ගත්තට පස්සේ දේශනාව ශ්‍රවණය කරන පිරිස් දේශනාව ශ්‍රවණය කරනෝනේ මෙතන ඉඳගෙන. එහෙට මෙහෙට ඇමරි ඇමරි කැරකි කැරකි යන්න ඕනේ පිරිස් ඉන්නවනම් පොඩ්ඩක් අර බනමඩුව පැත්තෙන් ඉඳගෙන ඈතින් ඇහෙන ධර්මයේ ශ්‍රවණය කළා නම් හරි. මොකද හේතුව දහම් සමාධියකට සංවැදින සද්ධර්මයේ දේශනා කරනකොට පින්වතුනි ඔබට ඌමනාවට තමයි ධහම නැගෙන්නේ. ඔබගේ ඌමනා මට්ටමට තමයි ධහම දේශනා වෙන්නේ. එතකොට ඒක ග්‍රහණය කරගන්න අවශ්‍ය පිරිසක් මෙතන නැත්තම් පින්වතුනි සද්ධර්මයේ දේශනා වෙන්නේ නැහැ. ඒක නිසා බොහෝම ඌමනාවෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන පිරිස් අදිෂ්ඨාන කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරමු. මොකද පින්වතුනි තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියන දේ ගොඩාක් පිරිස් වලට අඳුන ගන්න බෑ. ධර්මයේ අඳුන ගන්න බැරි වුණාම මේ ධර්මයෙන් කෙරෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න බෑ ගොඩාක් පිරිස් වලට. ඒක පින්වතුනි දුප්පත්ද පෝසත්ද ගිහිද පැවිදිද ඔය කිසි දෙයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ මොකටද පාවිච්චි කරන්නේ මොකක් උදෙසාද උන්වහන්සේ මේ ධර්ම දේශනා කළේ කියන එක පින්වතුනි අවබෝධ කරගන්න බැරි ගොඩාක් පිරිස ඉන්නවා. මිනිස්සුන්ගේ හිතේ තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ පන්සලක් හදාගෙන පන්සලට ඇවිදලා බුදුන් ගඳ වැඳ ඉන්න කියලා. ඒක නිසා මිනිස්සු මොකද කරලා තියෙන්නේ පිංගුතුනි අද ධර්මයේ කියන එක පැත්තකට දාලා වන්දනා ගාථා කීපයක් හදාගෙන ඉවරලා පිංගුතුනි තථාගතයන් වහන්සේ වන්දනා කරනෝ තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ වන්දනා කරනෝ තථාගතයන් වහන්සේගේ ඒ උද්දේශික පාරිභෝගික ආදි වශයෙන් ඒ තියෙන දේ ඒ උත්තම తත්වයේ ඒ උත්මේ අවස්ථා සඳහා පුද පූජා පවත්වමින් ඉන්නවා. නමුත් පින්වතුනි මේ ධර්මයට කරන පූජාව කියන එක කිසිම කෙනෙක් අතින් සිද්ධ වෙන්නේ නැති මට්ටමක් තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නේ පින්වතුනි පසේ බුදුන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වුණා වගේ වැඩක්. මිනිසුන්ට තේරුම් ගන්න දෙයක් තියෙනවා පින්වතුනි තථාගතයන් වහන්සේ නමක් සහ පසේ බුදුන් වහන්සේ නමක් අතර තියෙන වෙනස. සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්නත් පුළුවන්. ඒ වගේම පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා වුණත් වන්දනා කරන්න පුළුවන්. එහෙනම් බුද්ධ ශාසනයක් තියෙන්නේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න නම් බුද්ධ ශාසනයක් තියෙන්නේ බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච බෝධීන් වහන්සේ වන්දනා කරන්න නම් එහෙනම් පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ වැඩ වාසය කළාම හොඳටම ඇති. නමුත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මොකටද කියන එක තමයි අපි තේරුම් ගන්න තියෙන හැම කෙනෙක්. පින්විතනි ඔබට මේ මේ தත්ත්වයේ හරියාකාරව අවබෝධ වුණොත් පින්විතනි ඔබ මේ පන්සලෙන් හෙල්ලෙන්නේ ඔබ ඔය ගිහි ඇඳුම් ගලවලා දාලා පැවිදි වෙනවා. පැවිදිලා වනාන්තර හොයාගෙන ගිහිල්ලා පින්විතනි මහ වෙහසක් දරනවා මේ බබගමනින් ගොඩට එන්න. මේ අවිද්‍යාව නිසා ඔබට කිසිම වැටහීමක් නැතුව ඔබ ජීවත් වෙන්නේ. අවිද්‍යාව නිසා පින්විතනි මේ ලෝකයේ තියෙන යථාර්ථය පේන්නේ නැහැ. ලෝකයේ තියෙන යථාර්ථය යම් දවසක බඳුනගත්තා නම් පිංගුතුනි එකම එක බින්දු මාත්‍රිය අවස්ථාවක්වත් ඔබ කාලය කැප කරන්නේ නැහැ පිංගුතුනි මේ ගිහි ජීවිතයක් හෝ ඒ වැඩකට නැති ජීවිතයක් ගත කරන්නේ. එහෙම කරන්න හේතුව තමයි මේ සද්ධර්මයේ කියන එක අවබෝධ නොවීම. යමෙකුට මේ සද්ධර්මයේ අවබෝධ වුණා නම් පිංගුතුනි තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරන්න උත්සාහ කරපු දේ, උන්වහන්සේ දේශනා කරපු දේ මිනිසුන්ට අවබෝධ කරවන්න උත්සාහ කරපු දේ ඔබට යම් මොහතක අවබෝධ වුණා නම් පින්වතුනි ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා වගේ ශනිකව අතහැරිලා යනවා. මහා රජවරු සිටවරු පින්වතුනි තමන්ට තිබිච්ච ධන දාන්නේ සියල්ල එක ශණයෙන් අතහැරලා දැම්මා. මේ කාලෙත් ඉන්නවා පින්වතුනි තමන්ට තිබිච්ච ධන දාන්නේ සියල්ල එක ශණයෙන් අතහැරලා දාලා මේ උත්තරීතර පෞරුජාවටපත් වෙන පිරිස්. මේ හැම දෙයකටම හේතුව එකම එක දෙයක්. ඒ හේතුව තමයි පින්වතුනි මේ සද්ධර්මයේ අවබෝධය. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරපු මේ සද්ධර්මයක බිඳු මාත්‍රයක් අවබෝධ කරගත්තා නම් ආන්නේ අවබෝධය තුල පින්වතුනි අපිට පේනවා අපි මේ ආපු ගමන් මඟ මොකද්ද කියලා. අපිට පේනවා අපි මේ ගමන් මගෙන් පස්සේ යන්නේ කොහෙටද කියලා. ඒ වගේම පින්වතුනි මේ ජීවත් වෙන අත්භවයේදී අපි මේ මොකද්ද කරන්න කියන එක ගැන මහ වැටහීමක් එනවා පින්වතුනි සද්ධර්මයේ තේරුම් ගන්න තේරුම් ගන්න. සද්ධර්මයේ මුලින්ම අහන කෙනා වගේ නෙමෙයි පිඟුතුනේ තව කාලයකට පස්සේ සද්ධර්මයේ අහලා අහලා අහලා යම් අවබෝධයකටපත් වෙනකොට තව තේරුම් වැඩි වෙනවා. ඔය ආදී වශයෙන් පිඟුතුනේ තේරුම වැඩි වෙමි වැඩි වෙමි යනකොට යම් අවස්ථාවක් එනවා ඔබට තවදුරටත් මේ ගිහි ජීවිත ගත කරන්න බැරි. අනේ මේ මොන අපරාධයක්ද අපි මේ කරගන්නේ කියලා. ඔබ හිතාගෙන ඉන්නේ පිඟුතුනේ මැරෙනවා කියලා කියන එක මහා ලේසි පහසු වැඩක් කියලා. ඔබගේ ඥාතිවරු ඕනේ තරම් මැරිලා ඇති. ඔබගේ අම්මා තාත්තා ඕනේ තරම් මැරිලා ඇති. ඒ මිය යාම තුල පින්වතනි ඔබ හැමතිස්සෙම අඬන්නේ. ඔබගේ අම්මා මිය දුනහම තාත්තා මිය දුනහම පින්වතනි ඔබ අඬන්නේ හරි ආත්මార్థකාමී විදිහට. ඔබගේ නංගි මල්ලි කවුරු නැන්දා මාමා මිය දුනාට පස්සේ ඔබ අඬනවා මහා ආත්මార్థකාමී විදිහට. ඔබ අඬන්නේ දැන් අපිව බලාගන්නේ කවුද කියලා. දැන් අපිට කන්න ටික උයලා දෙන්නේ කවුද? වැඩ ඇවිල්ලා එනකොට මාව බලන්නේ ඉන්නේ කවුද? ඔහොම කීකේ තමයි පිටුදෙනි බෙරිහන්දිදී යඬන්නේ. පුදුම ආත්මార్థකාමී ස්වභාවයක්. පිටුදෙනි Tamanට නැති වෙච්ච දේ ගැන කියලා නේද අඬන්නේ ඔය. ඔය මැරිච්ච කාට නැති වෙච්ච දේ ගැන කියලා අඬන්නේ නැහැ නේද කවුරුත්. පිටුදෙනි ලේසි පහසු දෙයක් නෙමෙයි ඔය කය අත කය අතහැරිච්ච ගමන් පිටුදෙනි අමු අසුචි කරන පෙරේතෙක් බවට පත් වෙන්න නියමිත. තිරිසන් යෝනියට යන්න නියමිත. බුදු කෙනෙක් ලෝකෙට පහළ නොවුණා නම් පිටුදෙනි අපි තුඩ පැන පැන ඉන්නව අදටත්. හේන කුඹුරක් වගා කරගෙන නැත්නම් ගාමන්ට් එක හරි කොහේ හරි එහෙම නැත්නම් මේ කොහේ හරි ලොකු තැනක ඉස්කෝලේක හරි උගන්වගෙන ඔය මොනවා හරි කරගෙන පිංගුතුනි අපිත් ඉන්නවා තථාගතයන් වහන්සේ නමකගේ සද්ධර්මයේ වැහුණා නම් පිංගුතුනි අපි හැමෝටමත් ওই හුලන් ටික තමයි කන්න වෙන්නේ. නමුත් මේ සද්ධර්මයේ අවදි වෙන නිසා තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිංගුතුනි ලෝකෙට ප්‍රචාරය වෙන නිසා අපිට දැනගන්න පුළුවන් වෙනවා උන්වහන්සේ ලෝකෙට දේශනා කරපු දේ. පිංගුතුනි තථාගතයන් වහන්සේ නමක් කියලා කියන්නේ සද්ධර්මයේම නෙමෙයිද? තථාගත ස්වභාවය කියලා කියන්නේ පිටුදින මේ සද්ධර්මයට. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේයි තථාගතයන් වහන්සේ අතර තියෙන වෙනස මොකද්ද? මට දෙන්න උත්තර. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේයි තථාගතයන් වහන්සේ අතර තියෙන වෙනස මොකද්ද? උන්වහන්සේලාගේ දේ උන්වහන්සේ දෙන මතර තියෙන වෙනස තමයි පිටුදින සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ නොදැනගෙන හිටපු සීලොම ධර්ම කාරණා ටික තථාගතයන් වහන්සේ දැනගත්තා. එහෙනම් උත්තම තථාගතත්වය කියලා කියන්නේ පිටුදුනි මේ සද්ධර්මයේ නේද? එහෙනම් උන්වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ වහලා දැම්මනම් වැහිලා ගියා න ะ. ආ එතනින් එහාට පිටුදුනි මේ තථාගතයන් වහන්සේ නමක් කියන ස්වභාවය මේ ලෝකේ පවතිනවද? එහෙනම් උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පිටුදුනි හැඟවිලා ගියා නම් එහෙම නැත්නම් ඒ ධර්මයක බින්දු මාත්‍රයක්වත් ඔබ ශ්‍රවණය කරන්නේ නැත්නම් ඔබගේ තියෙන බෞද්ධත්වයෙන් ඇති ඵලය මොකක්ද? බෝධිසත්ව වන්දනාවක් කරනවා වගේ ශාරීරික වන්දනාවක් නෙවෙයි කරන්නේ. එහෙම වුණොත් එහෙම. උන්වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ පිංගුතුනි පුළුවන් තරම් ඔබ හාරහාර අවසල ගන්න එළියට. ඒ හාරහාර අවසල ගන්නකොට තමයි පිංගුතුනි අපිට වැටහෙන්නේ මේ වගේ දේවල් මේ ලෝකේ තියෙනවා කියලා. මොකද අපිට විශේෂ ගෝචර නොවන ගොඩාක් දේවල් තථාගතයන් වහන්සේ නමකට ගෝචර වෙනවා. දැන් අපි අද දන්න දෙයක් තියෙනව නේද? මෙතන ඉන්න තරුණ පිරිසෙම ඉගෙන ගත්ත පිරිස ඉන්නවනම් ඒ හැම කෙනාම දන්නවා පිළිගන්නද විස බීජ කියලා જાතියක් තියෙනව නේද? මේ ලෝකේ. සූත්‍ර ජීවියෝ කියලා කොටසක් පින්වතුනි දැන් ලෝකේ ඉන්නව නේද? එතන සූත්‍ර ජීවියෝ කියන කොටස දැන්ද ඉන්න පින්වතුනි මේට අවුරුදු 500කට එහා හිටියේ නැද්ද සූත්‍ර ජීවි? නැත්නම් අවුරුදු 30 40කට එහා හිටියේ නැද්ද සූත්‍ර ජීවි? අවුරුදු 100කට එහා සූත්‍ර ජීවින් හිටියේ නැද්ද? හිටියා. හැබැයි කවුරුත් දැනන් හිටියේ නෑ නේද හිටියා කියලා. විද්‍යාඥයෝ සුත්‍ර ජීවීන් හොයාගත්තට පස්සේ නේද පින්වතුනි අපි දැනගන්න පටන් ගත්ත සුත්‍ර ජීවීන් කියලා කොටසක් ඉන්නවා කියලා. හැබැයි ඊට කලින් පින්වතුනි ওই සුත්‍ර ජීවීන් අසුරු කරපු පිරිස් සුත්‍ර ජීවීන් නිසා මියදුනා නේද? ඒගොන් ශරීරගත වෙලා එක එක ආදී වශයෙන් රෝග හැදලි විරලා මියදලා ගියා නේද? හැබැයි පස්සේ අපි දැනගත්ත නේද සුද්ධ ජීවීන් කියලා කොටසක් ඉන්නවා මේ මේ දේවල් අපි පරිහරණයට ගත්තොත් එහෙම මේ දේවල් වල ඉන්න සුද්ධ ජීවී කොටස් ශරීරගත වෙලා විලා මේ මරණය හෝ මරණය හා සමාන දුකකටපත් වෙනවා කියලා. එහෙනම් ඒ විද්‍යාඥයෝ කියන පිරිස මේ ලෝකෙට ආවේ නැත්තම් ඒ විද්‍යාඥයා කියලා දීපු දේ ලෝකෙට හෙලිකලේ නැත්තම් අද තම තාමත් පින්විතනේ අපේ සුන්දර ජීවින් කකා නේද ඉන්නේ එතන සුන්දර ජීවින් කියන පිරිස දැනගත්තේ පින්විතනේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය වගේ දේවල් වලින් දැකලා ඒවෙන් දැකගත්තට පස්සේ මෙන්න මේ ආකාරයේ සුද්ධ ජීවීන් ඉන්නවා කියලා තේරුම් අරගෙනනේ. ඒ වගේ මේ තේරුම් ගත්ත දේ ලෝකෙට දීපු නිසානේ. තේරුම් අරගෙන ලෝකෙට නොදී හිටියනම් මොකද වෙන්නේ? ඒක තේරුම් ගත්ත කෙනා සුද්ධ ජීව දැකපු කෙනා විතරයි නේද පිංගුතුනි ඒකෙන් ආරක්ෂාලා වෙන්නේ අනිත් අයට ආරක්ෂා වෙන්න වෙන්නේ නැහැ නේද? එහෙනම් බලන්න පිංගුතුනි මේ මේ විද්‍යාඥයා ඒක හොයාගෙන ඒ හොයාගත්ත දේ ලෝකෙට ප්‍රචාරය කරපු නිසා මොන තරම් අවස්ථාවක් ආවද කියලා අපිට යහතින් ජීවත් වෙන්න. මොකද අපිට විශේෂ ගෝචර වෙන එකක් නෙමෙයිනේ ඒක. එහෙනම් සුගත තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණාට පස්සේ උන්වහන්සේට ගෝචර වෙන දේවල් තියෙනවා පිංගුතුනි බුද්ධ මනසට ගෝචර වෙන දේවල් මේ ලෝකෙ ඉන්න කාටවත් ගෝචර වෙන්නේ නැහැ. බුද්ධ විෂය අචින්තයයි කියලා කියන්නේ ඒකයි. තථාගතයන් වහන්සේගේ 이르දි විෂය අචින්තයයි. බුද්ධ විෂය අචින්තයයි ප්‍රඥා විෂය අචින්තයයි. උන්වහන්සේ සර්වඥතා ඥානයේ තියෙන උත්මේක. ඒතර සර්වඥ ගෝචර දේවල් වලින් පිංගුතුනි ඒක දශමයක දෙයක්වත් අපිට ඉන්නේ නැහැ. දශමයක තියා පිංගුතුනි මම කියන්නේ කෝටියෙන් පංගුවක්වත් අපිට අවබෝධ කරගන්න බෑ. එහෙනම් උන්වහන්සේ අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත දේ දේශනා කළා පිංගුතුනි ඒ දේශනාවන් තමයි අද ත්‍රිපිටකේ තැම්පත් කරලා තියෙන්නේ. ත්‍රිපිටකේ ලියලා තියෙන්නේ. එහෙනම් අපි ওই ත්‍රිපිටකේ අරගෙන පරිශීලනය කළේ නැත්තම් ත්‍රිපිටකේ පරිශීලනය කළ උත්තරමයන් වහන්සේලාගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කළේ නැත්තම් පිංගුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ හැංගිලා යනව නේද එහෙම්ම. එතකොට අපිට කවදාකවත් දැනගන්න වෙන්නේ නැහැ නේද පිංගුතුනි මේ ලෝකේ අපායක් තියෙනවා කියලා. මේ අපායවල් ගැන කාටවත් දේශනා කරන්න බෑ පිටින්ද මොකද අවීතිමා නරක ආදී හැම දකින්න බෑ මේ ලෝකේ ඉන්න කාටවත්. ඔසුපත් නරකයක් යන්තම් දැක ගන්න පුළුවන් പ്രേතනිකාය දැනගන්න පුළුවන්. ඒත් සියලුම പ്രേතනිකායන් දැනගන්න බෑ. ඒ කාලේ හිටපු සමහර പ്രേතයෝ හිටිය පිංගුතුනේ මේ මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් බැහැගෙන එනකොට සිවුරු පාත්‍ර ගිනි අරගත්ත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා නාමයෙන් පෙනී හිටපු පිරිස් ශිෂ්‍ය මානවක ශිෂ්‍ය මානවිකා කියලා පැවිදි වෙන්න බලාගෙන හිටපු ඒ පිරිස් දුස්සීලව කාල ගත කළ පිංගුතනි ගිනිගත් සිවුරු පාත්‍ර සහිතව පිච්චි පිච්චි මහා අඳෝනා තීතිය කෑ ගහගෙන වේදනාවෙන් කෑ ගහගෙන අඳෝනා තියාගෙන ගිජ්ජකූට පර්වතේ වටේ කැරකිනවා. මේක පිංගුතනි එතන හිටපු කිසිම රහතන් වහන්සේ නමක් දැක්කේ නෑ දැක්කේ මුගලන් මහ රහතන් වහන්සේ විතරයි. මුගලන් මහ රහතන් වහන්සේ ඔය ගැන තථාගතයන් වහන්සේව විමසන වෙලාවේදී තථාගතයන් වහන්සේ ඒ වෙලාවට භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මහණෙනි මං ওই සිද්ධිය දැක්කා මේ බුදු වෙන වෙලාවේදී. බුදු වෙලා මං බෝධි වැඩ ඉන්නකොට මං ওই සිද්ධිය දැක්කා. ওই පිරිත සිවුරු පාත්‍ර ගිනි අරගෙන ඉවර වෙලා මහා වේදනාවකින් කෑග ගහ කෑග ගහ යනවා මම දැක්කා. නමුත් මම මේක කියන්න ගියේ නෑ. මොකද මේක මේ ලේසියෙන් පහසුවෙන් කෙනෙකුට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි නිසා. මං ඕක කියන්න ගියා නම් එහෙම මෙතන ඉන්න භික්ෂුන් වහන්සේලා හෝ සමහර පිරිසක් මම කියපු දේ ගැන සැකහිතලා තථාගතයන් වහන්සේ ගැන සැකහිතපු නිසා ධර්මයේ ගැන සැකහිතපු නිසා මහා පාපයක් කරගන්න නිසා මම කිව්වේ නෑ. නමුත් දැන් නුඹලා අතරින් එක කෙනෙක් ඒක දැකපු නිසා ඔන්න මම මේ වෙලාවේ ඔක ප්‍රත්‍යක්ෂ කරලා කියන්නම් කියලා. එහෙනම් පින්වතුනි ඔය කියන පෙරේත රැළට පින් බින්දු මාත්‍රයක් හරි දෙන්න විදිහක් නැහැ අනිත් මිනිසුන්ට මොකද ඔය පෙරේත රැළ ඉන්නවා කියලා කවුරුත් දන්නේ නැති නිසා. දැන් හිතලා බලන්න ලේසි පහසු දෙයක්ද කියලා. එහෙනම් ඒ වගේ පෙරේත රැළවල් කොච්චර ඇද්ද? සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමදවත් පේන්නේ නැහැ. මෙතන කවුද ඉන්නේ පෙරේතයෝ දැකපු අය? එහෙනම් සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඇහැකට පෙරේතයෝ පේන්නේ නැති නිසා පිංගුතුනි. අපි හිතාගෙන ඉන්නවා මේ අපි තමයි ඔක්කොම මේ ලොකු පිරිස අපි තමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. තව තිරිසන්නු කියලා කොටසක් ඉන්න ওই තිරිසන්නු ටිකත් එක්ක අපි ජීවත් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි තමයි ලෝකේ ඉන්නේ කියලා. නත්ති සත්තා ඕපපාතිකා කියලා තැනට වැටිච්ච ගමන් පිංගුතුනි මහ විනාශයක් තමන්ගේ ජීවිතවලට වෙන්නේ. ඒ කියන්නේ ඕපපාතිකෝ බිහි වෙන සත්වයෝ මේ ලෝකේ නැහැ කියලා හිතාගත්තාම. එතකම් අපි කරන්නේ මොකද්ද පිංගුතුනි උඩ පැන පැන ඉන්නවා. හොඳට ලස්සනට ඇඳලා කරලා පාරේ යනවා. පැය දෙකක් විතර ලෑස්ති වෙනවා. මේ තරුණ ළමයින්ට තියෙන දැන් ලොකුම දේ ඕක. ලස්සන ඇඳ පැළඳගෙන පාරට පැහැලා යන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ තරුණ ළමයින්ට. තරුණ පිරිමි ළමයින්ට තියෙන පිඟුතුන අර බයිසිකලේ රෝද දෙකක් තියෙනවා. ওই රෝද දෙක එක රෝදයක් උස්සගෙන අනිත් අයට පේන්න අරයි යනකොට ඊට වඩා දෙයක් නෑ තවත්. කැඩෙන මිදෙන නැහෙන වෙනසෙන කයක් තියාගෙන පිඟුතුනේ ඔය යන වෙලාවේදී වාහනයක හැපුණා නම් එහෙම කලගෙඩියක් බිමට අතහැරියා වගේ නේද? කලගෙඩිය ලස්සනට පේන්න තිබුණාට පිඟුදින ඕක බිමට අතහැරේ ගමන් මොකද වෙන්නේ? කැලි කැලියට විසිලා යනවා. ආයි කලගෙඩියක් තිබ්බ කියලාවත් හොයාගන්න පුළුවන්. ඔය කය කැඩිලා පිඟුදින එක තප්පර 10ක් යනකොට මොකද වෙන්නේ? පණුව ගහන්න පටන් ගන්න කයක් තියෙන්නේ. මාසයක් දෙකක් යනකොට පිඟුදින විසිරිලා යනවා. ආයි තිබ්බේ මොකද්ද කියලා හොයාගන්න බැරි මට්ටමට යනකම්. කුම්භූපමං කායමි මං විදිත්වා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒකයි මේ කය කියන එක මේ කලයකට උපමා කරලා දේශනා කළේ. අද ගෙදර ගිහිල්ලා පිංගුදින හොඳ මැටි කලයක් අරගෙන ඉවරලා හොඳට මැටි කලේ දිහා බලාගෙන ඉඳලා දැන් ඔය මැටි කලේ පොලොකට අතහැරලා බලන්න. ගල්ගිනි ඉර අතහැරලා බලන්න පිංගුදින මේ කයත් ඔය ආකාරයෙන්ම පිංගුදින මේ පණකෙන්ද ගිය ගමන් විසිරීලා යන්න පටන් ගන්නවා. ඉතින් ලේසි පහසු දෙයක් නෙමෙයි අපි ඔය කිසි දෙයක් දන්නේ නැතුව පිංගුදින උඩ පැන පැන යනවා. අන්තිම මොකද වෙන්නේ පිංගුදින පහළට යන ක්‍රමවේදයක අපි ඉන්නේ. මේ පිරිස හැමතිස්සෙම ඉන්නේ පිංගුදින පහළට යන ක්‍රමවේදයක. පහළට යන ක්‍රමවේදය කියලා කිව්වේ පිංගුතුනි පහට ආලය කරගෙන යන ක්‍රමවේදයක. පහට ලය දීලා යන ක්‍රමවේදයක. පහ කියලා කිව්වේ පිංගුතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙමත් මේ ලෝකයට ලය දීලා ලෝකයට ආදරය කරගෙන ලෝකයට ආලය කරගෙන යන ගමනක යන නිසා හැමදෙස්සෙම පිංගුතුනි පහළට යන ක්‍රමවේදයක් තියෙන්නේ. ඉතින් ඔය මනුස්ස ලෝකේ ඉන්න කෙනා පහළට යන්නේ. දිව්‍ය ලෝකේ ඉන්න කෙනා පහළට යන්නේ. බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනා පහළට යන්නේ. සුද්ධාවාසයේ හැරෙන්නේ. සුද්ධාවාසයේ ඉන්න අය විතරයි පිංගුතුනි ඉහළට යන පිරිසකට ඉන්නේ. එහෙම නැත්නම් මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ හෝ බ්‍රහ්ම ලෝකේ ඉන්න සෝතාපන්න පුද්ගලයා. අනිත් හැම කෙනෙක්ම පහළට යන ගමන් ඉන්නේ. ඇයි පහට ලය දීපු ගමන් පහළට යන ක්‍රමවේදයක ඉන්නේ? ඔබගේ දරුවා අනියම් සම්බන්ධතාවයක් පවත්වන්න ගියොත් එහෙම මොකක් හරි දරුණු පුද්ගල නැත්නම් මේ කිසිම වැඩකට නැති එකෙක් එක්ක. ඔබ උත්සාහ කරන්නේ නැද්ද පිටුදුනේ ඒකට තල්ල පෙල්ල විනාශ කරලා දාන්න? ඔබගේ දරුවට ග්‍රහාපලයක් තියෙනවා ඒ ග්‍රහාපලේ නිදහස් වෙනවා නම් එළුවෙක් කපලා බිලි දෙන්න ඕන කිව්වොත් එහෙම ඔබ ඒක කරන්නේ නැද්ද? ඔබ හිතලා බලන්න පින්වතුනි ඔබ කොයිතරම් පල්ලෙහා මට්ටමකද වැටෙන්න බලාගෙනද ඉන්නේ කියලා. සමහරට වැටිලා නැතුව ඇති තාම. නමුත් මේ පහට ආලේකන නිසා මේ ලෝකෙට ආලේකන නිසා ලෝකය කියන එක උපාදාන කරගෙන ඉන්න නිසා පින්වතුනි මම කැමති දේ මට ඕන විදියට වෙන්න ඕනේ කියන සංකල්පය තුළ තමන් ඉන්න නිසා ඒ කියන්නේ ධර්මයේක බින්දු මාත්‍රයක්වත් අවබෝධ කරගෙන නැති නිසා හැමතිස්සෙම කරන්නේ මොකද්ද මේ පහට ආල කරගෙන ඉන්න වැඩ පිළිවෙල. එහෙනම් ඒක ඒ විදිහට තියාගන්න නම් දරුවට ග්‍රහපලයක් තියෙනවා. ඒ ග්‍රහපල නැත්තම් මහසෝනගෙන් අද දිෂ්ටියක් තියෙනවා. මේකෙන් බේර ගන්න. මහසෝනන්ට කළු එළුවේ කපලා බිලි දෙන්න කියලා කියපු ගමන් මොකද කරන්නේ? පිටුදුන එකෙක් නෙමෙයි 10ක් විතර ගෙනලා බිලි දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. එහෙනම් මේ ලෝකේ තියෙන දේවල් Tamanට ඕන විදිහට පවත්ව ගන්න මේ ආසාවෙන් රැස් කරගත්ත දේවල් Tamanට ඕන විදිහට පවත්වගෙන යන්න ඕන නිසා පිංගුතුනි කරන්නේ මොකක්ද අර මහා දසා කුසලේ දසා කුසලේ කර කර ඉන්න පිරිසක් පිංගුතුනි ඒකාන්තයෙන් මහා අපායෙදි නගින්නේ ඒකයි වෙනසක් නැහැ නේ. ඔය කය කැඩෙන කැඩෙන හැම කෙනාම පිඟුදුන නිකන් අපරාධෙන් නිකන් පෙරේත නිකාල් පුරවන්නේ. කුණු බල්ලු වලල්ලු වෙන්නේ. නිකන් බලන්නකො ඔය පන්සල් වලට එහෙම එන බල්ලෝ ඉන්නේ පිඟුදුන. එකේ ඇඟේ එක මයිල් ගහක් නැහනේ. කුණු වෙලා පණුව වැක්කිරෙනවා. ගල් මුල් වල බැඳිලි ඉවරලා පිඟුදුන මිනිස්සු ගල් ගහන මොකද දැක්කට පස්සේ එක බින්දු මාත්‍රයක්වත් දකින්නවත් කැමති නැහැ ඔය සත්තුන්. මිනිස්සු. ඒක නිසා මොකද කරන්න පිළිද හොඳ ගල් ගෙඩියක් අරගෙන තල්ලා දානවා යනකොට දැක්ක ගම. ඒක දැක ගම මොකද වෙන්නේ මිදුන කකුල් දෙක කන්න දැම්ම දැන් කකුල් දෙකත් අද්දද්ද යන්නේ. කිසිම හේකට හිතෙන්නේ නැහැ බත් ටිකක් හරි දෙන්න. මහා වේදනාවකින් දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා පිංගුතුනි මැරිලා යනවා බලුවත් බෑ. බලුවත් බෑ උතනින් ඉවර වෙනව නම් හොඳයි තව. පිංගුතුනි බලුවත් බෑක් ලැබනකොට කර්මජ ශරීරයට බල්ලගේ කර්මජ ශරීරයට පිංගුතුනි ආයුෂ තියෙනවා ලක්ෂයක් විතර. අවුරුදු වලින්. නමුත් බල්ලෙක් සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ අවුරුදු 20යි. ඉතින් අවුරුදු 20යි නම් බල්ලේ ජීවත් වෙන්නේ පිංගුදනි බලුවත් බව කියන එක. ඒවා තමයි බල්ලා කියන ස්වභාවය. අවුරුදු කෝටියක් විතර තියෙනවනම් ලක්ෂයක් විතර තියෙනවනම් ඕක කීවතාවක් මෙරි මෙරි උපදින්න ඕනද බල්ලෙක් කියලා. ඉතින් ගියා කියන්නේ ඉවරයිනේ පිංගුදනි. ආයෙ උතනින් ගොඩ යාමක් කොහෙද තියෙන්නේ ආපහු පහළට යනවා මිසක් නිරේටම ගිහිල්ලා කරගත්ත පාප කර්ම සියල්ලම පිංගුදනි විසඳගෙන එනවා මිසක් ආපහු සරයක් උඩට එනවා කියලා කියන්නේ කොහොමද? තිරිසන් අපාය කියන එක පොඩ්ඩක් විමසලා බලන්න ඔබට පේන දේනේ. ඔබ මැරිලා ගිහිල්ලා පිඟුදනේ මුවපොවෙක් වුණොත් මුවෙක් වුණොත් එහෙම පිඟුදනේ වතුර ටිකක් බොන්න පුළුවන් ද සතුටෙන්? ඇයි අපි ඕව දැක ගන්න නැත්තේ? පිඟුදනේ ඔබ තාම වැඩ වරද්දගත්තේ නැති නිසායි මම ඔබට මේව දේශනා කරන්නේ. බල්ලෙක් ආවට මම ඕවා දේශනා කරන්න යන්නේ නැහැ. හේතුව වැඩ වරද්දගත්ත මිනිහෙක්. බල්ලෙක් නෙමෙයි ඔය ඉන්නේ. ඔය ඉන්නේ බල්ලෙක් නෙමෙයි. ඔය ඉන්නේ වැඩ වරද්දගත්ත මිනිහෙක්. බලන්න මොන අපරාධයක්ද කියලා. ඔය අර්ථයෙන් ඔය සත්තු දිහා දකින්න පිඟුද කවදාකවත් බල්ලෙක් කියන නමින් සත්තු දකින්න යන්න එපා. කොටියෙක් මුවෙක් කියන අය කියන්නේ ඔය මැස්සෙක් කියන එකෙන් දකින්න යන්න එපා පිඟුදනි මැස්සා කියන නමින්. හැමදෙස්සම ඔබ දකින්න ඕනේ වැඩ වරද්දගත්ත මිනිස්සෙක් විදිහට. එන ඔබව දැක ගන්න ඕනේ වැඩ වරද්ද ගන්න ඉන්න මිනිස්සෙක් විදිහට. මේ ලෝකේ ඉන්නවා පිඟුදනි සත්ත්ව කොටස් තුනක්. මනුස්ස කොටස් තුනක් ඉන්නවා. එක කොටාසයක් තමයි පිඟුදිනේ වැඩ වරද්දගත්ත මිනිස්සයෝ. අනිත් කොටාසේ තමයි වැඩ වරද්ද ගන්න ඉන්න මිනිස්සයෝ. අනිත් කොටස තමයි පිඟුදිනේ වැඩේ කරලා ඉවර කරගන්න යන මිනිස්සයෝ. මෙතන වැඩේ කියලා කිය පිඟුදිනේ නිවන. එහෙනම් නිවන වරද්දගත්ත පිරිසක් ඉන්නවා. වැඩ වරද්දගත්ත පිරිස. ඒ තමයි පිඟුදිනේ ওই සත්ත්ව කොටස් පෙරේතයෝ, නිර්සත්ත්වයෝ ආදී වශයෙන් ඉන්න ওই සියලු දෙනා. වැඩ වරද්දගත්ත අය. දැන් කොහොමද පිහිට වෙන්නේ? මුළු ත්‍රිපිටකයම දිග අරගෙන කියවුවත් ඔය සතා ඉස්සරහා පිංගුදින අවබෝධ වෙයිද? උරුමේ තියෙන පල්ලෙහාට යamak විතරයි නේද? පල්ලෙහාට යම උපාදාන කරගෙන ඉඳලා පිංගුදින අන්තිමට පල්ලෙහාට යන සතෙක් නේද උන්නේ? ඔබ නිකමන හිතලා බලන්නකො පිංගුදින කන්නාඩි ඉස්සරහට කියලා ලස්සන්ට හැඩ වැඩ දාගෙන සැරසිලා යන අවස්ථාවක පිංගුදින ඔබගේ ඔළුව බලු ඔළුවක් වුණොත් එකපාරට ඔබගේ කඳට පණුව ගහන්න ගත්තොත් එහෙම මයිල් ටික ඔක්කොම හැල්ලි වෙලා කඳ කඳ පණුව ගහන්න ගත්තොත් දකින්න දකින්න එක ජිප් ජිප් කියලා පන්නලා ගල් ගල් මුල් වලින් ගහන්න පටන් ගත්තොත් ඔබට මොන අපරාධයක්ද පිටින් මේ ජීවිතේ සිද්ධ කරගන්නේ බලන්නකො අර මරණ දැන්වීමක ගහලා තියෙන මහා උජාරුවට ලස්සන ෆොටෝ එකක් දාලා නිවන් සැප ලැබේවා කියලා ඔය මහත් ඔය මැරිලා ඉන්න කෙනාට නැති වෙච්ච දේ කොච්චරද කියලා ඔබ දන්නවද මනුස්ස ජීවිතයක් හම් වෙනවා කියලා කියන්නේ පිටින් ලෙහෙති පහසු දෙයක් නෙමෙයි මේ ඔබ හැමදේනම කරන්න පිටින් හම් වෙච්ච මැනිකේ වටිනකම දැනගන්න තුව කටයුතු කිරීමක් හම් වෙච්ච මැණික කොච්චර වටිනවද කියලා ඔබට තාම තේරෙන්නේ නැහැ. ඔබ කැලේ යනකොට පිටින්දේ ඔබට ලොකු නිල් මැණිකක් හම් වෙනවා සිමෙන්ති ගලක සයිස් එකේ. ඔබ ওই මැණික ගෙදර අරන් එන ඔබ මේ මැණිකේ වටිනකම දන්නේ නැහැ. මැණිකේ වටනකම දන්නේ නැතුව ගෙදර අරන් එනකොට බාසුන් නැහැලා සිමෙන්ති ගල් තිය තිය බඳිනවා ගෙදර. ඔය බඳින වෙලාව ඔබ කියනවා ගල් මදිද? එහෙනම් මේ ගලක් තියෙන ඔහොම ගහන්නකො මෙට්ට. ඕවම සිමෙන්ති ගන්න මේ ගලක් තියෙන. ඇයි ගලේ වටිනකම දන්නේ නැති නිසා. මැණික් ගලේ පය හැපුණට කන අහුලලා ගනීද කියලා කියලා අහලා තියෙනව නේද? ඕකේ තියෙනවා මේ ගැඹුරු දහම් අර්ථය. කනා කියලා කියන්නේ අන්ධයට නෙමෙයි. කනා කියලා කියන්නේ පිටින් එක හැක් පේන්නේ නැති කෙනාට. එන එක හැක් පේන්නේ නැති කෙනා උතනට දාලා තියෙන හේතුවක් තියෙනවා. හැබැයි ඔය කියන ඇස් දෙක පිංගුතුනේ මේ අපිට තියෙන මස් ඇස් දෙක විතරක් නෙමෙයි ගෑ ඔය කියන්නේ. ඔතන කනා කියලා දාලා තියෙන පිංගුතුනේ අපිට ඇස් જાති දෙකක් තියෙනවා. එකක් තමයි මස් ඇස. මස් ඇස. අනිත් එක තමයි මනස. එන ඔන්න ඔය ඇස් දෙකෙන් පිංගුතුනේ එක හැක අඳ වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒ තමයි මස් ඇස තියෙනවා මනස නෑ. ඒ කියන්නේ මේ විඥානේ මේ අවබෝධය නෑ. දහම් අවබෝධය නෑ ධර්ම චක්ෂුෂේ පහළ වෙලා නෑ. මෙන්න මේ පුද්ගලයාට පිංගුතුනි කොච්චර මැණික් ගල හේවත් මේ සද්ධර්මයේ මුණ ගැහුණත් දබ්බී සූපරසං යතා හොද්දේ බැහැගෙන ඉන්න හැන්ද කොච්චර හොද්දේ බැහැගෙන හිටියත් පිංගුතුනි එක බින්දු මාත්‍රයක්වත් ලුණු රසේවත් අඳුනගන්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි පිංගුතුනි ওই තියෙන ස්වභාවය. එහෙනම් ওই මැණික් ගලේ කොච්චර පය හැප්පීගෙන ගියත් දැන් මෙතනටත් ඇවිල්ලා ඇති කන්නු. එක ඇහි පේන්නේ මසට පේනවා හොඳට ඇවිදගෙන යනවා පාරේ. නමුත් මොකක් නැද්ද? මනස නැහැ. දිනු කරගත්ත ප්‍රඥාවක් නැහැ. ඒක නිසා පින්වතුනි මේ මැණික්ගල් මේ විසි කර කර දාන්නේ. මේ කියන එකක්වත් පින්වතුනි එක ගානකට ගණන් ගන්න එකක් නැහැ සමහර වෙලාවට. එනං එක බින්දු මාත්‍රයක් මේක ගණන් ගන්න නැහැ කියලා කියන්නේ විදිහට මැණික්ගලේ පය හැපුණා. හැබැයි මේ කන අවුල ගනීද පිංගතනේ? අවුල ගන්න නම් මේ ධර්මයේ කියන එක වැටහෙන්න ඕනේ. මේකේ තියෙන වටිනකම Tamanට තේරෙන්න ඕනේ. ආන් මේ දේ හරියාකාරව තේරුම් ගත්තට පස්සේ තමයි පිංගතුනේ මේ දේ අරගෙන ඉවරලා ඒකෙන් වැඩක් කරගන්නේ. එහෙම නැත්නම් කරන්නේ මොකද්ද? ආ පයේ හැපුණනේ දැන් ඕක අරන් ගිහලා බිත්තියට තියලා මේ මේ නිමෙන්දි දානවා. ඔන්න ඔය ස්වභාවයක් තමයි පිංගතුනේ අද මේ ලෝක සත්‍යයක් කරන්නේ. එහෙනම් මේ ධර්මයේ තියෙන ආශ්චර්යය කියන එක ඔබ හරියාකාරව තේරුම් ගන්න ඕනේ. මනුෂ්‍ය ජීවිතයක් ඔබට ලැබුණ එකේ ප්‍රයෝජනෙ ගන්න ඕනේ. මනුස්ස ජීවිතයක් අපිට ලැබුණේ පිංගුදෙනි උඩ පැන පැන ඉන්න නෙමෙයි. මේ මහා ඝෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න පුළුවන් තැනක් මේක. ඒ එහෙම තැනකට ඔබ ඇවිල්ලා තියෙන ඔබට ආයුෂය කොච්චරක් තියෙනවද? පරම ආයුෂ වැළඳුවත් පින්වදින අවුරුදු 80කට එහා පැත්තෙන් දැන් පරම ආයුෂ වළඳන්නේ නැහැ කවුරුත්. සාමාන්‍යයෙන් අවුරුදු 60යි ජීවත් වෙන්නේ. ඒකනොත් පින්වදින 50න් පස්සේ ඇඳේ. එහෙනම් දැන් මේ නිවන් දකින්න තියෙන වෙලාව මෙතනින් ගොඩ යන්න මේ සංසාර කතරෙන් ගොඩ යන්න තියෙන වෙලාව පිංගුතුනි අපි සංසාරෙටම නේද ආපහු දාගන්නේ. මිනිස්සෙක් උපදිනකොට යතුරු දෙකක් හම් වෙනවා කියලා කියනවා. ওই යතුරු දෙකෙන් එක යතුරක් පිංගුතුනි බොහොම පොඩි කාලෙම නැති වෙනවා කියලා කියනවා. යතුරු දෙක තමයි පිංගුතුනි සුගතිය විවර කරගන්නත් දුගතිය විවර කරගන්නත් දෙන යතුරු දෙක. ඕකෙන් පිංගුතුනි ටික දවසක් යනකොට මොකද වෙන්නේ? සුගතිය විවර කරගන්න තිබිච්ච යතුරු නැති කරගන්නවා. දැන් ඒ අතුරු නෑ අතේ. ඒකින්ද කවදාකවත් දුගතිය විවර වෙන්නේ නෑ. දුගතියම තමයි විවර වෙන්නේ. පහළට යන ක්‍රමවේදයක තමයි යන්නේ. ඉතින් මේ ස්වභාවය අපි අවබෝධ කරගත්තේ නැත්නම් පින්විතනි මනුෂ්‍ය ජීවිතයක් ලැබිලත් මහ විනාශයක් නේද අපිට වෙන්නේ. කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වගේ දෙයක් නේද පින්විතනි මේ මනුෂ්‍යත්වයේ කියන තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඔබ දන්නවද තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියලා? මම යමක් කියන්න පුළුවන් පින්විතනි අනුමාන ඥාණයෙන්. යමක් අනුමාන කළා. නමුත් සුගත තථාගතයන් වහන්සේ නම කවදාකවත් අනුමාන ඥාණයෙන් කතා කරන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ පිංගුතුනි ඒකාන්තයෙන්ම ප්‍රත්‍යස්ත වූ ඥාණයෙන් උන්වහන්සේ දැකලමයි දේශනා කරන්නේ. එහෙනම් කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්නවා කියන සංකල්පය ඔබට අවබෝධද? ඕක වෙන්න පුළුවන් දෙයක්ද? වෙන්න බැරි මට්ටමේ දෙයක් පිංගුතුනි ඔය තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. වෙන්න පුළුවන් ප්‍රකෝටියෙන් එහකට විතර. සීසාන්න ගියාට පස්සේ පින්විතනි ඔය සීසාන ඔය නගුල ඔය නගුල බඳින නගුල ඉස්ස පින්විතනි ඔය කඩල යනවා. ඔය ලීය කඩල ගියාට පස්සේ පින්විතනි ඕක කවදාකවත් ආය යන ගහලා හදන්න බෑ මොකද ශක්තිය තියෙන්න ඕනේ ඒක හොඳ ආකාරව. ඒක නිසා මොකද කරන්න පින්විතනි ඔය කියපු විහගහ ඕක අල්ලලා වීසි කරනවා. එකක් එක යුරකට වීසි කරනවා අනික අනික් නීරට වීසි කරලා දානවා. දාලි වෙරලා අලුත් ගහක් හදා ගන්නවා ඒක උදෙසා. අලුත් ලීයක් කපාගෙන. ඕක කාලාන්තරයක් තිස්සේ පින්වතුනි ඔය නියරේ තියෙනවා. ගොඩාක් ඒවා පින්වතුනි එහෙම්ම මේව බඳලා ඉවර වෙලා එහෙම්ම දිරකඩ වෙලා යනවා. ඕක කවදාකවත් මුහුදට යන්න තියා පින්වතුනි ගංගටවත් වැටෙන්න හේතුවක් නෑ ඒවා. සමහර ඒවා පින්වතුනි කාන්තාව වැවිදිලා දරට අරන් යනවා. සමහර ඒවා ඒ ගොවියම කූණියක් හදලා ඉවරලා වක්කට කඩාගෙන යනවට හිතවනවා. එහෙමත් නොවි කිසිම දෙයක් නොවි තිබිලා මහ වර්ෂාවක් වැහැලා ඔය කුඹුර පිටාර ගලන කාලයක් එනවා. එතකන් ලෝක තිබුණොත් පිටාරෙකුත් ගැලුවොත් ඒ පිටාර වතුර නියර උඩිනුත් දැම්මොත් ඔන්න අර නියරට වීසි කරපු අර වේලට වීසි කරපු අර දණු දෙක පිංගුතුනි ගහගෙන යන්න පටන් ගන්නවා. එක දණ්ඩක් එක පැත්තක අනිත් දණ්ඩ තව පැත්තක දෙපැත්තෙන් ඕක ගහගෙන යනවා. ඔය අනතරතුර පිංගුතුනි ඕවා ඔය කොහේ හරි කොළන ඩුවස්සේ රැඳෙනවා. පැනිලා එහෙමම දිරකඩ වෙලා යනවා. එහෙමත් නැතුව බේරිලා ගියොත් එහෙම ඔය දෙක පින්වතනි ඇලට වැටෙනවා ගිහිල්ලා. දැන් ඔය දෙක එක වෙලාවෙ ඇලට වැටෙයිද? බලන්න කොච්චර අපහසු දෙයක්ද මේ කියන්නේ කියලා. ඔය දෙක එකටම කවදා හරි ඇලට වැටිලා. ඇල දිගේ ඕක ගහගෙන ගිහිල්ලා පින්වතනි ඕක ගඟට වැටිලා. ගඟ දිගේ ඕක ගහගෙන ගිහිල්ලා මහ මුහුදට වැටිලා. මහ මුහුදෙත් හැමතිස්සෙම කරන්නේ පිංගුතුනි මහ මුහුදේ තියෙනේ ඔක්කොම එළියට විහිගන්නේ. නමුත් මේක පිංගුතුනි මහ මුහුද මැද්දට ගහගෙන ගිහිල්ලා මහ මුහුද මැද්දේදී ඔය කියන කෑලි දෙක එකතු වෙලා ඒකේ මැද තියෙන හිල සකස් වෙලා ඔය සකස් වෙච්ච හිලෙන් අවුරුදු 100කට වතාවක් උඩට එන කන කැස්බෑවෙක් ඒක හැයි ඒකට තියෙන්නේ ඔය කන කැස්බෑවා අවුරුදු 100කට වතාවක් උඩට එන. එහෙනම් ඔය කන කැස්බෑව 100කට වතාවක් එන වෙලාවෙම අර දෙක සම්බන්ධ වෙන්න ඕනේ ඇවිදින්න. ඒ ඇවිදින්න පිංගුදෙනි ඒක අස්සෙන් ඔළුව දානවා. ඔළුව දාලා ඉවරලා අහස බලනවා. දැන් ඔය කියන එක වෙන්න පුළුවන් ද පිංගුදෙනි ඔබගේ බුද්ධි මට්ටමේ හැටියට මට කියන්න. එහෙනම් ඔච්චරයි නේද මනුස්සත්වය? දැන් මන්ද මේ කියන්නේ? මං කියනවනම් කරන්න එපා. ඇයි අනුමානයෙන් කියන්නේ? මට දකින්න විදිහක් නැහැනේ ඔවා. සර්වඥා ඥානෙ නැහැනේ. ඔච්චරයි. ඔය ඔච්චරයි. ඔය මනුස්සත් මේ ඔතනින් ඉවරයි. ආයි හම්බ වෙන්නේ නැහැ ඕක. සෝතාපන්න උනේ නැත්තම්. මේ මොන භයානක දෙයක්ද පින්දින අපි මේ කතා කරන්නේ? කෙලින්ම නිරිසත්වෙක්. කෙලින්ම තිරිසනෙක්. ඔබ හිතනවාද ඔබ දිව්‍ය ලෝකයයි කියලා බැරිලා? කරපු පින පින මොකද්ද? දිව්‍ය ලෝකයන්නේ. ඔබගේ සියලු කරපු පව් අභිබවා යන පිනක් මතක් වෙන මට්ටම කරපු පින මොකද්ද? ඉතින් බය නැද්ද පින්ගතනේ? ඔබ මලාට පස්සේ මරණ දැමීමේ ලස්සන ෆොටෝ එකක් ගහයි. ගහලා නිවන් සැප ලැබේවා කියලාත් ගහයි. ලැබෙන නිවන් සැප කොහෙද පිංගුදිනේ? පරලෝකයේ කොහෙද නිවන් තියෙන්නේ? මරුණට පස්සේ නිවන් දකින්න එකම එක පිරිසයි ඉන්නේ මේ ලෝකේ. ඒ කවුද? අරිහතුන් වහන්සේලා. පරිනිර්වාණයටපත් වෙන්නේ උන්වහන්සේලාද? මරුණට පස්සේ නිවන් දකින්නේ නැහැ වෙන කවුද? අනාගාමී වෙච්ච බ්‍රහ්මයෙක්වත් පිංගුදිනේ මරුණට පස්සේ නිවන් දකින්නේ නැහැ නේ. අනාගාමී වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා අවිආතප්ප සුදස් සුදස් යකනිට්ට කියන ওই බ්‍රහ්ම ලෝක පහෙන් එහෙකට ගිහිල්ලා. එතනදී ඊතුරු ධර්මය අවබෝධ කරගෙන සියලු කෙලෙස් නසාගත්තොත් ආන්නේ අවස්ථාවේදී ඔන්නම් උන්වහන්සේට පුළුවන් පිරිනිවිත යන්න. නැත්තම් කිසිම කෙනෙක් පිළිදෙන්නේ මරණයට පස්සේ නිවන් දකින්නේ නැහැ. කමක් නැහැ එහෙම ගැහුවට එහෙම ගහන්න එපා කියලා කියනව නෙමෙයි මේ. නිවන් සැප ප්‍රාර්ථනා කරන එක ඉන්න කොටත් කරන්න. දැන් ඔබට කිව්වොත් එහෙම නිවන් සැප ලැබේවා උපාසකම්මේ කියලා. දානෙවත් ගේන එකක් නෑ පන්සලට. අවබෝධයක් නැති නිසා. හිතන්නේ මැරෙන්න කියනවා කියලා. ඔබ කවදාකවත් ඔබගේ දරුවට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවද? මේකනේ ප්‍රශ්නේ. මොන අවිද්‍යාවකද ඉන්නේ බලන්න. මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම දේ මොකද්ද? කතා කරන්න. නිවන. දැන් මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම දේ නෙමෙයිද ඔබ දරුවට ප්‍රාර්ථනා කරන්න ඕනේ? එහෙනම් පින්වතුනි අද ඉඳලා ඔබගේ දරුවා ඔබට වන්දනා කරන දාට නිබ්බහන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අපිට වන්දනා කරන හැම මොහොතකම පින්වතුනි අපි ප්‍රාර්ථනා කරන එකම එක දෙයයි ඔබට. නිබ්බහන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා. ඔබ වන්දනා කරන වෙලාවට පින්වතුනි අපි තුල නැගිලා එනවා ඒක. රාග බන්ධන මිදෙත්වා, ද්වේෂ බන්ධන මිදෙත්වා, මෝහ බන්ධන මිදෙත්වා, නිබ්බහන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා. ඇයි ඔබගේ කටින් එක පිට වෙන්නේ නැත්තේ? තමන්ගේ දරුවට මේ ලෝකේ තියෙන වාසනාවන්තම දේ නම් දෙන්නේ පිංගුතුනි ඒ දරුවට එහෙම ප්‍රාර්ථනා කරන්න. සමහරට කියන්න ඕනෙත් නැහැ හිතින් ප්‍රාර්ථනා කරන්න. කියන්න බැරි නම් ලැජ්ජයි නම්. ඒක මොනවා හරි හිතයිද දන්නේ නැහැ කියලා එහෙම හිතෙනවා නම්. නිබ්බහන පරම සුඛයෙන් සුඛිතතර වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. රාග බන්ධන මිදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. පුතේම කොල්ලොත් එක්ක එහෙම යාළු වෙන්න එපා කිව්වට හරියන්නේ නැහැ. රාග බන්ධන තියෙන කෙනා පිඟුදෙන තුවා මේ වනේ තියෙන එක වනේ කසනවා ඒක නවත්තන්න බෑ. සමහරව එල්ල මගෙන් අහනවා. ස්වාමීනි මේ කාමයේ තියෙනවනේ. මේ තියෙනකොට මට ස්ත්‍රියව ගැන ඇල්මක් ඇත වෙනවනේ. මේකට මොකද කරන්නේ මං? මං ගෝ මහත්තයා ඔය ඔබතුමා දැන් මට ඇවිල්ලා කියන්නේ ස්වාමීනි මට දඩයක් තියෙනවා මේ දඩේ කහනවනේ. මේ දඩේ නොකහ ඉන්න මම මොකද්ද කරන්න කියලා. දඩයක් හැදුනට පස්සේ පිඟුදුනේ දඩේ නොකහ ඉන්න පුළුවන්ද? දඩේ කහනකොට දඩේ කහන්නම වෙනවා පිඟුදුනේ. ඒක නවත්තන්න බෑ කාටවත්. දඩේ නොකහ ඉන්න බෑ. අන්තිමට හීනෙන් හරි කහනවා. නිින්දෙන් හරි කහනවා ඔය දඩේ. අසීයෙන් හරි කහනවා. එහෙනම් කරන්න තියෙන දඩේ කහන්න නැතුව ඉන්න හදන එක නෙමෙයි. කරන්න තියෙන මොකද්ද? මොකද්ද කරන්න තියෙන්නේ? දඩේ හොඳ කරගන්න එක. දඩේට බෙහෙත් ගල්ලා ලීලා දඩේ හොඳ කරගන්න එක. එහෙනම් දරුවට කියලා හරියන්නේ නැහැ පුතේ කොල්ලොත් එක්ක එහෙම කෙල්ලොත් එක්ක එහෙම යන්න එපා. අර කුහෙන් බොන්න යන්න එපා පුතේ. ඕක කියලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ පිංගුදෙනි ප්‍රාර්ථනාවකත් අඩුම ධර්මේ කරන්න නැහැ පුතේ උඹට තියෙන රාග බන්ධනේ මිදෙන්න ඕනේ උඹ. ද්වේෂ බන්ධනේ මිදෙන්න ඕනේ, මෝහ බන්ධනේ මිදෙන්න ඕනේ. පිංගුදෙනි බෞද්ධයන්ගේ කටෙන් පිට වෙන්න ඕනේ නිවනමනේ. නැත්නම් මේ බෞද්ධත්වයේ කියන්නේ මොකද්ද වෙන්නේ? නිවන නැති තැනක කොහෙද පින්වතුනි බෞද්ධත්වයේ තියෙන්නේ? ඔබ කියන සුවපත් වේවා පුතේ. දැන් ක්‍රිස්තියානි ආගමේ ඉන්න පාදක කෙනෙකුට බැරිද ඔක් කියන්න? සුවපත් වෙන්න කියලා කියන්න බැරිද? පුළුවන් නේ. එහෙනම් ඒ පාදක කෙනෙකුයි ඔබයි අතර තියෙන වෙනස මොකද්ද? ක්‍රිස්තියානි භක්තිකගේ ඔබයි අතර තියෙන වෙනස මොකද්ද? එහෙනම් කොහෙන් ආපු බෞද්ධත්වයක්ද මේ අපිට තියෙන්නේ? ඇයි ඔබ නිවන ගැන කතා කරන්නේ නැත්තේ? ඔබගේ කටින් පිට වෙන්න ඕන නිවන විතරයි පින්වතුනි ඔබ බෞද්ධ නම්. නිවනම පිට කරන්න කටින්. හැම මොහොතකම පින්විතනේ යාළුවෙකුට උනත් තමන් බස් එකට නැගලා බස් එකෙන් බහින වෙලාවට කොන්දොස්තරට ඩ්‍රයිවර්ටත් පින්විතනේ හිතින් කෑ ගහලා කියන්න එපා මිනිස්සු ඉන්නාවේ. හිතින් ප්‍රාර්ථනා කරන අනේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙන නුඹ නිසා මං අද මේ ගමන ආවේ. ඒකුන්ට හෙන ගහපන් කියලා බස් එකෙන් බහින්න නැතුව. මම ඉස්සරහට යන්නේ කවර කොන්දොස්තරේ ඔකට හෙන ගහන්න ඕනේ කියප එකට කියලා බහින්න එපා බස් එකෙන්. ලෝකෙට මහා විස කිරණ පිට කරන වැඩ පිළිවෙලක ඉන්න එපා පින්විතනේ බෞද්ධය කියලා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. නැත්නම් ඔය ආරූඪ කරගත්ත බෞද්ධයෙක්ගෙන් ඉඳලා පින්වතුනි අන්තිමට මැරිලා කුණු අපාය යන බෞද්ධයෝ බිහි වෙලා තියෙන්නේ අද. බෞද්ධයා කියන කෙනා අපාය යන්න හේතුවක් නැහැ. ඔබ බස් එකකට නැග්ගට පස්සේ පින්වතුනි මේ බස් එක ඇතුළේදී මේ ඩ්‍රයිවර්ට කොන්දොස්තරට ඔබ බස් එකෙන් බහින වෙලාවට ආශිර්වාදයක් කරලා බහින තමන්ගේ හිතෙන්. අපි ඉංගලන්තේ ඉන්නකොට පින්වතුනි අපි දකින්න මේ සුදු මහත්තුරු නෝනෝරුන්ගේ තියෙන හරි හොඳ ගති ලක්ෂණ. ඒ අය බස් එකෙන් බහිනකොට පින්වතුනි thank you කියලා බහින්නේ ඩ්‍රයිවර් මහත්තයාට. බොහොම ස්තුතියි කියලා බහින්නේ. ඒ අය කහයිර මාරු වෙනකොට පිංගුදනේ කහයිර ගාව වාහන නැවැත්තුවට පස්සේ ඒ අය කහයිර පයින්නකොට පිංගුදනේ ඒ පැත්තට හැරිලා thank you කියලා තමයි එතනින් පාර පැනලා යන්නේ. බොහොම ස්තුතියි කියලා පාර පැනලා යන්නේ. එහෙනම් මහලොකුට කියන්නේ නම් කොහොමද එංගලන්තේ ඉන්න ඇමරිකාවේ ඉන්න ওই රටවල ඉන්න මිනිස්සු සංකරයි අපි තමයි හොඳ කියලා තමයි ලංකාවේ ඉන්න පිරිස කියන්නේ. වාහන එලවන මහත්තුරු මෙතන ඇතිනේ. එකම එක දවසකද ඔබට thank you කියලා පාර පැනපු කෙනෙක් ඉන්නවනේ. එහෙනම් දැන් කොහොමද පිංගුදනේ මේ බටහිර ජාතීන් ඇඟිලි දික් කරන්නේ? බෞද්ධය කියන කෙනා පිංගුදනේ මහා ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒ බෞද්ධත්වයට ගිලිහිලා තියෙන්නේ. මිනිස්සු හිතාගෙන නම් ඉන්නේ බෞද්ධ කියලා තමයි. නමුත් බෞද්ධ කියලා එක බින්දු මාත්‍රේ ගති ලක්ෂණයක් නෑ මිනිසු තුල. මිනිස්සු හිතන්නේ පන්සලක් හදාගත්තට පස්සේ පන්සලට දානි ටිකක් ගෙනහලා බෝධි පූජාත් තිබ්බට පස්සේ දැන් අපි බෞද්ධ කියලා. බෞද්ධ කියන්නේ පිංගුදනේ ගති පැවතුමක්. භවයේ උදුරනවා කියලා තීරණය කරගත්ත උත්මයේගේ තියෙන ගති පැවතුමක් තමයි පිඟුදෙනි බෞද්ධත්වය කියලා කියන්නේ. හරිනම් බෞද්ධයෙක් කියන කෙනා පිඟුදෙනි ආශ්‍රය කරන්න හරි ආස වෙනවා. දිව්‍ය බ්‍රහ්මයෝ පවා ඇවිදලා ආශ්‍රය කරන්න මට්ටමක් හදා ගන්නවා බෞද්ධ කියන කෙනාව. බෞද්ධත්වයට දීලා තියෙන අද මහ පහත් නිර්වචනයක්. ඉතින් ඔබ උත්සාහ කරන්න පිඟුදෙනි සැබෑ බෞද්ධයෙක් වෙන්න. අඩුම තරමේ බෞද්ධත්වයේ සාක්ෂාත් කරගෙන මෙරිලා යන්න. එතකොට මොකක් හරි අවස්ථාවක් උදා වෙලා එයි ඔබට ආපහු සැරයක් මනුස්සත්වයක් හරි ලබන්න. නැත්තම් කෙලින්ම තිරිසන් යෝනිය තමයි. පෙරේතනිකාය තමයි. ආය යහන්න දෙයක් නැහැ. ඔබගේ මැරිච්ච හැම කෙනාම පිඟුතුනි ලක්ෂයක් මැරුණා නම් එකෙක් නැතුව ඇති පිඟුතුනි අඩුම තරමේ මනුස්ස ලෝකයකට ආපු දිව්‍ය ලෝකයකට ගියේ. ඒකයි ස්වභාවය. මම කියන ඒවා නෙමෙයි තථාගතයන් වහන්සේගේ දේශනාව. මේක හාර හාර බලන්න ඕනේ පිටින් හාර හාර බලද්දි තමයි තේරෙන්නේ මෙහෙම දේවල් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් අපි තුන ගොඩනගා ගන්න ඕනේ පිටින් එහෙනම් ඔබ කතා කරන වචනයක් ගානේ. ඔබ යම්කිසි පුද්ගලයෙක් කතා කරලා බැහැරට යන වෙලාවට පිටින් ඔබට කියන්න තියෙන වචනයක් තියෙනවා හිතින් හරි. නිබ්බහන පරම සුඛයෙන් සුඛේතර වෙන්න ඕනේ. නැත්නම් නිවනම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. සත්‍ය අවබෝධය ලැබෙන්න කියලා. තමන්ගේ දරුවෙක් තමන්ව වන්දනා කරන වෙලාවට පිංගුතුනි ඒ ආකාරයෙන් ආශිර්වාද කරන්න. හිතින් උනත් කමක් නැහැ. රාග බන්ධන මිදෙත්වා, ද්වේෂ බන්ධන මිදෙත්වා, මෝහ බන්ධන මිදෙත්වා, නිබ්බහන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. බලන්න මොනතරම් ආශිර්වාදයක්ද කියලා. පුතේ උඹ මේ කෙල්ලොත් එක්ක එහෙම යන්න එපා, කොල්ලොත් එක්ක එහෙම යන්න එපා කියනට වඩා හොඳ නැද්ද පිංගුතුනි රාග බන්ධන මිදෙත්වා කියලා මවගෙන් ලැබෙන මහා ආශිර්වාදේ. රාගබන්ධන මිදෙත්වා කියන යනකොට පිඟුතුනි ඒ කොල්ල කෙල්ලෙක් දැකපු ගමන් අර අම්මගේ ආශිර්වාදයත් එක්ක එතනට ආවොත් එහෙම සමහර වෙලාවට ඒ ආශිර්වාදයේ මහා බලයක් වුණොත් එහෙම අර කොල්ලගේ අර හිත කාමෙන් ඇලිලා යන එකක් නෑ මේ මොහොතට. මමගේ ආශිර්වාදයේ තාත්තගේ ආශිර්වාදයේ කියන එක මහා ප්‍රබල දෙයක්. එහෙනම් බෞද්ධ පිරිස අතින් තමන්ගේ දරුවන්ට එන්න ඕනේ ආශිර්වාදයේ ඕකනේ. දේශ බන්ධන මිදෙත්වා කියලා කියනකොට කවුරු හරි ගහන්න හරි ආවොත් එහෙම වයින් හරි ආවොත් එහෙම හිමීට ඒ දරුවා යයි ඒ වෙලාවට ඒ ආශිර්වාදයේ ගැලපිලා ආවොත් නැත්නම් මේ දරුවා මොකද කරන්නේ? මට ඔබ මෙහෙම වචනයක් කිව්ව නේද කියලා ගහන්න ගිහිල්ලා අන්තිමට හොඳටම ගුටි කාලා ගෙදර එන අතපය කඩාගෙන. ද්වේෂය කියන්නේ මහා දරුණු ආයුධයක්. මේ ලෝකේ අතපය කඩාගත්ත විතරක් නෙමෙයි පිටින් ඊළඟ ලෝකේ මහා ගිනි තියෙන තැන උපදින්න වෙන්නේ. ඔබගේ හිතට දේශයක් ආවට පස්සේ පපුවට එන්නේ මොකද්ද? හීතලද්ද ගින්නක්ද? ඔබ හොඳටම දන්නවනේ ඒක. ඔබගේ හිතට කේන්තිය තරහක් ආව ගමන් පිංගුදින පපුවට එන්නේ ගින්න. ඔය ගින්න ආපු ගමන් පිංගුදින අපි කරන්නේ තව කෙනෙක්ව දවල් හරින්න හදන එක. එහෙනම් ගින්න උපාදාන කරගත්ත කෙනා මරණයෙන් පස්සේ ගිහිල්ලා පිඟුදුනේ ගින්න තියෙන තැන උපදින්නේ ගින්න තියෙන ලිපේ නෙමෙයි. ගින්න තියෙන පිඟුදුනේ මහා නරක ආදිවල. එහෙනම් ද්වේෂය කියලා කියන්නේ මහා දරුණු ආයුධයක් පිඟුදුනේ දෙපැත්ත කපා ගන්න. මේ අද්දවෙත් කපා ගන්නවා ඊළඟ එකත් කපා ගන්නවා. ඉතින් බලන්න අපි ධර්මයේ නොදන්න කම නිසා අපිට වෙන දේවල්. තව තවත් මේ ත්‍රිපිටකේ හැංගිලා තිබිලා. තව තවත් මේ ධර්මයේ හැංගිලා තිබිලා ඔබ ධර්මයේ පරිශීලනය කරන්නේ නැතුව පිඟුදුනේ පන්සලකට ඇවිල්ලා නිකන් බෝධි පූජාවක් තියලා යන මට්ටමක් උදා කරගත්තොත් දානයක් මානයක් දීලා යන මට්ටමක් උදා කරගත්තොත් එහෙම පිඟුදින ඔබට අන්තිමට වෙන දේවල්න්නේ. මෙන්න මේ ගැන තමයි පිඟුදින අපි දේශනා කරන්නේ. ඒ නිසා තමයි මේ උත්තමයන් වහන්සේ ආරාධනා පිළිගෙන මේ ස්ථානයට ආවේ. මේ වගේ ඔබ අවබෝධ කරගන්න ඔබ රණ රස්සාව කියන එක කිසිම ප්‍රශ්නයක් නෑ පිඟුදින. මම සමහර අය දේශනා කරන්න යනවා සමහර තැන්වලට. එක්කෙනෙක් සමහර විට ඉන්න කලිසමක් ඇඳගත්ත ඔක්කොම ඉන්න සරන් ඇඳගත්ත පිරිස්. එහෙම ගම් තියෙනවා. ප්‍රශ්නයක් නෑ ඒකේ. කලිසමක් ඇඳගත්තාම නිවන් දකින්න කියලා කොහොමද ත්‍රිපිටකේ සඳහන් වෙලා නෑ. රටේ ඉන්න හොඳම උගත්තු පිරිස විතරයි නිවන් දකින්න කියලා සඳහනකුත් නැහැ. තථාගතයන් වහන්සේ සීසාන ගොවියට සීසාම ආරමුණු කරගෙන නේද දේශනා කළේ. එහෙනම් මේ නිවන කියන එක පිංගුතුනි ඕනෙ විදිහක දකින්න පුළුවන් එකක්. මම අමාත්‍යංශයකට ගිහිල්ලා අමාත්‍යංශයේ අමතුමා ඉන්න තැනක දේශනාවක් කරද්දී කවුරු හරි මේ පිරිස ඉන්න තැනක ඒ කෙනාට නගුලක් උපමා කරගෙන දේශනා කරන්නේ නැහැ. ඒ කෙනාට කුඹරක් උපමා කරගෙන දේශනා කරන්නේ. එයාට උගත ගැලපෙන දේවල් තමයි තමහට iPhone එකක් උපමා කරගෙන එයාට ධර්මයේ දේශනා කරන්නේ. ඒ උදාහරණ උපමා වලට ගන්න ඒ වගේ දේවල්. ගමකට ඇවිල්ලා අහිංසක මිනිසුන් අලකට ධම් දේශනා කරන වෙලාවට පිළිඳන ඒගොල්ලන්ට ගැළපෙන්නේ දේ. මොකද ජනපද නිරුක්තියට ගරු කරන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන නියම බුද්ධ ශ්‍රාවකයෙක්. ජනපද නිරුක්තිය කියලා කියන්නේ මේ ජනපදයේ විවිධාකාර ප්‍රදේශවල විවිධාකාරයේ දේවල් වලට ගරු කරගෙන යන වැඩපිළිවෙල. දැන් මේ පළාත ගත්තොත් එහෙම අයියේ නායක දෙවියන් ලොකු තැනක් තියෙනව නේද? ගණ දෙවියන් ලොකු තැනක් තියෙනව නේද? එන ඒව ඒ වගේ පින්වතුනි ඒ ඒ අයව ඒ විදිහට සලකන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ඒ ගම්දනවල ඒ ඒ විදිහට සලකන වැඩපිළිවෙලක්. එහෙනම් ඒ දේශ ඒ ඒ දේශ දේශාන්තර වලට ගිහිලා සද්ධර්මයේ දේශනා කරද්දී ඒ ඒ දේශ දේශාන්තර වල තියෙන දේවල් තමයි උදාහරණ උපමා වලට ගන්නෙ. ඒක නිසා තමයි පිටුදුනි කුඹුරුහාන කෙනත් නිවන් දකින වැඩපිළිවෙලක් තියෙන්නේ. මේකන ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒක නිසා කිසිම කෙනෙක් බලාපොරොත්තු ඇති ගන්න අයියෝ අපි ඉගෙනගෙන නැහැ ඉතින් ඉස්කෝලේ මේ ඉස්කෝලේකට කියලා ගිය අතවසරට එනකම් විතරයි. අපි කොහොමද ඉතින් ඕවා තේරුම් ගන්න කියන මට්ටමට වැටෙන්න එපා. ඔබ ලෝකෙට ඇලිලා තියෙනවා නම් පිඟුදේ ලෝකේ සාරයි කියලා අන්නේ සාරත්වයෙන් ඔබ මිදිලා ගියා නම් ආන්නේ මිදිලා යාම තුල තමයි ඔබට නිවන තියෙන්නේ. සමහර ගානට ගම් දනුවක ඉන්න අහිංසක මිනිස්සෙකුට කුඹරක් කොටාගෙන ජීවත් වෙන්නේ මිනිස්සෙකුට නිවන් දකින්න ලේසි. මොකද ඒ ජීවිත සංකීර්ණ නෑ. ඒ ජීවිත හරි පහසුවෙන් ගත කරන්නේ. ඒක නා කර්මස්ථානයක් වශයෙන් අරගෙන ඉවරලා පිඟුතුනි. හරක් දෙන්නව නගුල බැඳගෙන ඉවරලා දත්තන ගමන්. ඒක නාට පුළුවන් කර්මස්ථානයක් මෙනෙහි කරන්න. නගුල ඇදගෙන යනකොට පස් පෙරලෙන පෙරලෙන විදිය දැකලා ඉවර වෙලා. මේ වගේ තමයි මේ රාග මට්ටම් තියෙනවා. මේ රාග මට්ටම් වලට මේ නගුල කියන ධර්මයේ දාලිවිර වෙලා. මේක වීරය කියන දෙයෙන් ඇදගෙන යනකොට මේ හරක් දෙන්න මනාකොට දක්ගෙන හරි පාරේ දක්ගෙන යද්දී හරියටම මේක හා ගන්න පුළුවන්. හරියටම මේ පස පෙරල ගන්න පුළුවන්. ඒ පස පෙරලන්න පෙරලන්න පිඟුදෙන තියෙන කට්ටේ අයින් වෙලා ඉරලා හොඳ කට්ටයක් උඩට මතුවෙනවා සාර කොටසක් උඩට මතුවෙනවා. ඒ වගේ තමයි මගේ හිතත්. එහෙනම් මේ ධර්මයේ ඩාලි වෙරලා මේක හාර හාර ධර්මයේ හාර හාර හාර හාර බලද්දි සාර වූ කොටස් මතුවි මතු වෙන මේ මතුවීම තුළ පිඟුදින මට මහ ඵලයක් ලබන්න පුළුවන්. බලන්නකො හොඳ කර්මස්ථාන යන්නේ. දැන් ඕක ඇමති කෙනෙකුට කියලා හරිනවද මම? ඕක ඉංජිනේරුවෙකුට දොස්තර කෙනෙකුට කියලා හරිනවද? නෑ ඒක නිසා තමයි ඒ අයට එහෙම කියන්නේ නැත්තේ. ඒ අයට ඒ අයගේ දෙයක් කියන්නේ ඒ අයට අදාළ දෙයක් කියන්නේ. එහෙනම් දැන් මේ සරමක් ඇඳගෙන ඉඳලා සත්‍ය චීත්තයක් රෙද්දක් ඇඳගෙන ඉඳලා ඉන්න අයට පිඟුද නිවන් දකින්න බැරිද එතකොට? සිහියෙන් බුද්ධියෙන් ඉඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නම් පිඟුදිනේ ඕනම කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. සංකීර්ණ ජීවිත ගත කරන අයට වඩා බොහොම සරල ජීවිතයක් ගත කරන පිරිසට හරි ලේසියි පිඟුදිනේ නිවන් දකින්න. ඒක නිසා ඔබ කවදාකවත් අඩපණ වෙන්න යන්න එපා. අනේ අපි ගමේ මිනිස්සු අපි කොහොමද? තථාගතයන් වහන්සේ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනවිය අනත්ත සංගීතෝ කියන උඩ ග්‍රාම්‍ය කියලා වචනයක් පාවිච්චි කළානේ. ඔය ග්‍රාම්‍ය කියලා පාවිච්චි කළේ පිඟුදිනේ මේ ගම ගැන නෙමෙයි ඔය කිව්වේ. සමහර මිනිස්සු දන්නේ නැති ගමේ ගොඩේ මිනිස්සුනේ. එහෙමත් කියනව නේද කට්ටිය? ඔය ගමේ බයියලනේ. ගමේ බයියල ඕක කොහොමද දන්නේ? නිවන ගැන නම් මේ පිඟුදෙන ඔය කියන්නේ. ඔය කියන සමහරට මේ මොකක් හරි මේ ඉලෙක්ට්‍රොනික උපාංගයක් පාවිච්චි කරන්න බැරි කමක් කියන වෙන්නේ නැති. ඔතන ග්‍රාම්‍ය කියලා කිව්වේ පහත් කියන අර්ථයේ මිසක් පිඟුද ගම ගැන නෙමෙයි කිව්වේ. බුද්ධිමතුන් විසින් ප්‍රතික්ෂේප කරනවා කියන අර්ථය කිව්වේ. එන ඔබ එක බින්දු මාත්‍රයක්වත් නිවිදින ගන්ධනවල ජීවත් වුණා කියලා එක බින්දු මාත්‍රයක්වත් පසුපට වෙන්න යන්න එපා නේ අපිට කොහොමද මේ ධර්ම අවබෝධ කරගන්නේ කියලා. මේ යතිවරයන් වහන්සේලා මේ පන්සලවල වැඩ ඉන්නේ. උන්වහන්සේලා හරි ධර්මදරයි. උන්වහන්සේලා නිතර මේ ධර්මයේ පරිශීලනය කරන පිරිස් නිවන් දකින්න පැවිදි වෙච්ච උත්මයෝ. ඔබ හරි වාසනාවන්තයි පින්විතනි මේ වගේ උත්මයක ඇසුරු කරන්න හම්බ වෙච්ච එක. බලන්න කිසිම මානයක් නැතුව පිංගුතුනි මේ ආරාධනා කළා ඉවරලා ඒ ආදි වශයෙන් ඔබට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා දෙනවා. උන්වහන්සේට දෙන ගරුත්වයට මම වැඩියි. එහෙනම් ඔබ මොනතරම් වාසනාවන්තද බලන්න. මේ අද විතරක් නැතුව පිංගුතුනි ඔබ නිරන්තරයෙන් පන්සලට එන්න. වෙලාවක් දාගන්න හවසට තමන්ගේ ජීවිතේ බේර ගන්න පිඟුතුනි. ඔබ මේ මේ අසනීපයක් වුණාට පස්සේ ඉස්පිරිතාලයට ගිහිලා දොස්තර ගාව දණින් වැටිගෙන අනේ මාව සනීප කරන්න කියලා කියනවා. මැරිලා කුණු පෙරේතෙක් වෙන්න ඉන්න පිරිසකට පිඟුතුනි පිහිටක් වෙන අවස්ථාවක් තියෙන වෙලාවේදී ඒ පිහිට ගන්න නැත්තේ ඇයි? ඔබ මැරිලා බලන්න මම බොරු නම් කියන්නේ. ඔබගේ මැරිච්ච ආච්චියම්ම හොයලා බලන්න කොහෙද ඉන්නේ කියලා. යන්න මලවුන් ගෙනල් තැනකට ගිහිල්ලා අහන්න. බලන්න දෙවි කෙනෙක් ඇවිල්ලා ආවද ආවේශ වෙලා කියයිද කියලා. ආ පුතේ මන් දැන් ජාතුම් මහරජගේ තාවතින්දේ තුසිතේ යම් යම් ඔය ඉන්නේ කියලා කියයිද කියලා බලන්න. ඔය එහෙකවත් නෙමෙයි ඉන්න අර අසුචි කකා පෙරේතෙක් වගේ ඉන්නේ. කෙලබෙට්ටක් ගහපු ගමන් පිඟුදින ඕක පොර කන ඕක කන්න. ලේසි පහසු දෙයක් නෙමෙයි. වැඩ වරද්ද ගන්න කලින් කියන්නේ පිඟුදින වැඩ වරද්ද ගන්න පිරිසකට නෙමෙයි කතා කරන්නේ. වැඩ වරද්ද ගත්ත පිරිසකට නෙමෙයි කතා කරන්නේ. වැඩ වරද්ද ගන්න යන්න ඉන්න පිරිසකට කතා කරන්නේ. එහෙනම් වැඩේ කරගන්න මට්ටමට වෙන්නේ නේද වැටෙන්න ඔබ? ඒ උදෙසා පිංගුදිරේ තියෙන ධර්මස්කන්ධය මෙනෙහි කරන්න ඕනේ ඔබ. ඒ ධර්මස්කන්ධය ඔබට දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේ. එහෙනම් උන්වහන්සේට දානයක් දීලා යන්නේක විතරක් කරන්නේ නැතුව ඔබ සීල දෙනා එකතු වෙලා පිංගුදිරේ හවසට දාගන්න උන්වහන්සේගෙන් පැයක් දෙකක් ඉල්ලගෙන. අද මට වගේ නිදහස නැති වෙලා තියෙන පිළිතුරේ මම යණ යන තැන මගෙන් මිනිස්සු ප්‍රශ්න අහා ප්‍රශ්න අනේ ස්වාමීනි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකට උත්තරයක් දෙන්න මේකට උත්තරයක් දෙන්න. එක වෙලාවකවත් බෑ කියන්න බෑ. ඒක නිසා කොච්චර ප්‍රශ්න ඇහුවත් ඒවට උත්තර දෙනවා. කවදාකවත් බෑ කියලා නෑ කියලා අයින් වෙන්නේ නෑ. මොකද තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහපු කෙනෙකුට කවදාකවත් උන්වහන්සේ බෑ කියලා අයින් උනේ නෑ. මට වැඩ තියෙනවා කියලා අයින් උනේ නෑ. එහෙනම් මට ඒක කරන්න අයිතියක් කොහොමදවත් නෑ. ඊ රාත් ඊ රාත්‍රියේ 12 එක දරුවෙක් ඇවිල්ලා මගෙන් ප්‍රශ්නයක් අහද්දි. පන්සලේ නැවතිලා හිටපු දරුවෙක් පැයක් විතර කතා කරගෙන ඉඳලා ගියේ. ඒ දරුවට තියෙන ප්‍රශ්න ඇහුවේ. මේවට උත්තර දුන්නා. ඉතින් මේ උත්තරයන් වහන්සේලා වැසුරු කරන්න. නිතර ඔබ පන්සලට එන්න. හවසට පැයක් දෙකක් විතර දාගන්න පිංගුතුනි. පස් හය දෙනෙක් පන්සලට එන්න. තමන්ගේ ජීවිතේට යම් ආලෝකයක් උදා කරගන්න. හැම සතියේ හැම දවසකම නෙමෙයි සතියකට එක වතාවක්වත් අඩුම තරමේ තමන්ගේ පවුල අයත් එක්ක පන්සලට එන්න. එන්නේ බුදුන් ඇඳලා යන්න විතරක් නෙමෙයි. බුදුන් නම් පිංගුතුනි ගෙදර ඉඳලත් වෙන්න හැකිනේ. ඇයි පන්සලකට එන්න ඕනේ? ඇයි ගෙදර පිළිමයක් නැද්ද? දැන් පොඩි පිළිමෙට වැන්දට වඩා ලොකු පිළිමකට වන්දනකොට ලොකු පිනක් වෙනවද? එන ඇයි පන්සලට එන්නේ? අමතකුණා නේද හේතුව? ඒ කාලේ මිනිස්සු ඇයි පන්සලට ආවේ? ඒ කාලේ මිනිස්සු පන්සලට ආපු එකමනේ පිංගුදෙන අපි තාම මේ කරන්නේ. දන්නේ නැතුව මොකද්ද හේතුව කියලා. ඒ කාලේ ඉන්න මිනිස්සු පන්සලට ආවේ හේතුව තමයි පිංගුදෙන යතිවරයන් වහන්සේලා පන්සලේ වැඩ ඉන්නවා. උන්වහන්සේලා හරි ධර්මදරයි. ඒක නිසා උන්වහන්සේලාගෙන් ධර්මයේ ඉගෙන ගන්න. එන අද අපි මේ යුගය ආය ආරම්භ කරන්න ඕනේ. මේට අවුරුදු 200කට 300කට එහා පැත්තේ තිබිච්ච යුගය ආපහු අපි ගේන්න ඕනේ පිංගුදෙන. ඒක සමාජ සම්මත කරන්න ඕනේ නැත්නම් එහෙම පිංගුදෙන මහා කාලකන්ණි ස්වභාවයක් මේ සමාජ සම්මත වෙලා තියන්නේ අද. හාමුදුරු නමක් දැක්කට පස්සේ ඔබට සාරිපුත්‍රයන් වහන්සේ මතක් වෙනවද ඇත්ත කියන්නේ? බලන්න හිත මොනතරම් දූෂණය වෙලාද කියලා තියෙන්නේ. සාරිපුත්‍රයන් වහන්සේ වෙපෑ මතක් වෙන්න. හාමුදුරු නමක් දැක්කහම ශ්‍රමණ රූපයක් දැක්ක ගමන් ඇයි මතක් වෙන්නේ නැත්තේ? හිත දූෂණය වෙලා. විවිධාකාරයේ දේවල් ඇහිලා. කුණු කතා කරලා. භික්ෂුන් වහන්සේලාගේ වැරදි කතා කරලා මිනිස්සු සමාජේ. අර ඔබගේ ඔළුවට එන්නෙම පිඟුතුනි වැරද්දක් ඇදිලා. එදා තථාගතයන් වහන්සේ පාරේ වඩින වෙලාවේ උන්වහන්සේ දැක්ක පිංගුදිනේ අර මහලු ස්ත්‍රියාවක්. මුළු ඇඟ පුරාම කුෂ්ඨ රෝගේ හැදිච්ච ස්ත්‍රියාවක්. ඔය කුෂ්ඨ රෝගේ හැදිච්ච ස්ත්‍රියාව උන්වහන්සේට අරමුණු වෙලා මේ ගෑණිට මං උදව් කරන්න ඕනේ කියලා මේ ගැහණියට උදව් කරන්න ඕනේ කියලා හිතාගෙන උන්වහන්සේ වැඩිය පෙරමගට ඒ පෙරමගට වැඩලා ආනන්ද හාමුදුරන්ට කිව්වා ඔය ස්ත්‍රියාවට කියන්න මම මේ රැකලා හිත පහදව ගන්න කියලා අම්මේ මෙන්න තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා. අර ගෑනු කෙනා කුදු ගැහිලා පින්ගෙන මුළු ඇඟ පුරාම කුණු ගඳ ගගහනවා. නැඟ කුණු වෙච්ච ගැහණිය. කිසිම කෙනෙක් එක බින්දු මාත්‍රයක්වත් ළඟින්වත් යනවට කැමති නැහැ. පාරක ඉන්නවා නම් අනිත් පාරේ මිනිස්සු යන්නේ ඒ තරම් ගඳ ගහන ගැහණු කෙනෙක් මේ. මේ ගෑනු කෙනා පිංගුදනේ මේ ඔබ මවාගෙන බලන්න. කුදු ගැහිච්ච ගෑනු කෙනෙක් ඇඟ පුරාම කුස්ත හැදිලා. මේ ගෑනු එක්කෙනා මූණ පුරාම කුස්ත හැදිච්ච මේ ගෑනු එක්කෙනා පිංගුදනේ කුදු ගැහිච්ච තරුණ ශරීරය තුල මෙහෙම උඩ බලලා තථාගතයන් වහන්සේගේ සිරසේ ඉඳලා පාදාන්තය දක්වා එහා අරගෙන ගිහිල්ලා පුංචි හිණාවක් නගලා ඉදිරියට ඇදෙනවා. කුලප් වෙලා ආපු ගව දෙනක ඇඟේ වැදිලා ඉවරලා අපි මෙතන මේ ගෑණි මැරිලා වැටෙනවා. ගිහිල්ලා උපදින්නේ චාතුම් මහා රාජිකේ රාජ්‍ය හතර මැද්දේ ඉන්න මහා ස්වරූපණී දිව්‍යාංගනාවක් වෙලා ගිහිල්ලා උපදින්නේ. මේ දිව්‍යාංගනාව ගන්න තිබුණේ සතරවරන් රජදරුව පොර කනවා. සක්‍රදෙයි ඇවිල්ලා පොර කෑවා. එන ඒ තරම් මහා දිව්‍ය සප සම්පතක් ලබා ගත්තේ මොකාව දැකලාද? තථාගතයන් වහන්සේව දැකගෙන නේද? ඔබට මේ අවස්ථාව තියෙනවද? ශ්‍රමණ රූපයක් දැකගෙන මහා ශ්‍රද්ධාවක් හිතේ ජනිත කරගන්න අවස්ථාවක් අද නැහැ නේ කිව්වද? එහෙනම් මේ සමාජය මහා කුරුවල් වෙච්ච සමාජයක් නේ තියෙන්නේ. ඔබට මේ සමාජය හදන්න ඕන නම් පිටුදෙන කරන්න තියෙන එකම කිතම ඔබ ධර්මයට එන්න. ඔබ ධර්මයට ඇවිදලා ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්න. මහා ශ්‍රේෂ්ඨ පින්වතුන් පිරිසක් බවට පත් වෙන්න. ශ්‍රේෂ්ඨ පින්වත් පිරිස කියලා කියන්නේ පින්වතුනි දානයක් අරන් එනකවත් බෝධි පූජාවක් තියෙන එකවත් නෙමෙයි. ධර්මයේ ශ්‍රවණය කරන්නේ. පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර පිංගුතුනි හාර හාර හොයන්න තථාගතයන් වහන්සේගේ දේශනාව මොකක්ද කියලා. <coughs> ඒ උදෙසා කරුණු කටයුතු කරගන්න. ඒ දේශනාව තුළ පහදින්න. ඒ දේශනාව අනුගමනය කරන්න. ඇත්ත යථාර්ථය හරි හරි දැනගන්න අවබෝධ කරගන්න. මේ යතිවරයන් වහන්සේලා නිතර නිතර ඇවිදලා මුණ ගැහෙන්නේ. සමහර පිරිස ඉන්නවා පිංගසනේ. මෙතන ඉන්න ස්වාමින් වහන්සේලා දෙනමගේ පවුලේ ඔක්කොම පැවිදිලා ඉන්නේ. අම්මා විතරයි ඉතුරු. අම්මා ඉතුරු වෙලා ඉන්නේ තියෙන ඉතුරු වකීම් ටික ඉවර කරලා දාලා ඉවරලා පැවිදි වෙන්න බලාගෙන. පිරිමි දරුවෝ තුන් දෙනයි තාත්තයි හතර දෙනාම පැවිදි වෙලා ඊයේ තමයි අන්තිම දෙන්න පැවිදි වුනේ. සත්පුරුෂයන් වහන්සේලාගේ අසුර. පවුලේ ඔක්කොම ගොඩ. හිතලා බලන්නක මොන වාසනාවක්ද කියලා. උදේ ඉඳලා රැ වෙනකන් ධම්මක වඩන උත්මයෝ. ඔබට ගියාට දැක බලා ගන්නවත් හම් වෙන්නේ නැහැ. ඔය කොහේ රින්ගගෙන ඉවරලා පිංගුතුන ඔය කැලේ කොහේ හරි තැනක ඉඳගෙන ඉඳගෙන ඉවරලා මඟ වඩනවා. එක්ක ධර්මයේ අහනවා එක්ක ධර්මයේ දෙසනවා. එක්ක ධර්මයේ සාකච්ඡා කරනවා එහෙම නැත්නම් ධර්මයේ සජ්ජායනා කරනවා එහෙම නැත්නම් භාවනා කරනවා මුළු දවසම ආත්ම වංචාවට පැවිදි වෙන්නේ නැහැ කිසිම කෙනෙක් කන්න බොන්න නැතුව පැවිදි වෙන්නේ නැහැ කිසිම කෙනෙක් සියලු දෙනා පැවිදි වෙන්නේ පිළිඳ මේ ධහම අවබෝධ කරගෙන අවබෝධ කරගත්ත ධහම තුල නිවන් මඟ පසක් කරගන්න මැරිලා කුණු පෙරේතය වෙනවට වඩා හොඳයි මේක වහා වහා මේ ගෝරතර සංසාරයෙන් මිදෙලා යන්නේ ඒක ටික දින ඔබ මිනිස්සු වෙන එක පිළිගන්නවද ඔබ මනුස්ස අත්දැකේ සැපයි කියලා ඔබට කියන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න මට. සුගතිය වශයෙන් දේශනා කරමු මේ මනුස්ස අත්දැකේ සැපයි කියලා ඔබට කියන්න පුළුවන්ද? ඔබ අද උදේ ඉඳලා මේ වෙනකම් සැපද වින්දේ? ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ වෙනකම් ඔබ සැපද විඳලා තියෙන්නේ? අන්ත අසරණ මහා දුක්ඛ කන්දෙන් ඔබ මිනිස්සෙක් වෙලා විඳ පියුදනේ ඔතනින් පල්ලෙහාට වැන්නොත් එimhe තව මොනවද කතා කරන්නේ තියෙන්නේ? එහෙනම් පින්වතුනි මේ ධර්මයේ නේද ඔබ හැසිරෙන්න ඕනේ. මේ ධර්මයේ හැසිරි හැසිරි පින්වතුනි ඔබ උත්සාහ කරන්න. මම ඒක හැකියි ඔබගේ පවුලේ පිරිසට කියන්නේ. අඟහරු ආදට. අපි යනවා ස්වාමින් වහන්සේ හම්බෙන්න. සීරු දෙනා ඉන්න ඕනේ අපිත් එක්ක යන්න. පවුලයට කතා කරගත්තා. ස්වාමින් වහන්සේට කතා කළා හරි ඇවිල්ලා ආරාධනා කළා නේ ස්වාමින් අපිට හතට විතර අපි ඔබ වහන්සේ මුණ ගැහෙන්න වඩින් එන්නද? ඔබ වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් වැඩි ඉන්නවද? උන්වහන්සේ සූදානම් වෙලා ඉන්නව අනේ මගේ දායක පවුලක් උපාසක උපාසිකා පිරිසක් එනවනේ. ඒ ඇවිදිනවා මේ අය ඉන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නනේ. කොච්චර දෙයක්ද කියලා උන්වහන්සේ සැදී පැහැදී ඉන්නවා යම් සාරූ සද්ධර්මයක් දේශනා කරන්න. මේ පිරිස ඉන්නේ ජාතක කතාවක් අහන්න නෙමෙයි. මේ පිරිස ඉන්නේ අනිත්‍ය දුක්ඛ අනත්ත දේශනාවක් අහන්නනේ. මේ පිරිස ඉන්නේ පටිච්ච සමුප්පාද විග්‍රහයක් කරගන්නනේ. මේ පිරිස ඉන්නේ චතුරාර්ය සත්‍ය විග්‍රහයක් කරගන්නනේ. ඕම් ওই ටික තේරුම් අරගෙන උන්වහන්සේත් මොකද කරන්න පින්වතුනි ඒ ආ තියෙන ධර්මස්කන්ධයක් විමස විමස බලනවා. ඒ ධර්මස්කන්ධය විමස විමස බලන ඒ උත්තරමයන් වහන්සේට මහා ධර්මස්කන්ධයක් අවබෝධ වෙන ඔබ එන කලින් ඒ අවබෝධ වෙච්ච ධම ඔබ ඉස්සරහා දේශනා කරනවා. දේශනා කරන මොහොතක් මොහොතක් නෑර පිළිතුරු තව තවත් අවබෝධ වෙනවා ඒ කියපු දේ. ඉතින් ඔන්න ඔය අවබෝධ වීම තුළ මොකද වෙන්නේ? උන්වහන්සේටත් මඟ වැඩෙනවා. ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරන පිරිසටත් මඟ වැඩෙනවා. ඉතින් ඔබගේ පවුලට කරන් දෙන හොඳම සැනසුම ඕක නෙමෙයිද? මම මේ ඔබට යෝජනා කරන්නේ. මේ පොඩ්ඩක් හිතලා බලන්න. මේ අවස්ථාවට පයින් ගහගන්න එපා. මනුෂ්‍ය ජීවිතේට පයින් ගහගන්න එපා. විදිහට මලොත් මැලනවා විතර එතනින් එහාට ආයි කතා කරලා වැඩක් නැහැ කියන්නේ. හත් දවසේ දානේ දෙයි. අනිත් පෙරේට ඇවිල්ලා ගනි. ඔබට ගන්න හම් වෙනවා කියලා හිතන්නත් අමාරුයි. පරදත් උපජීවී ප්‍රේත කොට්ටාසකට විතරයි පිංගුතුනේ පිං ගන්න පුළුවන්. ප්‍රේත කොට්ටාස ලක්ෂ ගණනක් තියෙනවා. ඔකෙන් පරදත් උපජීවී කියන ප්‍රේත කොට්ටාසකට විතරයි පිං ගන්න පුළුවන්. ගන්න පුළුවන් උන් ඇවිල්ලා ගනි. පිනාපත යන්නේ නැහැ කවදාවත්. ඒක නිසා ඒක නොකර ඉන්න එපා කවුරු. ඒක කරන්න. හත් දවසේ තුන් මාසේ අවුරුද්ද බැරනම් හැමදාම හරි කවන්නේ දන් දෙන්නේ. ඒක බොහොම හොඳ වැඩ පිළිවෙලා. ඒ දන් දෙලි වෙලා සීළු දෙනාට පිංගන්න මොදා කරන්නේ ඒකත් බොහොම හොඳ වැඩ පිළිවෙලා. හැබැයි මැරිච් එක අපින් ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ඔබට අයිතියක් තියෙනවද? ඒකට ඔබට අයිතියක් නැහැ. ඒකට ගන්න පුළුවන් නම් ගනි, නොගන්න පුළුවන් නම් නොගනි. එච්චරයි. මහ භයානක අඩියක ඉන්නේ. ඒ භයානක අඩියේ ඉන්න ගමන් පිංගුදිනේ මොකද මේ කරන්නේ? හොඳට කාලා විල ජීවත් වෙන්න ඕනේ අපි. හොඳට ඇඳලා කරලා ජීවත් වෙන්න ඕනේ අපි. හොඳ ටීවී එකක් බලාගෙන ජීවත් වෙන්න ඕනේ අපි. හොඳ චිත්‍රපටියක් අරේ මේ බැලුවේ නැත්තම් වැඩක් නෑ ජීවිතේ. හොඳ ලස්සන හින්දු ටිකක් එහෙම ඇහුවේ නැත්තම් වැඩක් නෑ ජීවිතේ. ওই ටික තමයි පිංගුතුනේ අපිට හිතේ තියෙන්නේ. කාන්තාවක් පුරුෂයෙක් ඇසුරු කළේ නැත්තම් වැඩක් නෑ ජීවිතේ. ඕවා තමයි සමාජ සම්මත කරලා තියෙන්නේ. තරුණ දරුවෙක් ඇහුවොත් එහෙම මම පැවිදි වෙන්නද? පිසුදුඹට. ඔන්න අහන්නේ. උඹ මං ඇදුවේ පැවිදි කරන්නද? දැන් මොකටද හැදුවේ? ඔලෝකයි ප්‍රශ්නේ. මොකටද හැදුවේ? කසාදයක් කරගෙන ලස්සන ජීවත් වෙන්න නුඹ හැදුවේ. දැන් කසාද කරගත්තාම මට කියනකො ලස්සනද ජීවිතේ? තමන්ගේ පුරුෂයාගෙන් බැනුම් නහපු ස්ත්‍රියාවක් අත උස්සන්නේ. තමන්ගේ බිරිඳගෙන් බැනුම් නහපු පුරුෂයෙක් අත උස්සන්නේ. හිතින් හරි බැන බැන නෙමෙයි තමන්ගේ බිරිඳ ඉන්න තමන් ගැන කියලා. එනකොට පුළුවන් පින්වතුනි මැඩගෙන ඉන්න. ගෙම්බර් එක දාගෙන මැඩගෙන ඉන්නවා පිරිස. තමන්ගේ බිරිඳ මැඩගෙන ඉන්න පිරිස. ওই මැඩගෙන ඉන්න බිරිඳ පින්වතුනි හැමතිස්සෙම ගැරහීමයි ඇඬියාවයි තියෙන්නේ. ගරහ ගරහ අඬනවා. අඬ අඬ ගරහනවා. ඕක නේද කරන්නේ බිරිඳා. ඒ පුරුෂයා මැඩගෙන ඉන්නේ. මැඩගෙන හිටපේකා ගිහිල්ලා මැඩියා වෙලා උපදිනවා. ගැරහීමයි ඇඬියාවයි තිබිච්ච එක ගැරන්ඩියා වෙලා උපදිනවා. දැන් මොකද වෙන්නේ? ඕක අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවා පින්වතුනි. ගැරන්ඩියාට ගේම් බෙත් දැක ගමන් මොකද වෙන්නේ? පාරේ ලෝකෙන ගිහිල්ලා දෙන්නේ වැඩි. පටිච්චසමුප්පන්නෝ ක්‍රියා වෙන හැටි ඔය. පටිච්චසමුප්පාදේ කියන දහම් ගුණෝරේ අවබෝධ වුණා නම් පිටුදින ඔබට වැස්පනා පිට ඔය පේන්න පටන් ගන්නෙ. මේ ලෝකෙන මිනිසුන්ට වෙලා යන දේ ඒකයි මම කිව්වේ වැඩ වරද්දගත්ත පිරිසක් ඔය ඉන්නේ කියලා වැඩ වරද්දගත්ත මිනිස්සු. යෝග අවබෝධ වෙනවා ඔබ සද්ධර්මය අවබෝධ කරගත්තා නම්. ඉතින් සද්ධර්මයේ දන්නේ නැතුව ඔබට කිසි දෙයක් තේරෙන්නේ නැහැ ලිංගෙන් භෝගේ තමයි. ඔය දන්නේ නැහැ. ටීවී එකේ මොන හරි යනවා නම් ඒක තමයි දන්නේ. ටීවී එකෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම ඔබට දෙනවා පිටුදේ එක එක જાතිය ධම්මේ. එක එක જાතිය ධම්ම જાති සිතුවිලි જાති ඔබට දෙනවා. ඒව ඔක්කොම අරගෙන ඉවරලා ඔබ මොකද කරන්නේ මහා විනාශයක් කරගන්නවා තමන්ගේ ජීවිතේට. ඉතින් මේක නේද පිටින් ස්වභාවය. බලන්න අද මේ වෙනකන් ජීවත් වෙච්ච ජීවිතය ඇති ඵලයක් තියනවාද කියලා. කෝගත්ත ඵලය මට පෙන්වන්න එක්කනේ. දැන් අවුරුදු ගියද වයස? අවුරුදු 80 ඈත් ඇති. දැන් තව ටික කාලෙකින් පිටින් ඉවරයි නේද ජීවිතේ. දැන් ජීවත් මේ ඉවර ඉවර වෙන්න යන්නේ මොකද්ද මේ? මනුස්ස ජීවිතයක් නේද ඔය ඉවර වෙන්න යන්නේ. ආයි කවදාකවත් ලැබෙන්නේ නැති මනුස්ස ජීවිතයක් නේද පිඟුතුන ඔය පාවිච්චි කරලා ඉවර කරන්න යන්නේ. ඔබට කවුරු හරි හොඳ වටින කම්පියුටරයක් ගෙනත් දෙනවා. මෙච්චරයි දෙන්නේ ආපහු දෙන්නේ නැහැ කියලාත් කියනවා. ඕක වැඩ කරන්නේ පැය 100යි කියලාත් කියනවා. ඒක ඔය කම්පියුටරයෙන් පිඟුතුන ඔබ වැඩ ගන්නෙ කොහොමද? හිතපරි බලන්නද? ඔය පරිගණකේ ඔය හිතපරි බලන්නද පාවිච්චි කරන්නේ? ඇයි පැය 100යි වැඩ කරන්නේ ආයි කවදාවත් හම්බ වෙන්නෙත් නැහැ. නමුත් ඒකෙන් බොහොම ඉහළ දේවල් කරන්නත් පුළුවන්. එහෙනම් ඔබ කරගන්න ඕන ඉහළ දේවල් ටික නේද? චිත්‍රපටි බලන්නත් පුළුවන් හැබැයි. හැබැයි ඒක පාවිච්චි කරොත් එම් චිත්‍රපටි බලන්න මොන මෝඩෙන්ද කියලා හිතලා බලන්න. අන්තිමට චිත්‍රපටි බලන්න පාවිච්චි කරපු කම්පියුටර් එකක් වගේ නේද පින්දුන ඔබගේ ජීවිතේ? කාලා බීලා හතුටින් හිටියා කියලා හිතාගෙන හිටියා නේද? කෑම බිව්වා නිදාගත්තා. සහකාරයෙක් හොයාගත්ත දරුවෝ හදාගත්තා. උන්ට කන්න බොන්න දුන්නා. උන්ට දරුවා හදාගන්න වැඩ පිළිලක් කරලා දුන්නා. කම්පියුටර් එකෙන් චිත්‍රපටි බල්ල බල්ල බල්ල අන්තිමට පේන කම්පියුටර් එක විනාශ වෙන්න යනවා වගේ අද ඔබට අවුරුදු 80ක් වෙලා ඇති. අවුරුදු 50ක් 60ක් වෙලා ඇති. ඕක තමයි පිටුදුර තිරසන් යෝනියේ ස්වභාවය. දුබලයාව ප්‍රබලයාව විසින් කාලා විනාශ කරලා දාන එක. ඕක තව හොඳයි. ඔය අඩුවෙන් පරිසම් දෙන්නේ ඔය තියෙන්නේ. වනාන්තරේ ඉන්නේ ඇද ඇදා කන්නේ පණ පිටින්. මොක්ක කන්න කැමති. ඇයි මැරෙනකොට කියාගත්තේ මොකද්ද? මේ ලේසි දේවල් නෙමෙයි මේ. මේ පටිච්චසමුප්පන්න ක්‍රියාදාමයක් වින්නතුනි. Tamanට අදන්තේට්ටම් කළා මහා විනාශයක් කළා Taman මිය දෙනකොට මොකද්ද කියාගෙන මැරුණේ? මම තෝගේ බොක්ක කන්න එකෙක් කළා උපදින්නේ කියලා. මං ඉපදිලා තෝගේ බොක්ක කනවා කියලා. මට මේ කරපු අපරාධෙට. එහෙම සාප කර කර මැරිලා ගියේ. දැන් මොකද උනේ? අනිත් පැත්ත හැරිලා ඉපදුණා අතන පිට ගිහිල්ලා. දැන් බොක කන එකෙක් වෙලා ඉපදිලා තින්නේ. දැන් කොටියට පිංගුතුනි මුවාව මරා ගන්න මරන්නේ නෑ මුවාව. මොකද කොටිය සිංහයා ඔය කියන සත්තු. මලකුණු කන්නේ. ඔය නරියා වගේ සත්තු තමයි මලකුණු කන්නේ. අර සත්තු මලකුණු කන්නේ. පණ පිටින් ඉන්න සත්තුන්මයි කන්නේ. ඒක නිසා ගිහිල්ලා බෙල්ලට පැනලා අඩ පණ කරගෙන ඉවරලා පිංගුතුනි පණ ඇද ඇද ඉන්න සතාගේ බොක්ක ඉරාගෙන ඇද ඇද කන්නේ. ස්වභාවය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අපි තිරිසංයෝනිය දිහා බලලා අනේ මොන ආශ්චර්යයක්ද මේ සත්ත්ව ලෝකේ අසිරිය කියලා ඕක දිහා බලාගෙන ඉන්නේ. උදේ පාන්දර කුරුල්ල අවදි වෙලා ආහාර හොයාගෙන යනවා කියලා කවියේ රස දන්න තිරිස කවිය නගලා තියෙනවා. මිනිස් හිතාගෙන ඉන්න කුරුල්ල ආසාවල උදේට අවදි වෙනවා කියලා. ආසාවට අවදි වෙනව නෙමෙයි තිරිස කුරුල්ල කියන සත්තුන්ගේ ඇඟවල් හරිම උස්නයි. මොකද උන්ට පියාඹන්න නම් උන්ගේ ඇඟවල වල තියෙන බර අඩු වෙන්න ඕනේ. මේවා මේ සබාධමේ නිර්මාණ. සබාධම කියලා කිව්ව පිඟුදුනේ ස්වභාවයේ දැරීම. තමන්ගේ භාවයට තමන්ගේ විදිහට තමන්ගේ ස්වභාවයට තමන්ගේ විදිහට හැදෙන ක්‍රමයක් තමයි සබාධම කියලා කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක් ඒකත්. මම මේක කිව්වොත් එහෙම ඔබට තේරෙන්නේ නැති නිසා මම කියන්නේ නැත්තේ. සබාධමේ තියෙන පටිච්ච සමුප්පාදේ. අර ගස් ලැබු ගා හැදිලා තියෙන පටිච්ච සමුප්පාදේ නිකන් ගස් ලැබු හැදෙන්නේ නැහැ මේ ලෝකෙට. මේ ඔක්කොම විස්තර විග්‍රහ කරගන්න පුළුවන්. ඔබ ධර්මයේ හැසිරීලා බලන්න ඔබට මහා ධර්ම ඥානයක් එයි එතකොට. ඒ ධර්ම ඥානය ඔබ ගන්න. ඒක ස්වභාවයෙන් ඒවා නිර්මාණය වෙලා එන විදිය ඔබට පේයි. සේ පුළුවන් එතන ඔබට පිංගුදෙන ඔබට වෙන දේ තීරණය කරගන්න. ඔය ඇද ඇදා කන ස්වභාවය. මොකු පලාගෙන ඉරාගෙන කන්නේ පන පිටින්. ඔබට ඔය දේ වුණොත් මොකද වෙන්නේ කියලා ඔබ හිතලා බලන්න. ඒක තමයි ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන්නේ. මැරෙනකොට කිව්වේ මොකද්ද බොක්ක කාලා මැරෙන ඕමගේ කියලා. ඒක තමයි දැන් පටිච්චසමුප්පන්නව ක්‍රියාත්මක වෙගෙන යන්නේ. දැන් කොහොමද නවත්තන්නේ ඔබ? දැන් බලන්න සාර ධර්මයේ වැහුණොත් එහෙම පිංගුතුනි අන්තිමට අපි කිසිම දෙයක් නොදන්න අන්ධයෝ විදියට නේද මැරිලා යන්නේ අන්ධ බාල පු탁 ජන ස්වභාවයෙන් නේද මැරිලා යන්නේ වෙන්නේ මැරිලා ගිහිල්ලා අතන්ට නේද ගිහිල්ලා උපදින්නේ දැන් මට කියන්නේ මනුස්ස ජීවිතේද වටින්නේ වැටෙන්නද වටින්නේ මායිමට හිතවල තියෙන වැටෙන්නද වටින්නේ මායිමට හිතවල තියෙන වැටෙන්න දිහා තණ්හාවෙන් බලාගෙන ඉන්න කා පිංගුතුනි අන්තිමට මොකද වෙන්නේ තමන්ගේ ගෙට ආසාවෙන් වත්තට ආසාවෙන් මැරෙන එක අපිඟුදින ගේ වටේ කැරකි කැරකි ඉන්න ගේ වලයා ගෙවලයා වෙලා ගිහලා උපදින්න ගිහිල්ලා. අය ලේසි නෑ උන් අල්ලල බන්ධනය කරනවා. කෙල පෙර පෙර ඉන්න ගේ දැක්කට පස්සේ. කෙල පෙර පෙර ඒක වටේ දුවනවා. මේ දොරෙන් ඇතුල් වෙලා බලන මගේ ගේ තියනවද කියලා. කවුරු හරි ගේ ඇතුලේ ඉන්න කෙනෙක් කිව්වොත් මේක මගේ ගේ කියලා එතනින් එහාට විනාශ කරන්න හදනවා මේ පුද්ගලයා හරි ගේ හරි ඔක්කොම. උඹ කොහොමද මගේ ගේ කියලා කියන්නේ? ඕක මගේ ගේන්නේ. දැන් ඔබගේ ගෙවල් වලට අමනුෂ්‍ය ප්‍රශ්න දිනනවා නම් අමනුෂ්‍ය ප්‍රශ්න දිනනට ප්‍රධාන හේතුව තමයි පිළිගන්නේ මම වගේ කියලා ඔබ කියාගන්න එක. අමනුෂ්‍ය ප්‍රශ්න වලින් මිදෙන්න තියෙන හොඳම මගක් තමයි පිළිගන්නේ ඔබ ගෙදර ඉන්නකොට ඔබ කවදාවත් කියන්න එපා. මේක මගේ ගේ කියලා. මේක මගේ වත්ත කියලා. කියන ඔය මොකද්ද? මං ඉන්න ගේ. කියන්නේ මම ඉන්න ගේ. එහෙමත් නැත්නම් මේ මම ඉන්න වත්ත. දැන් මම ඉන්න ගේ කියලා කියපුව ගමන් අපි අරයට ප්‍රශ්නයක් නැහැ. ඇයි කවුද අයිතිකාරයා? අයිතිකාරයා එහි ඉන්නවා. ගේ වලයා වෙලා ගේ වටේ කැරි කැරි ඉන්නවා වලයාකාරව බල බලා. මම ඉන්න ගේ කියලා කිව්වම සතුටුයි. කිසිම ප්‍රශ්නයක් කරන්නේ නැහැ. හැබැයි කිව්වොත් මේක මගේ ගේ කියලා. කොහෙද බලු උඹගේ ගේ වෙන්නේ? මේක මම මෙහෙත මහන්ති සල්ලි හම්බ කරගෙන මං හදාගත්ත ගේ. අර මගේ ගෑණියර එහා පැත්තේ අසුචි කනවා. මම යන්තම් ගේ වටේ කැරක් කැරක ඉන්නේ. ඔය කෙලෙබෙට්ටක් අරින් මේක හොට මම ඒක කාලා ජීවත් වෙන්නේ මම. උඹේ ගේ වෙන්නේ කොහොමද මේක? ඔන්න විදිහට තමයි අහන්නේ. යම් දවසක ඔබ මේවා අත්දකී පින්වදනේ. ඔබට යම් සමාධියක් නැගෙන කාලෙක ඔබට මේවා පේන්න පටන් ගන්නේ. එදකල ඉතින් දැකලා කියපු උත්තරයන් වහන්සේලා කියපු දේවල් පොඩ්ඩක් පිළිගන්න. පරිසම්පාදයට දාලා බලන්න. එතකොට ඔබට මේ හැමදේම තේරුම් යයි. මේ කරගන්න යන විනාශය මොකද්ද කියලා තේරුම් යයි. මනුෂ්‍ය ජීවිතයක් කෙලවර කරගන්න හදන්නේ කියලා ඔබට තේරුම් යයි. කොච්චර සල්ලි තිබුණත් කොච්චර දේවල් තිබුණත් වැඩක් නැහැ නේ බින්දන් දින මැරිලා ඔය කුණු පෙරේතත් මේ ලැබෙනවනම්. ඒක ගිහිද පැවිදිද කියලා ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. වැසිකිලි හොදන කෙනාද ජනාධිපතිවරයාද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පම් තමන් පහලට යන දත් එක නම් ඉන්නේ තමන් පහලට යනවම තමයි. ආයෙ කොච්චර කරත් ආයෙ උඩට නම් ගන්න හම්බෙන්නේ නැහැ. මේකට හේතුව මොකද්ද? ඒකත් ගන්න හොයලා බලන්න එපා. මේ මෙච්චර Taman ලැබිච්ච මනුස්ස ජීවිතේ පිළිබඳ ප්‍රයෝජනයක් ගන්න නැතුව මහ විනාශයකට ඇදලා දාගන්නේ ඇයි මේ? මේ ලෝකේ අල්ලගත් සංඛාර පිංගතන. මේ ලෝකේ සාරය කියලා අල්ලගත්ත නිසා වෙන වැඩක් මේ වෙන්නේ. අසත්පුරුෂය අසුර කළ ඉවරලා අපි දෙන අසත්පුරුෂ සංකාර වලින් අසත්පුරුෂය ඔබගේ ඔළුවට දාලා තියෙනවා මේ ලෝකේ හරි සාරයි කියලා. මේ ලෝකයේ කෙරෙහි ඔබ තණ්හාවෙන් බැඳෙනවා. ඒ ඒ තන තණ්හා වෙන ස්වභාවයක් හිතේ හට ගන්නවා. මොකද සාරයි කියන මුලාදුසිට පත් වෙච්ච ගමන් පිඟුතුනේ ඒ ඒ තනේ හා වෙනවා ඔබ. ඒ ඒ තන අල්ලගත්තට පස්සේ පිඟුතුනේ ඒ ඒ තන අල්ලගෙන ඉවර වෙලා ඒව රමණීය කර කර ඉන්න වැඩ පිළිවෙලක් තමයි තමන්ගේ ජීවිතේ පුරාවට කරන්නේ ඊට පස්සේ. ඔබ යම් දෙයකට තණ්හා කරගත්තට පස්සේ පියුදුන ඔබට ශෝකයක් බයක් එන්නේ නැද්ද මේක වෙනසේ කැඩේ බින්දේ විනාශ වෙයි කියලා? කතා කරන්න මාත් එක්ක. වේද නැද්ද? ඔබ යම් දෙයකට ආස කළාට පස්සේ ඒ ආස කිරීම තුල පියුදුන ඒක කැඩලා බින්දලා විනාශ වෙලා නැහිලා යයි කියලා බයක් හටගන්නේ නැද්ද හිතේ? එන හැමදෙස්සෙම ඔය කියන ගිනි බයෙන් නේද ඉන්නේ? දරුවා ඉස්කෝලේ ගිහිල්ලා එනකම් නේද පියුදුන ගිනි බය පත්තු වෙවි ඉන්නේ. දරුවා ඉස්කෝලේ ගියාට පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ පාසලක බෝම්බයක් පුපුරා ඇත බොහෝ පිරිසක් මියකෝ සැත කියලා එහෙම රේඩියෝ එකේ කිව්වනම් එහෙම ටීවී එකේ කිව්වනම් එහෙම පපුව පැල්ලෙන් යන ධම්මගේ. හැබැයි ප්‍රසිද්ධ පාසලක් කියලා විතරයි කිව්වේ. පාසල මොකන්ද කියලා කිව්වේ නැහැ. එහෙනම් ප්‍රසිද්ධයි කියන හැම පාසලකම යන දරුවෝ ඉන්න අම්මලා තාත්තලා ගිනි ගන්න නැද්ද ඒ වෙලාවට? එහෙනම් කැඩෙන බැඳෙන නැහෙන වෙනසෙන දෙයකට නේද පිවිදෙන අපි ආලය කරලා ඉවරලා මේක මේ තණ්හා කරගෙන උපාදාන කරගෙන තියාගෙන ඉන්නේ. ඉතින් ඕක කොහොමද පිවිදෙන සාරයි කියලා කියන්නේ? ඔය දුක්ඛ දුක්ඛය කියලා කිව්වේ ඔය ඔය දෙයටනේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස පිරිවරාගෙන නේද පිඟුදින ඔය කියන වස්තු ටික තියෙන්නේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන දේවල් ඔක්කොම පිරිවරාගෙන. ඔහොම ගත කරන ජීවිතයක් ගත කරන්න හේතුව තමයි පිඟුදුනේ මේ කරගත්ත තණ්හාව. ඒක පැත්තකින් ජරාවට මරණයට විනාශයට යන්න හදනකොට. දැන් මහා දුකටගෙන. ජරා මරණයට පත් වෙලා වෙනපින්න යනකොට පිඟුදුනි ඒ දුක විඳ ගන්න බැරි නිසා මොකද කරන්නේ? ඒක පවත්වාගෙන යාමේ මහා අරගලයක දෙනව නේද? සංකාර දුක. එහෙනම් දුක දුකයි උපරිණාම දුකයි සංකාර දුකයි කියන දුක් තුනෙන්ම පෙලිපෙලි නේද පිඟුදුනි තණ්හාවට පත් වෙච්ච පුද්ගලයා ඉන්නේ. ඉතින් ඔබ කොහොමද කියන්නේ මේ තණ්හාව කියලා කියන්නේ මහා සාරූප දෙයක් කියලා? දරුවෙක් ලාස වෙලා පිඟුදුනි දරුවෙක්ව හදා වදාගත් අම්මෙක් තාත්තෙක් පොඩි දුකක්ද විඳින්නේ කියලා හිතලා බලන්න. දරුවෝ නිසා හැනසීමටපත් වෙච්ච අම්මෙක් තාත්තෙක් අත උස්සන්න. දරුවෝ නිසා අඬන එක නෙමෙයි ඔබ කරන්නේ කියලා. දරුවා මැරිලා ගියොත් විතරයි දරුවෝ නිසා සන්තෝෂ වෙන්න පුළුවන් අම්මා කෙනෙකුට. අනේ මගේ දරුවා මෙච්චර හොඳ දෙයක් කළා නේ කියලා සතුටු වෙන්න පුළුවන්. දරුවා ජීවිතේ අතර හැම ඉන්නවා නම් පුළුවන් සතුටු වෙන්න. අනේ මූ ගෑණියෙක් ගෙනහලා මට මේ ගන්න හරි කියලා අන්තිමට කියන්න වෙන්නේ නැද්ද? මම මුන්ට මෙහෙමයි කළේ මූ අද මට මෙහෙමයි කරන්නේ. මං අසරින් වුණා මා බලන්නවත් ආවේ නැහැ කී නෙමෙයි ඉන්න වෙන්නේ. ඔය උදේ ඉඳලා රැ වෙනකන් වස්තාවක් කරන්නේ කාට කන්න දෙන්නද? එහෙනම් මේ මේ දේව සාරයි කියලා හිතාගත්ත මුලා දෘෂ්ටියක් නේද තින්විතනේ තියෙන්නේ. ඔය මුලා දෘෂ්ටිය කියන අම්මලා තාත්තලා තරුණ දරුවන්ටත් උගන්වන්නේ ওই දෘෂ්ටියම නේද? මේ මනුස්ස ජීවිතයක් හම් වෙලා මේකෙන් ගොඩ යන්න පුළුවන්කම තියෙන වෙලාවේ තින්විතනේ ඒකේ කරේ එල්ලනවා මහා බර කරත්තයක්. පුතේ උඹ කසාද බඳින්න පුතේ උඹ ළමයි හදන්න උඹ මේ ළමයි හදලා ලස්සනට ජීවත් වෙන්න ඕනේ. ඔය ලස්සනට කියන කෑල්ල කපලා අයින් කරන්න ඕනේ නේද? හානද පිටුද ලස්සනට ජීවත් වෙන්න පුළුවන් ওই විදිහට. තණ්හාවක් ජීවිතේට උදා කරගත්ත කෙනා පිටුද දුක්ඛ දුක්ඛයෙන් පෙළෙනවමයි නේද අනිවාර්යෙන්. Tamanට මේ දේවල් වස්තු නැහිලා වෙනතිලා යයි කියලා බයකින් නේද හැමතිස්සෙම ජීවත් වෙන්නේ. හැමතිස්සෙම ශෝකයෙන් නේද ජීවත් වෙන්නේ. ඔබට වාහනයක් තියෙනවා නම් ওই වාහනේ ගැන ඔබට බය නැද්ද? ශෝක නැද්ද? අනේ මේක හැපෙයිද දන්නේ නැහැ. ඉක්මනට ගිහින් ඉන්ෂුරන්ස් එකක් දා ගන්නවා. හැපුණොත් එහෙනම් මේක කොහොම හරි හදා ගන්න ඕනේ මට. කොහොම ජීවිතයක් නෙමෙයිද ගත කරන්නේ? කොහොමද සැනසීම හොයපු? ඔබ වාහනයක් ගත්ත සැනසීලා ඉන්න නේද? ඔබ කසාදයක් බැඳගත්ත සැනසීලා ඉන්න නේද? නමුත් කසාදයක් බැඳගන්නකම් විතරයි නේද සැනසීලා හිටියේ. කසාද බැඳගත්තට පස්සේ සැනසුණාද? ඉතින් ඔබ සැනසුනේ නැත්නම් පිටුදෙන ඔබට සැනසෙන්න බැරි වෙච්ච දේ කොහොමද ඔබගේ දරුවගෙන් බලාපොරොත්තු වෙන්නේ? අනේ මං සැනසුනේ නැතුණාට උන් සැනසෙයි කියලා. ආච්චිගෙන් ගිහිල්ලා අහන්න ඔබගේ අම්මගෙන් ගිහිල්ලා අහන්න. අම්මේ සැනසුණාද කසාද බැඳගත්තට පස්සේ? අනේ මොන පිසුද පුතේ? ආච්චියම සැනසෙන්නේ නැද්ද? ඊළඟ බැලුවා ඉන්ටර්නෙට් එහා අම්මටත්. සැනසුණාද? නෑ සැනසුනේ නෑ. එහෙනම් ආච්චියම සැනසුනේ නැත්නම් අම්මා සැනසුනේ නැත්නම් ඔබ සැනසෙන්නේ නැත්නම් ඔබගේ දරුවා සැනසෙයි කියලා හිතන්නේ කොහොමද ඔබ? මම මේ කියන්නේ කාවත් කසාද බඳලා දෙන්න එපා කියලා නෙමෙයි දෘෂ්ටියෙන් අයින් වෙන්න කියලා. දරුවා ගැන ලොකු තරහක් ආපුවා තෝ මං කසාද බඳලා දෙනවා. ඒක තමයි උඹට දෙන්න ලොකුම දඬුවම. ඔන්න ඒ මට්ටමින් ඕනේ පියුදේ ඒව ගැන හිතන්න. නැද්ද? කියන්නේ මොකද්ද? මම වැරද්දක් කළා නේද? මම මහාන කරනවා. ඒ මන්තම නෙමෙයි මේකෙන් මහානකම දාලා තියෙන්නේ. මේ ගෝඩතර සංසාරේ නිදහස් වෙන මහා වීරියක් ගන්න උත්තරමයන්ගේ தත්ත්වයටපත් කරනවා කියලා කියන්නේ. Taman දරුවට ගොඩාක් ආදරේ නම් පිළිදෙනේ ආදරේ වැඩිම දරුවව නෙමෙයි මහාන කරන්න ඕනේ සාසනේ. අනේ පුතේ දුක් විඳින්න නැතුව හිටපන්. බණ භාවනා කටයුතු කරගෙන කොහොමද මේ බව ගමනින් නිදහස් වෙන්නේ? ඒ මට්ටම නිමෙති නිමෙතිපත් කරන්න ඕනේ. භද්‍ර මහරහතන් වහන්සේගේ බාර දුන්නේ තථාගතයන් වහන්සේට ඒ විදිහටනේ. ඒ අම්මටයි තාත්තටයි පියුඳුනේ දරුවෝ හිටියේ නැහැ. බොහෝම මෙහෙට වහන්සේලා දේවාල ගානේ ගිහිල්ලා ගිහිල්ලා රුක්සදේවරුන්ට බාර වෙලා බාර වෙලා කොහොම හරි දරු සම්පත්තියක් ලබා ගත්තා. ඒ දරු සම්පත්තිය ලබාගෙන මහා වෙහෙසක් දරාගෙන ඒ දරුවා ඇදැඩි කරලා පියුඳුනේ දරුවව හත් අවුරුදු විතර එනකොට මේ අම්මටයි තාත්තටයි හිතෙනවා අනේ මේ මගේ දරුවා බොහෝම පරිස්සමෙන් අපි හදා වඩා ගත්තේ මලක් වගේ හදා ගත්තේ මේ සමාජයට ගියොත් එහෙම තැල්ල පොඩ්ඩ වෙනසලා යනවා. මේ සමාජයේ මහා ගෝරතර මිනිස්සු ඉන්නේ. මේ මිනිස්සු තල්ල පොඩි කරලා විනාශ කරලා දානවා මගේ දරුවව. බොහොම අමාරුවෙන් මම මේ දරුවව හදාගත්ත මේ දරුවට නොකැඩෙන නොමිදෙන නොනැසෙන දෙයක් දෙන්න ඕනේ. කියලා හිතාගෙන පිඟුදෙනි තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි මේ දරුවව අපි ලබාගත්තේ බොහොම අමාරුවෙන් බාරහාර වෙලා මේ සිළු දේ කරලා. දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා මේ දරුවට මම බොහොම යහපතක් සලසලා දෙන්න තමයි උත්සාහ කළේ. මේ දරුවා සමාජයට ගියොත් එහෙම තල්ල පොඩි කරලා විනාශ කරලා දානවා. කැඩෙන බැඳෙන නැහින වෙනසෙන දේවල් එක පුළුවන් තරම් මේකේ නෑ ඇලිලා ගිහිල්ලා මහා විනාශයක් ජීවිතේට උදා කරගන්නවා මහා දුක්ඛිත ජීවිතයක් මගේ දරුවා ගත කරන්න ඉස්සරහට එහෙම වුණොත් අනේ ස්වාමීනි අපි කෙරේ අනුකම්පාවෙන් මගේ දරුවා පැවිදි කරගන්න. ඔන්න ඒ කාලේ හිටපු අම්මලා තාත්තලා කරපු ඉල්ලීම. අද හාමුදුරුවෝ ගිහලා ඇහුවොත් ඒ දරුවෝ දෙන්න බැරිද? අනේ පිසුද හාමුදුරනේ එකම එකයි ඉන්නේ. අපි මර අපි ආවයසට ගියම් බලාගන්නේ කවුද අපිව? ඒ කාලේ තථාගතයන් වහන්සේ පිටිපස්සෙන් ගිහිල්ලා ඉල්ලීම කළේ. අනේ ස්වාමීනි මගේ දරුවා බේරගන්න. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේට කියනවා සාරිපුත් මේ ඉන්නේ මහා ශ්‍රේෂ්ඨ කෙනෙක්. පැවිදි කරන්න. පිටින්දේ සත් අවුරුදු කුමාරයාගේ හිසගේ භූගාන වෙලාවේ උත්ින් අරිහත්ත්වයට පත් වෙන මහා උත්තමෙක් වුණා. හිසගේ භූගාන වෙලාවේ අරිහත්ත්වයට පත් වුණේ. එදාම රාත්‍රියේදී භද්‍ර මෙහි එන්න කියලා කතා කළා තථාගතයන් වහන්සේ. එදාම රාත්‍රියේ හත් අවුරුදු කුමාර හත් අවුරුදු සාමණේරයන් වහන්සේ උපසම්පදාවත් ලැබුවා. මේසි පහසු කෙනෙක්ද? ඉතින් අර අම්මයි තාත්තයි පිඟුදින් නොකැඩෙන්න නොමිදෙන්න නොමරන දෙයක් නේද දුන්නේ? ඒ මුනේ පිඟුදින් අවබෝධයෙන් ඉන්න නිසා නේද? නැවත අද මේ භව ගමන පැත්තකට විදිකලා දාලා ඕන එකක් වෙච්චා ඉන්නකම් හොඳට කාලා බීලා ඉන්න ඕන කියන සංකල්පය තුල නේද පිඟුදින් ඉන්නේ? එනයි බෞද්ධ කියලා කියාගන්නේ. බෞද්ධ කියන කොටස එහෙම නෙමෙයිනේ. යථාර්ථات අවබෝධ කරගෙන මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න උත්සාහ කරන පිරිසක්. එහෙනම් දකින්න පින්වතුනි හැමතිස්සෙම මේ තණ්හාව කියන එකේ තියෙන භයානකකම. මොහොතක් මොහොතක් නෑර අපි ඇලෙන ඇලෙන වාරයක් වාරයක් ගන්න ඔය දුක් තුනෙන් මහා පීඩාවකට පත් වෙන හැටි දකින්න. ඔබට විශ්ලේෂණය කරන්න පුළුවන් මනසක් තියෙනවනේ. ඔබ ෆුට් බයිසිකලයක් ගත්තත් කමන්නේ. බයිසිකලයක් ගත්තත් කමන්නේ. මේ බයිසිකලය ගැන ඔය විදිහ හිතලා බලන්න. මම මේ බයිසිකලෙට දැන් ඇලුනා කියලා කියන්නේ මේ බයිසිකලේ නැසෙයි වෙනසෙයි කියලා මට මහ දුකක් හට ගන්නවා. එහෙනම් මම මේ හදාගත්ත දුක ඇතුලේ මහ දුකක් උපදිනවා. ඒක නිසා මේ දුක්ඛ දුක්ඛයෙන් මම පෙළෙනවනේ. තරල වද්දක ගත්තා. ගිනාව ගෙදරට බලු පැටි. බලු පැටියට ඇලුනා කියන කියන්නේ මොකද්ද? කැඩෙන බින්දෙන නැහෙන වෙනසෙන දෙයකට නේද මම මේ ඇලුනේ. එහෙනම් කොයි විදිහේ හරි මම මේ මේ මොහොතක් මොහොතක් නෑර. පාරේ යන වාහනේ හයියෙන් බ්‍රේක් එක ගැහුවත් පපුව ගැසිලා එනවා. අනේ බලු පැටිය පාර පැන්නද දන්නේ. මොකද නැහෙන වෙනසෙන් දෙයකට ආලෙ කරලා තියෙන්නේ. එහෙනම් මොහොතක් මොහොතක් නෑර ගිනි දුකෙන් ඉන්නේ. බොඩි බලු පැටියට ඇලුම් කරපු දරුවා ඉස්කෝලේ ගිහිල්ලා එන්නේ කනාගෙන බින්දගෙන. අනේ උඩ කන්න දුන්නේ නැද්ද දන්නේ. අනේ උඩ මොනවා වුණාද දන්නේ. පොඩි එකා පවා මහ වෙහෙසකින් දුක් විඳිනව නේද පිංගුද ඔය දුක කුරුම කරගන්නේ. හැබැයි එහා ගෙදර බල්ලට ඔක වෙන්නේ නෑ නේද? තමන්ගේ බලු පැටියට නේද ඔක වෙන්නේ එහෙනම් මම මගේ කියලා කියාගෙන තණ්හාවෙන් උලාගත්ත නිසා නේද පින්විතනේ ඔය தත්ති උදා වුනේ. එහෙනම් කවුද කියන්නේ පින්විතනේ මේ තණ්හාව කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ දෙයක් කියලා? තණ්හාව කියලා කියන්නේ මහා ගින්නක් නෙමෙයිද තමන්ගේ ජීවිතේ තියෙන? එහෙනම් දැන් ඔය ගොඩ ගහගත්ත ටික මදිද? ඔය ගොඩ ගහගත්ත හැම එකක්ම ගොඩ ගහගත්ත පින්විතනේ තණ්හාවෙන් නේද? දරුවෝ නිසා දුක් විඳිනවා නම් වාහනේ නිසා දුක් විඳිනවා නම් ගෙදරක් නිසා දුක් විඳිනවා නම් ඉඩමක් නිසා දුක් විඳිනවා නම් රස්සාවක් නිසා දුක් විඳිනවා නම් දැන් තව වාහනයක් ගත්තහම මොකද වෙන්නේ? තව දුකක් තේන විඳින්න වෙන්නේ. ඉතින් එකක් නිසා දුක් විඳින කෙනා තව එකක් ගත්තහම තව එකක් නිසා දුක් විඳින්න වෙනව නේද? එක දුකක් නම් කමන්නේ නැහැ එකකින් දුක් තුනක් තියෙනවනේ. කැඩිලා මිනිලා නැහිලා වෙනසිලා යයි කියලා ඉන්න දුකක් තියෙනවා. දුකක් ශෝකයක් පරිදේවයක් දුක්ඛයක් දෝමනස්සයක් උපායාසයක් සීහ නැතිව වී වැටෙන්නේ. අනිත් එක තමන් කැමති වෙච්ච දේ ඒ විදිහට පවත්වාගෙන යන්න ඕනේ නැත්නම් විපරිණාමයට යන විනාශයට පරිණාම වෙන විනාශ වෙලා යන නිසා ඒක පවත්වාගෙන යන උත්සාහ කරනවා. අනේ මේ මගේ වත්ත මේ වත්ත කොච්චර හොඳයිද කියලා සාරයි කියලා වත්ත අල්ලගත්ත කෙනා මොකද කරන්නේ? වත්තේ තනකොළ වැවෙනකොට මොකද කරන්න ඕනේ? තනකොළ ටික ඔක්කොම උගලන උදේ ඉඳලා රැ වෙනකම්. ඒක නේද කරන්න වෙන්නේ. අන්දර වත්ත බලාගෙන ඉන්නක නේද ජීවිතේ කියලා කරන්න වෙන්නේ. මොකද වත්ත බලාගෙන අතහැරියොත් මොකද වෙන්නේ? වල් බිහි වෙලා බිහි වෙලා බිහි වෙලා කැලෑරෝදක් හැදෙන්න පටන් ගන්නවා. ඒකට නෙමෙයිනේ ඇලුම් කළේ. ලස්සන වත්තකට ඇලුම් කළේ. වත්ත මොකක් වුණක් කවන්නේ මට යන්තම් ඉන්න තියනවා කියලා හිතාගත්තා නම් මොකද වෙන්නේ? අහසුතර නැගන් ගස් වැවුනත් මහගන වනාන්තරයක් වුණත් අලිකොටි වනස් බවත් ප්‍රශ්නයක් තියෙනවා. මට ඉන්න නියෝනේ. අලිකොටි වනස් වුණත් හිටපල්ලා මටත් ඉන්න දීපල්ලා. ඒ මට්ටමත් උනනම් ඇතිනේ. එහෙම කරන්නේ නැතුව මේ වත්තට ආසාව වෙලා වෙනවා මේක වත්ත මේ මෙසේ පවතිවා කියලා. යම් තණ්හාවකට බැඳුනා නම් පිඟුදේ එතනින් එහාට මොකද සිද්ධ වෙන්නේ? ඉතින් ඒක ඒ විදිහට පවත්වාගෙන යන්න. මොහොතක් මොහොතක් නෑර ඒක විදිහේ ඒ විදිහට පවත්වාගෙන යන නේද ඔය කියන දුක විඳින්නේ. තනකොළ ගලවනවා, තනකොළ කපනවා, මල් හිටවනවා, සංකාර දුක. මම මේක කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ මේ ධහම අවබෝධ කරලා දෙන්න මේ ටික කියන්නේ ඔබට. <clears throat> ගිහි ජීවිත ගත කරන ඔබට පාරයි ඔබ කැමති දේ. උත්සාහ කරන්න තියෙන පැවිදි වෙන්න. පුළුවන් විදියට ධර්ම අවබෝධ කරගෙන. හැවිදුනාට පස්සේ එකක්වත් අල්ලගෙන දඟලන්න ඕනේ මං කැමති අම්බලම ගිහින්. හරි ලේසි. තුන් සිවුරයි පාත්‍රය යන අම්බලම ගිහින් නම් එදාට හවස දවල්ට පින්න පාදේ පොඩ්ඩක් කරගත්ත පින්න පාදේ වඳගෙන තමන්ගේ පාඩුවේ ඉන්න පුළුවන්. පොඩ අම්බලම අතු ගන්නද? අම්මලම සුද්ධ කරගන්නද මොනව කරන්නද ගහක් මුල කොච්චර හොඳයිද ඒ ගහක් මුලට වේව ගැහුවත් පස්සේ මොකද කරන්න තියෙන්නේ මේ යන්න බැන බැන ඉන්න ඕනේද භූමි දෙක ගහලා මේ යන්න ගහන්න ඕනේද මොකද කරන්න තියෙන්නේ තව ගහක් මුලට යනවා බලන්නකො පැවිදි ජීවිතය කියන එක නිදහස් ආකාශය වගේ කියලා සදාගතයන් වහන්සේ දේශනා කළේ නිදහස් අහසක් වන් පැවිද්දට එන්න කියලා පැවිද්ද නිදහස හසක් වන් තියාගෙන ඉන්න ඇති පිඟුදිනේ අද පැවිද්ද කියන එක මහා සංකීර්ණ කරගත්තම මොකද වෙන්නේ? මේක හිතේ මොඩකම. එහෙනම් දැන් මේ තණ්හාව කියන එක පිඟුදිනේ ඒ ඒ තැන ඇලෙන්න පටන් ගන්නකොට ඒ ඇලෙනකොටම Tamanට අවබෝධ වෙන්න ඕනේ දැන් මම මේ දැන් ඇලුණ ඇලුණ කියලා කියන්නේ මහා ගින්නක් උදා කරගත්තා. දැන් Tamanගේ ශරීරයට ඇලිලා නේද ඉන්නේ? ශරීරයට ඇලිලා තියෙන කෙනෙක් මෙතන නැන්නේ කවුරුත්. එහෙනම් ශරීරයට ඇලිලා නම් ඉන්න පිඟුදිනේ ඔය ශරීරය කැඩිලා බිඳලා වෙනසිලා නැහිලා යයි කියලා බයක් නැද්ද හිතේ? ශෝකයක් නැද්ද හිතේ? වාහනයක් වේගෙන් එනකොට ටක් ගාලා අයින් වෙන්නේ ඇයි පාරේ? කැල්ල මිදලා වෙනසිලා යයි කියලා හිතලා නේද? දැන් කවුරු කිව්වොත් මෙතන බෝම්බයක් තියෙනවා කියලා ඔබ දරුවව දරන් දුවන්නේ තමන්ව දරන් දුවන්නේ. තමන්ගේ කය නේද දරන් දුවන්නේ. එහෙනම් කය මේ මට්ටමට ඇලිලා නේද අපි තියෙන්නේ. එහෙනම් කයට තණ්හා කරගත්ත කෙනා අපි විතර එතනින් එහාට කය නිසා පෙලෙනව නේද? නිය පොත්තක් ඇදුනනේ අනේ නිය පොත්ත ගැලවුණා මගේ. අනේ මගේ දතක් රිදෙනවා දත් ටික කහ පාට වෙලා. මගේ ඇහිම වැවිල වැඩි ගිහිල්ලා ඇහිම ගලවගෙන එන්න ඕනේ. ඔය තරුණ පිරිසට තියෙන දේවල්. මේ දේවල් කර කර කරන්නේ මොකද්ද මේ? පවත්වාගෙන යනවා. සංඛාර දුක්ඛකින් පවත්වාගෙන යනවා. මේ ඉඳලා යනවා අනුරාධපුරයට. මොකද දෙහි බැම ගලවගෙන එන්නේ. වරදක් කියනව නෙමෙයි. තරුණයි මේකට හිතන්න එපා මේ වරදක් කියනවා කියලා. කරන්න කිසි ප්‍රශ්නයක් නෑ අවබෝධයෙන් කරන්න. ඔබ යම් දවසක අවබෝධයටපත් වුණාට පස්සේ පිටුදුනි මේ මේ ගුණ ගඳ ගන්න මේ කය අතහැරලා දාන්න මට්ටමට ඔබ එනවා. නේද මම කවර කවදාකවත් තරුණයන්ට දොස් කියන්නේ කරන දේවල් නිසා. ඔබ කරන්න කරන දේ පොඩ පොඩ අවබෝධයෙන් කරන්න. අවබෝධ වෙන්න අවබෝධ වෙන්න අවබෝධ වෙන්න පිඟුතුනේ මේ සංකාර දුක කියන එක නවත්තලා දානවා. අනේ මේ කැඩිලා බිඳලා විනාශ වෙලා යන මේ දේ මොනව ගන්නද මොනව අල්ලන්නද මොන හරයක්ද මේකේ තියෙන්නේ. කලගෙඩියක් වගේ මේක අතහැරපු ගමන් බිඳලා කෑලි කෑලි වලට විසිරිලා යනවා. මේකේ මොනව කියලා අල්ලන්නද? ඒක බින්දු මාත්‍රයක්ව සෝදහමනවා කියලා දැනක් හොයාගන්න පුළුවන්ද ඔය? ඔය ගැන අවබෝධයෙන් එන්න එන්න මේක මේ තව දුරටත් මේ විදිහට මේන්ටේන් කරගෙන යන එක. මේ විදිහට මේක පවත්වාගෙන යන එක මොන ගින්නක්ද මොන කරදරයක්ද කියලා මට මට වැටෙනවා දවසක. අන්නේදාර තීරණය කරනවා මේ කෙස් ටික පවත්වාගෙන යන මොන කරදරයක්ද මේක බූගාලා දාන්න ඕන. මේ ඇඳුම් පවත්වාගෙන යන මොන කරදරයක්ද මේ ඇඳුමට ගැලපෙන්නේ මේ ඇඳුම අඳින්න හැට්ටට ගැලපෙන විදිහට සාය අඳින්න ඕන සායට ගැලපෙන විදිහට සපත් දෙක දාන්න ඕන සෙරප් දෙක දාන්න ඕන. මේක මොන කරදරයක්ද? මේක හරියන්නේ නැහැ. ඉවර දාගත්තා. එක මේක සිවුරයි තියෙනවා සිවුරන ගත්තා. දැන් තට්ටේ කොණ්ඩෙත් නැහැ. කොණ්ඩේ මේ අර විදිහට මල් ගවස ගන්න ඔය කිසි දෙයක් අවශ්‍යත් නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මග වඩනවා. මොකටද මේ ගෝරතර සංසාරේ නිදහස් වෙලා යන්න? ආයිත් මනුස්ස ජීවිතයක් හම්බුනත් ඔය ටිකම නේද පිංගුදෙන සිද්ධ වෙන්නේ. ඔය ටිකම නේද ආපහු ආපහු කරන්න වෙන්නේ. ආයි මනුස්ස ජීවිතයක් හම්බුනොත් ඔබට පුළුවන් දුක් දුකේ නිදහස් වෙලා ඉන්න. ඔබට දිව්‍යමය කයක් හම්බුනොත් පුළුවන් දුක් දුකේ නිදහස් වෙලා ඉන්න. දිව්‍ය ලෝකෙත් ඉන්නවා පින්වතුනි දිව්‍යාංගනාවන්ට වහ වැටිච්ච දෙවිවරු. කාම ලෝකයක් ඒක. මිනිස්සු හිතාගෙන ඉන්න හරිය හොඳ තැනක් කියලා. හොඳට කන්න බොන්න නම් තියෙනවා. නෝ චිත්ත පීඩාව කියන්නේ උපරිමයි. උපරිම චිත්ත පීඩාවකින් ඉන්නේ. ලස්සන දිව්‍යාංගනාවක් දැක්කම කෙල හැලෙනවා. අනේ මට අයිති කරගන්න තිබුණා නම් කොච්චර දෙයක්ද කියලා හිතෙනවා. ඒක පස්සේ උල උලා යන්න හිතෙනවා. අනේ මට මේක හම්බුන්නේ නැහැ අනිකනේ මේක ගත්තේ කියලා. ඒක ගැන දේශසහගත හැඟීමක් හට ගන්නවා. දැඩි ලෝභයක් හට ගන්නවා. අනේ ඌට හම්බුණානේ මට හම්බුන්නේ නැත්නම් කොච්චර දෙයක්ද අනේ මට හම්බුණා නම් මේක. මම මොන පාපයක් කරගෙනද මට මේක හම්බුන්නේ නැත්තේ. මේ කාම වස්තුව උල උලා කන්න හදන්නේ. එහෙම නැත්නම් ලස්සන දිව්‍යාංගනාවක් හිමි කරගත්තාම තණ්හාවෙන් බැඳගත්තට පස්සේ පිටුදෙන දැන් මොකද වෙන්නේ? දැන් මේක නැති වෙයිද? අසුරේ කැවිලා හරි අරගෙන යයිද දන්නේ නැහැ. අනේ චුත වේද දන්නේ නැහැ. මොන අපරාධයක්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස වේ. කොහෙද අල්ල නවත්ත ගන්න? අනේ මේ දිව්‍යාංගනාව මෙසේම සිටිත්වා. කියලා හැංගීමකට එනවා ඊට පස්සේ. හේතුන්ගෙන් හැදිච්ච දේ හේතු තියෙනකම් විතරයි ඉතින් මෙතන තියෙන්නේ. හේතු වෙනස් වෙනවා වෙනස් වෙන ඵලයේ වෙනස් වෙනවා. අනේ මේ ලස්සන හිටපු කෙනා දැන් මොකද වෙලා තියෙන්නේ? අනේ තාම විකෘති වෙලා ගිහිල්ලා. මිනිස්සෙක් එහෙමනම් පිටින් මැස්සෙක් ගැහුවා මේ ඔක කර දෙබරේක ඉඳලා නම් ඇති නේද මූණ දෙකක් වෙලා එන්නේ. ඔය කියන්නේ මූණ දෙබරයක් වගේ වෙලා ගිහිල්ලා. මේ ලස්සන හිටිය දැන් ඉවරයි. තෙල් තාච්චියේ මිනිස් කරලා දාපු ගමන් චරස් කාලේ වීසි වුණා. මූණ පැත්තක් ඉවරයි. බේතක් විදින්න ගියා බේත විස වුණා. මුළු ඇඟ පුරාම ගෙඩි දැම්මා. දැන් අර ආසාවෙන් බලන් හිටිය අනේ මට මේකේ කසාද බඳින්න තිබුණා නම් කියලා බලාගෙන හිටපු කොල්ල දැන් ඒද පලාතකව ගමන තියා රටේවත් ඉන්න එකක් නෑ ඒක රූපේ කියන්නේ ඒ වගේ දෙයක් එහෙනම් දිව්‍ය ලෝකයේ තින්දෙන ඔය ආකාරයෙන් සංකාර දුකෙන් පෙළෙනවා ඒ වගේම නැහිලා වෙනසිලා යයි කියලා විපරිණාම දුකෙන් පෙළෙනවා නැහිලා වෙනසිලා යනකොට චුත්ත වෙලා යනකොට අඬ අඬ වැළපෙනවා එහේ එහෙනම් ඔය දුක් තුනෙන් නම් එහෙත් දුක් විඳින්න තිබුණේ දැන් මෙතනින් මැරලා ගිහලා එතනට යන්න දහදන්නේ එහෙනම් කාම ලෝකෙත් ඔය විදිහට අනාතයි නම් රූප ලෝකෙත් ඔය විදිහට අනාතයි නම් අරූප ලෝකෙත් ඔය විදිහට අනාතයි නම් පින්විතනි මොන ලෝකෙද දැන් අල්ලන්න සාරයි කියලා හරයක් තියෙන්නේ. දැන් මොන ලෝකෙ යන්නද බලාගෙන ඉන්නේ. ඔය දුක් තුනේ හැමතැනම පෙළෙනවනම්. ඔය දුක් තුනට හේතුව තණ්හාව නම්. ඔය දුක් තුනේ නිදහස් වෙන්න මොකද්ද කරන්න ඕනේ? තණ්හාවක් ඇති කරගත්ත නිසා නේද ওই දුක් තුනෙන් පෙලෙන්නේ හැමතිස්සෙම. තණ්හාව නැති වුණාට පෙලෙන්නේ නැහැ නේ ওই ටිකේ. එහෙනම් තණ්හාව නිරෝධ කරගන්න එක නේද කරන්න තියෙන්නේ. තණ්හාව නිරෝධ කරගත්තා නම් හරිනම් පිළිවෙල තණ්හාව නිරෝධ කරගන්න මාර්ගයක් දේශනා කළා තියෙනවා නේද තථාගතයන් වහන්සේ. එහෙනම් මේ මාර්ගයට අවතීර්ණ වෙලා මේ මාර්ගය තුල යන එක නේද කරන්න තියෙන්නේ. එහෙනම් ඔබගේ බෞද්ධත්වයේ කියන එක සාක්ෂාත් වෙන්නේ ওই විදිහට නෙමෙයිද? ගොඩ ගැහිමද බෞද්ධත්වයේ? ගොඩ ගැනීමද බෞද්ධත්වය කියලා කියන්නේ. ඔන්න හොඳට තේරුම් ගන්න මේ දේව. එහෙනම් මේ සද්ධර්මයේ තුල සැනසෙන පුද්ගලෙක් බවට පත් වෙන්න පිඟුදින. ඔබ සැනසුණාද නැද්ද කියන එක වැඩක් නෑ ලෝකෙට. ඒක අවශ්‍ය වෙන්නේ ඔබට. නැත්නම් ඔබට කරන් තියෙන්නේ මොකද්ද උදේ ඉඳලා රැ වෙනකන් හැම කෙනාටම හැමදේම කර කර දරුවන්ට කරනවා අම්මලා තාත්තලාට කරනවා ඥාතිිත මිත්‍රාදීන්න ගුරුවරුන්ට හැම එකටම කර කර ගිහලා අන්තිමට මොකද වෙන්නේ? තමන්ගේ කය කැඩලා ගිය ගමන් පිඟුදෙන තමන් අසුචි කරන පෙරේතේ බාටපත් වෙන අනිත් එකෙක්වත් එන්නේ නැහැ ඔබට පිට එන්නේ ඊට පස්සේ. කොහොමද ගියාත්මේ අම්මා? සසරේ තියෙන බයනක්කම් පේනව නේද? ඔබට මතකද ඔබගේ දරුවා හෝ නැත්නම් ඔබ හෝ ඇනේ නිදාගෙන ඉඳද්දි කූමි රැළක් ගියා නම් අනේ මේ කූමි ටික මගේ දරුවායි කණ්ඩරින් ගලේ වෙලා කන ආසාදනය කරයි. අම්මා මොකද කරන්නේ? අර බේගෝන් එකක් කිමිකල් එකක් ගෙනාලා සාස් ගාලා ගහලා මරණ දාන ඔක්කොම ටික. කරපොත්ත මොන වෙලා ඉන්නව නම් ගෙදර. අනේ වගේ දරුවයි කෑම වලට යයි. දරුවයි කටේ චූ කරයි. දරුවෝ ගැඟේ චූ කරයි. දරුවාට විනාශයක් උදා වෙන්නේ. ඒක නිසා මොකද කරන්නේ? ගත්තා පෙරප්පුවා. තලාගෙන තලාගෙන ගියා හැර කරපොත්ත ටික. කළා නැද්ද? නියම වෙලා. අනේ මුන් දරුවගේ කැම ටික කාලා හරි මේ දරුවා විනාශ වෙයි දන්නේ. ඒ නිසා මොකද ගන්නේ හබහක් අඬවනවා ගිහිල්ලා. හබ කටෝලි ඉවරලා කොහොම හරි මීය ටික අල්ලල්ලා මල්ලා තලලානවා. ඕම කරගෙන හිටපු අම්මා තාත්තා මැරිලා ගිහලා මොකද වෙන්නේ පිංගුද? අමු නරකාදී වල උපදින්න ගිහිල්ලා. ඒ ඔබව ආරක්ෂා කරන්න කියලා. අද අම්මා තාත්තට යන්න වෙලාදී ඉරණම මොකද්ද කියලා පේනවද? එහෙනම් ඔබට තණ්හා කළා අම්මා තාත්තට ඔය ඉරණම උදා වුණා නම් ඔබ තණ්හා කළාට ඔබටත් ඔය ඉරණම නේද උදා වෙන්නේ? මේ තණ්හාව කියන එක මොනතරම් භයානක දෙයක්ද කියලා වැටහෙන්නේ නැද්ද ඔබට? එහෙනම් යම් අවස්ථාවක ඔබට යම් කිසි දෙයක් ගැන ආසාවක් ඇති වුණා නම් පිංගුතුනේ ඊට වඩා හොඳයි නේද ගිනි ගුලියක් ගිල ගන්න කේ වෙලාවේ. මහා ගිනි වෙන දෙයක් නේද මේ උදා වෙන්නේ යන්නේ. එහෙනම් මේ බන්ධන වලට අහු වෙවි අහු වෙවි පිංගුතුනේ මේ සසර සැරිසරන එක නේද මේ කරන්න යන්නේ. මම හොඳ කතාවක් කියන්නම් මේ මේ ලංකාවේ සිද්ධ වෙච්ච. තණ්හාවේ තියෙන බරපතලකම් පෙන්වන්නේ. නමුත් තණ්හාව කියන එකට අපි අර්ථ දක්වගෙන ඉන්නේ මහා අමුතු ඒවා. තණ්හාව කියන එක ආදරය කියලා දාගෙන තියෙනවා. ආදරය කියන්නේ ගින්නක් කියලා දැකලා නැහැ තාම. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. එහෙනම් ප්‍රේමේ තණ්හාව ආදරය ඔය කියන හැම එකම බින්දුනේ බය උපදවනවා තෝ ශෝකේ උපදවනවා. ගිනි දෙනවා Tamanට. එහෙ ගෙදරක හිටියලු පිරිතන සුරතල් දියණියා. අවුරුදු තුනක විතර. හරීම හුරතල් කෙල්ලා. හුරතල් කමට එහෙම මෙහෙ ඇවිදගෙන යන කෙල්ලා. අම්මයි තාත්තයි පුදුම තැනසීමක ඉන්නේ මේ දරුවා දිහා බලාගෙන. පැත්තකින් කුණු ටික අද ගන්නවා දරුවගේ. නමුත් දරුවා දිහා බලාගෙන හරි සෙනෙහසින් ජීවත් වෙනවා. ඔය ගෙදර තවත් පුංචි දරුවෙක් හිටින දෙනවා මේ දුවගේ මල්ලි. මාස කිහිපයයි. මේ මල්ලි චූදා ගන්නව හැංගේ. මල්ලි චූදා ගන්නකොට රාජ්‍යයම විහිළුවට කියනවලු. චූකලොත් එම කපනවා මේකව කියලා. විහිළුවට ආදරයට කියන දේ. මේ පුංචි දිනේ හැමදාම මේක අහගෙන ඉන්නවා. දවසක් ආච්චියම කුස්සියේ වැඩ කරගෙන ඉන්නකොට පිඟුදෙනි මේ දිනේ එනවලු ලේ පෙරාගත් අතකින්. මොකද පුතේ ඔය? ආච්චියම මල්ලි චූකල අද නම් මං කැපුවා. හතුරක් අරගෙන මල්ලි මල්ලිගේ චූක නවය මේ කපලා දාලා මේ පොඩි එකාගේ. දැන් අනේ ලේ ලේ යනවර දරුවා ලේ මැරෙන්න පණ අදින පොඩි එකා. අර ගෙදර පිරිස මොකද කළේ කියන්නේ මේ දරුවට තරවට්ටු කරලා ඉවර වෙලා. මේ ආවේගයක් ඒවන හිතන්නේ ඔච්චර ආදරේ කරලා තරවට්ටු කරලා ඉක්මනට අර දරුවා අරගෙන ජීප් එකට නගින වාහනේ අරගෙන ස්පිරිතාලෙට යන්නේ. වාහනේ රිවර්ස් කරනකොට චරස් ගාලා සද්දයක් එනකොට තමයි පිළිගන්නේ දැනගත්තේ. අර අහිංසක දරුවා අම්මට තාත්තට බයයි. නැත්නම් ගෙදර අයට බයයි. ජීප් එකේ රෝදය ඇස්සේ හැංගිලා ඉඳලා තියෙන්නේ. ඕක දරන්න පුළුවන් කාටද පිඟුදුනේ එක දරුවේ චොප්ප වෙලා ඉන්නවා. අනිත් දරුවෝ දැන් ලේ ගිහිල්ලා මැරිලා. අතේ. එක දරුවෙක් අතේ මැරිලා අනිත් එක්කෙනා රෝදාස්සේ මැරිලා. ඕක දරාගෙන ඉන්න පුළුවන් අම්මා කෙනෙක් කොහෙද මේ ලෝකේ ඉන්නේ? ඕක දරාගෙන ඉන්න පුළුවන් තාත්තා කෙනෙක් මේ ලෝකේ කොහෙද ඉන්නේ? එහෙනම් තණ්හාව කියන එක මේ ආදා ආන්දරේ ආසාව කියලා ගන්නව නම් පිඟුදුනේ මොන අපරාධයක්ද මේ? අද ඔබට මේක ඇහෙනකොට ඔබටත් හීම් දාඩිය දාලා යනවනම් ඔබගේත් ඇස් දෙක පිය වෙනවනම් ඔබගේත් කට ඇද වෙනවනම් ඒ අම්මන්ට තාත්තන්ට මොන වගේ දෙයක් වෙන්නේ නැද්ද? එහෙනම් තමන්ගේ දරුවෙක් කසාද බඳලා මේ අලුතෙන් දරුවෙක් මේ ලෝකෙට ගෙන්නන්න හදන්නේ පිවිදෙන ඔය ඔය ගිනි දුක නේද ඔය දරුවට දෙන්න හදන්නේ. එහෙනම් මට දරුවෙක් ඕනෑ කියලා හිතනකොටම පිවිදෙන තමන්ට වැටහිලා එන්න ඕනේ නේද මේ ගිනි දුක තමයි මම මේ උදා කරගන්න යන්නේ කියලා. එහෙනම් තණ්හාව කියලා කියන්නේ මහා ගින්නක් කියලා වැටහෙන්නේ නැද්ද ඔබට? ඉතින් මේ සාර ධර්මයේ වැහිලා ගියොත් එහෙම පිවිදෙන තණ්හාව කියන්නේ මහා උතුම් දෙයක් කියලා ඔලුවට තියාගෙන මිනිස්සු දුක් විඳිනව නේද නිරන්තරේ? මේ ගැන පැහැදිලි කරලා නෙමෙයි දෙන්න නෙමෙයිද පිටින් තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණේ. මේ ධර්මයේ යටපත් කළොත් එහෙම මේ ධර්මයට විරුද්ධව කවුරුන් නැගී හිටියොත් එහෙම මේ ලෝකෙනව ගන්න මහා විනාශයක් නෙමෙයිද කෙවින අවිති මහා නරකාදීන නෙමෙයිද ළඟින් වෙන්නේ ගිහිල්ලා මේ ධර්මයේ තුලින් නේද පිඟුදෙන මිනිස්සු ගැලවි ගැලවි යන්නේ ඉතින් මේ ගැලවීම ඔබ ඇති කරගන්න මොහොතක් මොහොතක් නෑර පිඟුදෙන මේ ගැළවීමෙන් ඔබ මිදෙන්න. ඔබ කොහොමද අර විදිහට දරන්නේ අර කියපු දේ? තවත් එක අවස්ථාවක අවුරුදු 5 6ක විතර දරුවෙක් කෙක්කක් අමෝරාගෙන කෙක්ක උස්සගෙන යනවා අඹ කඩන්න. මේ දරුවට මේ කෙක්ක වාව ගන්න බෑ. නැවත උස්සාගෙන අඹ කඩන්න යනකොට අම්මා මිදුලේ එහා පැත්තේ. පුංචි දරුවෙක් අවුරුදු 2ක විතර දරුවෙක් මුදුන වෙල්ලම් කරනවා. මේක තුලක විතර දරුවේ. අර ලොකු දරුවා පිංගුදින අම කඩන් නෙලකොට කෙක්ක වාව ගන්න බැරුව කෙක්ක ගිහිල්ලා වැටෙනවා ලයිට් කම්බියට. අර අම්මගේ ඇස් පනා පිට අර ළමයට කරන්ට් එක වැදි වැදි මේ මැරෙන්න පනා දින අර දරුවා දැන්. ගලව ගන්න විදිහක් නැහැ. මේ දරුවෝ දකින්න අර පුංචි දරුවා. අයියා අයියා අයියා කියාගෙන පිංගුදින අර අර ඉන්න දරුවා දෙසර දුවනවා. අර අම්මා දුවනවා ඊට වඩා වේගෙන් කොහොමද මේ දරුවෝ හරි බේර ගන්න ඕනේ කියලා. අර අම්මා ළඟා වෙන්න කලින් තිඟුතුනි අර පුංචි දරුවා ගිහිල්ලා අර දරුවා වල්ලනවා. අර අම්මගේ අස්පනා පිට දෙන්නටම කරන්ට් එක වැඩි වැඩි ඒ දෙන්න ඒ දෙන්න මැරෙන විදිය දැක දැක තිඟුතුනි අර අම්මා සිහිනතු ඇද වැටෙනවා. ආයි සිහිනවා ආයි සිහිනතු ඇද වැටෙනවා. කාටද තිඟුතුනි ඔය දරන්න පුළුවන්? එහෙනම් තණ්හාව කියලා කියන්නේ මහා දරුණු දෙයක් නෙමෙයි දරුණු ආයුධයක් නෙමෙයිද මේ ලෝකේ තියෙන්නේ? එහෙනම් ওই තණ්හාවෙන් පොදි බැඳ ගන්න හදන්න පිටුදින ওই විනාශය තමන්ගේ ජීවිතවල උදා කර ගන්න නෙමෙයිද? තමන් ආදරෙන් කිරි ලේ කිරි කළ හදාගත්ත දරුවට ওই තණ්හාව පොදි බඳලා දීලා මහ විනාශයක් නෙමෙයිද කරන්න හදන්නේ? අතහැරිලා මිදලා යන මහ උත්තරමේ බිහි කරන්නේ නැතුව මේ ලෝකේ. තීරණේ තියෙන්නේ ඔබ අතේ. ඔබත් ගැලවිලා දරුවන්වත් ගලවනවද එහෙම නැත්නම් ඔබත් විනාශ වෙලා දරුවන්වත් විනාශ කරනවද කියලා තීරණේ තියෙන්නේ ඔබ අතේ. ඔබේ දරුවන්ව පාලනය කරන්න අපිට අයිතියක් නැහැ. අපිට පුළුවන් දේශනා කරන්න විතරයි. මේ සම්බුද්ධ දේශනාව පිටුතුනේ දේශනා කරන්නේ. ඒක කිව්ව ජාතක කතාව විතරක් නෙමෙයි සම්බුද්ධ දේශනාවේ තියෙන්නේ. මහා ගැඹුරු සත්‍ය ධම්බුද්ධ දේශනාවේ තියෙන ඒවා වහලා දාලා ඉවරයි දැන්. ඒවා කවුරු කතා කරන්නේ නැති නිසා වැහිලා ගිහිල්ලා. මේ මහා සාර ධර්මයක් මේ මතු කර කර දෙන්න පිටින් ඔබට මේ ධර්ම අවබෝධ කරගෙන ඔබට නිවන් දකින්න. ඔබ උත්සාහ කරන්නේ මෙතනින් හද මොකද්ද කරන්න ඕනේ කියලා. මේ යතිවරු නිරන්තරයෙන් ආශ්‍රය කරන්න කිව්වේ ඒකයි. ධර්මයේ ඔබ ආරණ්‍ය සේනාසනයට එන පිරිස්. සියලු දෙනාට කියලා දෙන ඔබ දානයක් අරගෙන ඇවිල්ලා යමක් කරනවා ඔබ යනකොට පුරවගෙන යන්න ඕනේ ආපු ටික ඔක්කොම. ඔබ දානයක් ගෙනත් දීලා භික්ෂුන් වහන්සේලාට යම් කිසි ආරප්‍රසාදයක් දුන්නා නම් යනකොට හොඳට මලු පුරවගෙන යන්න ඕනේ. මොනවෙන්ද? ධර්මයෙන්. ආපු කෙනා නමනම් ආපහු යන්නේ. ආයි දන් දෙන්න ඉන්න ඕනෙත් නැහැ. ආපු කෙනා ආයි යන්න ඕනේ නැහැ කවුරුත්. ආපු කෙනා හොඳට සුද්ධ වෙලා තමයි පිඟුදුනේ ආපහු යන්න ඕනේ. ඒකයි කරගන්න තියෙන්නේ. හොඳට තීරණය කරලා බලන්න පිඟුතුනේ. තමන්ගේ අහිංසක දරුවන් විනාශ කරන්නේ නැතුව පොඩි කාලේ ඉඳලේ දරුවන්ට දහම් අධ්‍යාපනය දෙන්න. දහම් අධ්‍යාපනය කියලා මම දහම් පාසල් ගාවන්න කියන එක ඒක කරන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මිනිඳු මේ සාරෝ ධර්මයේ මතු කරලා දෙන්න. සාරෝ ධර්මයේ දහම් පාසල් අධ්‍යාපන ක්‍රමේ සමහර නැතුව ඇති. ඒ හදාගත්ත ක්‍රමවේදයක් නේ තියෙන්නේ. සාරෝ ධර්මයේ දෙන මම මේ යතිවරයන් වහන්සේලා වාසයට දෙන්න. ඔබ පවුලත් එක්ක එන්න. එදින උන්වහන්සේලාත් එක්ක ධර්මයේ කතා කරන්න. විශේෂයෙන් මේ උත්තරයන් වහන්සේ නිතර ඇසුරු කරන්න ඔබ. මොකද උන්වහන්සේට නිවන් දකින්න ඕනේ උත්තරේ. හැම මොහොතක්ම උත්සාහ කරන්නේ නිවන් දකින කොහොම හරි මේ මඟ මඟ සකස් කරගන්න. ඒක කරගන්න උත්සාහ කරන හැම කෙනෙක්. එතකොට පින්වදින ඔය ගමේ තියෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා එක ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. ඔය සමුති වල ප්‍රශ්න එකක්වත් නැහැ. ධර්මය අවබෝධ වෙච්ච නැතුණාට දැස්සේ තමයි පින්වදින සමිතියක් සමාගමක්වත් ගමක තියාගන්න බැරි. සමිතියක් සමාගමක් හදාගත්ත ගමන් පිරිසක් එනවා. ඇවිල්ලා වහගෙන අවුල් කරනවා. වහගෙන අවුල් කරන එක තමයි අන්දර වවුලා වෙලා එලිලා ඉන්නේ. ලේසි පහසු දේවල් නෙමෙයි පටිච්චසමුප්පන්න ක්‍රියාදාමයක් ඔය තියෙන්නේ. වහගෙන අවුල් කරන්නේ. වැහිලා ඉඳගෙන. ආ අපිත් සමිතියේ හොඳ සමාජිකයෝ තමයි. මොකද කරන්නේ යටින් ඉඳගෙන. යටින් යටි කුට්ටි වැඩ කර කර පුළුවන් තරම් අර කියව පද්ධතිය විනාශ කරන්න වැඩ පිළිවෙල කරනවා. කටින් එකක් කියන්නේ පස පැත්තෙන් තව එකක් කියන්නේ. ওই මට්ටමට එනකොට අන්තිමට වවුල වෙලා ඉපදිලා අපි කටින්ම කාපු දේ කටින්ම පහරණකින් බවට පත් වෙන අනිත් පැත්ත ඇවිල්ලා ගහිලා ඉවරලා. පෞල් සංඛාර. මහාගේ නවුල් කරන අය ඕන් තරම් නැද්ද ඔය කියන සමිතිවල? ඕනද නම් ඉන්නවා. හේතුව මොකද්ද? දහම අවබෝධ වෙච්ච නැති එක. දහම අවබෝධ වුණා නම් තියෙන්නේ වවුලෙක් කෙනෙක් කැමති වෙන්නේ නැහැ කවුරුත්. කවුරුත් වවුල් වෙන්න නම් කැමති නැහැ. නමුත් වවුල් සංඛාර වඩන්න හරි කැමති. ඒකයි තියෙන ප්‍රශ්නේ. වවුල් සංඛාර වඩනවා පුළුවන් තරම් නමුත් වවුලෙක් වෙන්න කැමති නැහැ. ಜಾති රකම දුරට වැඩක් නැහැ. පින්වතුනි ಜಾතිය උදෙසා භවයට කැමති නම්. ඒ සංඛාරයට කැමති නම් ජාතියට කැමති දකමැතිද කියන එක තීරණය වෙන්නේ නැහැ. සංඛාරයට කැමති නම් පින්දුනේ ඒකෙන් ඒ ජාතිය සකස් වෙනවම තමයි. යෝග තමයි ස්වභාවය. හරේ කාදමන වැඩ පිළිලක් කරපේක හරක වෙලා උපදින එක නවත්තන්න බෑ කාටවත්. සමාජයේ දින හරපද්ධතිය කාලා විනාශ කරලා දාන්නේ කාලා ගිහිල්ලා හරක වෙලා ඉපදිලා අපි වෙන අන්තිම ලේයින් මාසෙන් ගිරෙන් ණය ගෙවනවා. හරක් මස් කන්න තහනම් කරන්න කියලා දැන් කොයි කාලේ ඉඳලාද කියන්නේ පුළුවන් ඉඳ කරන්නේ. බුදුහාඳුනන් කාලේ ඉඳලා හරක් මස් කන්න තහනම් කරන වැඩ පිළිවෙල තියෙන්නේ නැති නෑ Hinduන්ගේ ක්‍රමයක් නේ ඔය. දැන් පුළුවන් නතර කරන්න. දැන් අවුරුදු 2500 ගණන් ගිහිල්ලා තියෙන අවුරුදු 2500 ගණන් පුළුවන් උන නතර කරන්න. අධිරාජ්‍යයේ ඉන්න කාලේ පුළුවන් උන නතර කරන්න. එන හරක මේ ලෝකෙ උපදින පිළිදෙන කිරණී මතන විනාය ගෙවන්නේ. ඒ අලි මරාගෙන කන්න බැරිය නැත්තම්. ඒ හරකම් මරාගෙන කන්න හැදිලා තියෙන්නේ. හරකෙක් මරාගත්තා නම් පස්සේ පස් දිනකට කෑ හැකි නැත්නම් පවුල් පහකට කෑ හැකි. අලියෙක් මරාගත්තා නම් ගම් පහකට කෑ හැකිනේ. නේද? නැත්නම් අලි මරාගෙන කන්නේ නැහනේ. අලි මස් කන්න බෑ කියලා ස්වභාවයෙන්ම හැදිලා තියෙනවා. මොකද අලිය මේ ලෝකෙට ආයෙත් ඉන්න කිරණ විමසන ණය ගෙවන්න නෙමෙයි. ඒක ආයෙ බර ඇදලා ඉවරලා ණය ගෙවන්න. අලියෝලුවෙන් ඉඳලා මැරිච්ච කි පිරිස් තමයි වෙන්නේ. අලියලුව කියලා කියන්නේ අපි. අලියලුව කියන්නේ ලොකු ඔලුවට නෙමෙයි. අලියලුව කියන්නේ මොකද්ද? මාන්නක්කාරකමින් ඉන්නවා. නැත්තම් ඇතා ඇතා කියලා ඉන්නවා. මට තියෙනවා මට තියෙනවා. මට ඇත මට ඇත. ඇතා කියන සංකාර වදාගෙන මම තමයි මුදුන මම තමයි ලොකු කොටට තියෙන උඹලට තියෙන පොඩි කොටස. බලපන් උඹලයි කොටස පොඩි මයි කොටස හරි ලොකුයි. මහා සද්දන්ත ශරීරයක උපදිනවා. අපිට තමයි පේන්නේ ඇතා මහ ලොකුට ඉන්නවා කියලා. ඇතා දන්නේ ඇතාගේ ඇඟේ සයිස් එකමයි. මහා අමාරුවෙන් තමයි ඉන්නේ. පොඩි යතෙක් දැකලා තියෙනවා. පොඩි අලියෙක් ඉන්නේ හැමදෙස්සෙම පැදි පැදි නේද? ඇයි කකුල් වලට දරා ගන්න බෑ ඒ තියෙන බර? නමුත් අපි හිතන්නේ ආනේ යත හරි තේජාන්විත ඇවිදින් ඉන්නේ කියලා. මහා දුකක් ඉඳින්නේ. එහෙනම් මංගේ අර කුරුළු ලෝකේ වෙන්නදී උදේට කුරුළු නැගිටලා ඉර වෙලා කිචි කිචි ගානකොට අපි හිතන්නේ මොකක් කියලාද? හරි කඩිසරයි මේ කුරුල්ලෝ. උදේ පාන්දර නැගිටලා. ඒක නෙමෙයි වෙන්නේ. අර ඇඟේ බරගතිය අඩු කරන්න නිසා පිටුදේ ඇඟවල හරි ඌස්නට හැදෙන්නේ. ගත්ත ආහාරයක් తిනවනම් ඉක්මනටම දිරවනවා ඒක. නැත්නම් ඒ ආහාරයේ බඩේ තියෙන වෙලාවට ඇඟ බරයි පියාඹන්න බෑ. ඒ නිසා රාත්‍රියේද ආහාර හොයන්න යන්න බෑ කුරුල්ලන්ට ඇස් පේන්නේ නෑ. ඒ නිසා මොකද කරන්නේ? ඒ නිසා මොකද කරන්නේ? හවසින් කාපු ටික විතරයි තියෙන්නේ. දැන් පැය දෙකක් විතර යනකොට හොඳට දිරවන වර කැම ටික මොකද ඇඟ උස්න නිසා. දැන් පැය 8ක් 10ක් බඩකින් ඉන්නේ ඒකෝ. පුදුම බඩකින් ඔය කුරුල්ල කියන සත්ත්වෙ ඉන්නේ. ඒක නිසා මොකද වෙන්නේ යන්තම් ඉරේලිය වැටිගෙන එනකොට. ඔය මර ලතෝ නිදීගෙන එළියට එන්නේ. බඩකින් ඔය කෑ ගහන්නේ. හිතාගෙන ඉන්න අපි මොකක් කියලාද? අනේ කුරුළු ලෝකයේ කීචි බීචි නාදේ කොච්චර ලස්සනද අනේ මටත් කුරුල්ලෙක් වෙන්න නැත්නම් කියලා අමු මිත්‍යා දෘෂ්ටිකටපත් වෙනවා ඊට පස්සේ. නෝ නැත්ත කතාව නම් ඔන්න ඔය කියපු දෙයි. ඇයි කපුට ඔච්චර කෑම හොයන්නේ? අපි කියනවා කපුටා කියන සතා බෙදාගෙන කන්න කැමති එකෙක් කියලා. බෙදාගෙන කන්න කැමති කෙනා කපුටෙක් නේද ඌ? කාකා කාකා කියලා කෑ ගහනකොට අපි හිතනවා මේ මොන කාකා කියලා කෑ ගහනකොට පිට අනික කපුටොත් එනවනේ උතනට. අපි හිතනවා කපුටා කියන්නේ හරි සමුගේ සම්පන්න සතෙක්. කෑමක් හම්බුනාට පස්සේ කාක් කාක් කියලා කතා කරලා අනිත් අර ඒ කට්ටියත් එක්ක බෙදාගෙන කන එකෙක් කියලා. ඉතින් බෙදාගෙන කනවනම් මොකටද පොරකන්නේ? අනිත් එක කාලේ කොටල ඉවරලා අර කෑම මේ මස් කෑල්ල අරගෙන දුවන්න හදන්නේ. බෙදාගෙන කන්න නම් ආ. එහෙනම් කාක් කාක් කියලා කෑ ගැහුවේ. ඒ කෑම දැක්කට පස්සේ පිටින් අර මේ මහා වෙලාව බඩගින්න හිටපු සතා. ඌ කෑගගා කෑගගා අර තියෙන ඌස්නේ පිට කරගන්නවා කටින්. මොකද අපි හිතන්නේ මොකද්ද? අනික කපුටන්ට කතා කරනවා. හරි සමගි සම්පන්නයි කියලා. ඔක්කොම මේ Tamanට කැමති විදිහට හිතාගන්න ඒවා තමයි මිනිස්යාගේ තියෙන්නේ. කපුට කියන්නේ මහා කෑදර සතෙක් කියලා කියන්නේ ඒකයි. ඔය සෙනසුරු අපල වලට කපුටන්ට එළඟි තෙල් පූජාව කරන්න එළඟි තෙල් දාලා කිරිබත් හදලා දෙන්න කියලා කියන්නේ ඒකයි. එළඟි තෙල් පොඟවපු පහන් tira තියන්න කියලා කියන්නේ ඒකයි. මොකද ඒක එළඟ තෙල් පොඟවපු පහන් තිරේ ඉලගත්තට පස්සේ පිටින් පහන් තිරේ ඇතුලේ එළඟ තෙල් තියෙන නිසා අර බඩේ තියෙන ඌස්නේට ගොඩක් දුරට පිළියමක් හම් වෙනවා. ඒක මහා පිනක් ඒක කරන එක. මහත්ඵලයක් මහානිසංසයක් නම් නෙමෙයි. නමුත් පිනක් සිද්ධ වෙන දෙයක්. ඔය එළඟ තෙල් දාපු පහන් තිරේ ඇතුලේ නැත්නම් එළඟ තෙල් දාපු ඔය කිරිබත් අරේ මේ කපුටන්න දෙන එක. හොඳයි ඒක දෙන්න ඒක දෙන්න නොදෙන්න එපා. ඒව මිත්‍යා දෘෂ්ටි ගණයට දාන්න බෑ. තථාගතයන් වහන්සේ කවදාවත් ඒව මිත්‍යා දෘෂ්ටි ගණයට දාලා නැහැ. කපුටි උඩ කන්න ටිකක් දෙන එක කොහොමද මිත්‍යා දෘෂ්ටියක් වෙන්නේ? හැබැයි කපුටි උඩ කන්න දීලා නිවන් පතනවා නම් එහෙම තමයි මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. කපුට ගාවට ගිහලා අනේ මට නිවන දීපන් කියලා කපුටගෙන් ඉල්ලුවොත් එහෙම. මේක වෙන වැඩක් නෙමෙයි. ඒක නිසා ඒවා මිත්‍යා දෘෂ්ටි ගණේට වැටෙන්නේ. එහෙම නැත්නම් කපුටි උඩ කන්න දෙන එක මහා පිනක් පින්වදනේ කරගන්නේ. එළවෙල බෝතලයක් ගෙනත් තියාගෙන කපුටි උඩ කන්න ටිකක් දෙන්න ඒක බොහොම හොඳ වැඩක්. ඒකෙන් සෙනසුරු අපලයක් තියෙනවා නම් පොඩි හරි සුළු හරි දෙයක් දුරු වෙයි. අපල හැදෙන්නේ ඇයි? ඵලයේ ඵලයේ පැත්තකට දාලා ඉවරලා අපල වැඩ කරගත්තාට පස්සේ අපල නේද හැදෙන්නේ ඉතින්. ඵලයේ එකක් කරන්නේ තව එකක්. මේ ලෝකේ සත්පුරුෂයන් වහන්සේලා හොඳයි කියලා සම්මත කරගත්ත දේවල් ඔක්කොම පැත්තකට දාලා පිඟුදින අපල වෙන වැඩ කරගත්තාට පස්සේ තමයි ඉතින් අපල වෙන්නේ. ග්‍රහණය කරගෙන ඉඳලා පිඟුදින මේ ග්‍රහණය කරපු දේවල් එතන ඉවත් වෙලා ගියාට පස්සේ ග්‍රහයෝ කියලා පිරිසක් හැදිලා එනවා. ඕව නවත්තන්න බෑ. ඊනවද ග්‍රහ අපලයේ කියන එක හැදිලා එනවා. සෙනසුරු අපලේ හැදිලා එනවා. ඉතින් ඕකයි ස්වභාවය. ඉතින් ওই ස්වභාවය එනකොට තියෙන ග්‍රහතාරකවල වලට බැලලා හරියනවනේ. අනේ මේ ගහයින්ද මට වෙන විපත කියලා ගහයන්ට බැලලා හරියනවනේ. ඒකෙන් තථාගතයන් වහන්සේ කිව්ව උඹලා කරගත්ත පාප කර්ම උඹලාට පරිසම්දින උන ග්‍රහතාරකවලට බැලලා මොනව කරන්නද කියලා. එහෙනම් ගහද විරුන්ට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. තමන් කරපු පාප කර්මය තමන්ට පරිසම් දෙන්නේ නැහැ. එහෙනම් ඒකට කරන්න ඕනේ පින්වතුනි තමන් කරපු පාප කර්මයෙන් මිදෙන්න වැඩපිළිවෙලක් කරගන්න. එහෙනම් සෙනසුරු අපලයක් තියෙන කෙනා පින්වතුනි කපුලන් විතරක් කන්න දෙන්නේ ඉන්නේ නැතුව සෙනසුරු අපලෙන් කියන දුකට හේතුවකේ මොකද්ද කියලා හොයලා බලන්න. මේ ඔක්කොම මේ දහම් කන්දේ තියෙනවා පින්වතුනි මේ දේශනා කරපු දේශනාවල අහලා බලන්න මේ තැටි හොයාගන්න. මේ අපේ ස්වාමින් වහන්සේගෙන් ඉල්ලගන්න. මේවා ගැන දීර්ඝ දේශනා කරලා තිනවා සෙන්සුරු අපලේ කියන්නේ මොකක්ද සෙන්සුරු අපලේ පරිසම් දෙන්නේ කොහොමද ඒවෙන් බේරෙන්නේ කොහොමද ඒ ඔක්කොම කියලා තියෙනවා. ඒක ඒවා මිත්‍යා දෘෂ්ටි ගණයට දාන්න බෑ මිනිසුන්ට තියෙන ප්‍රශ්න ඔය. මිනිසුන්ට තියෙන දුක් ස්වභාව වලින් එකක් ඔය. එහෙනම් ඒකෙන් මිදෙන්න ක්‍රමය තථාගත ධර්මයෙන් හොයාගන්න පුළුවන්. එහෙනම් ඒව හොය හොයා ගන්න. මේ පින්වත් පිරිසකින් අහන්න. ඒ CD ටික හොයා ගන්න. ඒ CD ටික ගෙන්න ගන්න. ඕක විතරක් අහන්න නැතුව ඒව තව පිරිසකට අහන්න දෙන්න. මේ ගම පුරාම මේ CD ටික බෙදලා දෙන්න. අනේ මේ දහම අහන්න කියලා කියන්නේ. දැන් ඔබට වැටහුණානේ මොන හරි දෙයක්. අද මම මෙතනට වැඩි අපේ ස්වාමීන් වහන්සේ නිසා. ඊළඟට ඔබ නිසාත් වඩින මට්ටමක් හදාගන්න. ඔබ නිසා වඩිනවා කියලා කියන්නේ මේ මුළු ගමම බණහන පිරිසක් බවට පත් කරන්න. ගමේ ඉන්න කොල්ල 10 15ක් පැවිදි කරවන්න. මේ නිවන් මඟ පසක් කරගන්න මහා උත්සාහයෙන් නීරෙන් කටයුතු කරන මේ උත්තම පිරිසක් බවට පත් කරන්න. ගමන සම්බුද්ධ ශාසනයේ අයිතිකාරකම ගන්න. අපේ ගමෙන් පැවිදි වෙච්ච උත්තමේ තමයි අර මඟ වඩන්නේ කියලා Tamanට මහා සතුටක් ඇති කරගන්නේ. අපේ පවුලේ අපේ මල්ලි තමයි අර පැවිදිලා ඉන්නේ කියලා මහා සතුටක් ඇති කරගන්නේ. ඒ මට්ටමේදී කරගන්න තමන්ගේ ජීවිතවල. තමන්ගේ දරුවා පැවිදි කරගන්න. අනේ මගේ දරුවා පැවිදි වෙලා මට සම්බුද්ධ ශාසනේ අයිතිකාරකමක් හම්බුණා. ඉතින් එහෙම වැඩ පිළිවෙලක් තුල ඉන්න. එහෙනම් සෙනසුරු අපලයට පිඟුදින තමන් ප්‍රතිකාර කරන්න නම් බලන්න ඕනේ මොකද්ද හේතුව කියලා සෙනසුරු අපලේ ඉන්න. සෙනසුරු අපලේ ඉන්න හේතුව හොයලා බලලා ඒකටයි පිළියම කරගන්න ඕනේ. මෙහෙර විහාර කඩලා මිදලා දැම්මා. මිනිසුන්ගේ අතපය කල්ලා දැම්මා. මිනිසුන් නැගී හිටින්න බැරි කළා. ව්‍යාපාර කටයුතු කඩා බිඳලා හේරලා දැම්මා. ඔය දේවල් කළා සංසාරය ඇතිස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? ඒවෙන් පිටිපස්සෙන් ඇවිදලා ඉවරලා දැන් ඒව පහර දෙන්න පටන් ගන්නවා. ඒ දරු මම්මාවත් කඩා හීරවල දැම්මා. ඔය දේවල් කළා කළා කළා මැරලා ගිය කෙනා පිඟුදුනේ දැන් ඔන්න සෙනසුරු අපලේ කියලා ඉවරලා දැන් වැටකේ පඳුරක් හිටවල හරිනවද ඔකට? ඒකෙන් බේරෙන්න පුළුවන් වැටකේ පඳුරක් හිටවල. නෑ Taman තේරුම් ගත්තා මට මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ මොකද හේතුව? මෙන්න මේක කරපු නිසා මේ දහබල් වැඩ කරපු නිසා. ඒක නිසා නිතර නිතර පන්සලට එනවා විහෙර විහාර හදනවා. කැල්ල මිදල ගිය දැන් තියෙනවා නම් ඒව නිර්මාණය කරන ප්‍රතිසංස්කරණය කරනවා. වැසිකිලි කැසිකිලි හදලා දෙනවා. ඒ දනු මම්මාවත් නගා සිටවනවා. මිනිස්සුන්ට උදව්පදව කරනවා. ඒ කණියොත් කල්ලි වෙලා පිංගුතනි මේ පින් දාර තෙරදුරු දෙවියට අනුමෝදන් කරනවා. මං ඒ කාලේ නම් නරක වැඩ කළා තමයි. නමුත් අද මම තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මය තුළ හික්මිලා යන කෙනෙක්. මගේ අතින් ඒ වගේ වැඩ අදාළ වෙන්නේ නැහැ. මම මේ කරගත්ත මේ මේ જાතිය පින් කරගෙන ඉන්නේ. මේ පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙන. අනුමෝදන් වෙලා මාව නිදහස් කරන්න. ඔන්න පින් සෙන්සුර අපිට බේත. ඒ වගේ කවුරුන් ටික කන්න දුන්නා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කපුටන්න කන්න දින සෙනසුර අපලේ නිදහස් වෙන හදනවා නම් පිංගුතුනි හරි ලේසිනේ. ඊළඟ මිනිහෙක් මරලාම කපුටෙකුට කන්න දුන්න වැඩේ ඉවරයි. එහෙනම් දුක දැනගන්න දුකට හේතුව දැනගන්න දුක නැති කිරීම කියන එක දැනගන්න දුක නැති කරන මාර්ගය දැනගන්න. චතුරාර්ය සත්‍ය හැම දුකකටම දාලි වෙලා දුකෙන් නිදහස් වෙන මාර්ගයටපත් වෙන්න. මේකයි පිංගුතුනි සම්භාවය. ඉතින් මේ ධර්මය අද 1000 2000 3000 4000ක් ඇහුවනම් ඔය හැම කෙනෙකුටම යම් දහමක් අවබෝධ වෙනවා. ඒකයි කියන්නේ මේ ධර්ම ප්‍රචාරය කරන්න පුළුවන් තරම්. නිර්මල බුදුදහම නැගෙන වෙලාවේදී පිළිදෙන මේ ධර්මයේ ප්‍රචාරය කරන්න හැම කෙනෙක්ම පුළුවන් තරමේ. තමන් රැකී ආරක්ෂා කරන තැන් වලට මේ CD එකක් ගහලා ගිහිල්ලා දෙන්න. CD ටිකක් ඉල්ලගෙන ගිහිල්ලා දෙන්න. පිරිසට බණ අහන්න කියන්න. තමයි ගමේ ඉන්න හැම කෙනාම ධර්මය අහන පිරිසක් බවට පත් කරන්න. එතකොට ගමේ තියෙන අදන් තේට්ටම් වෙන වැඩ ඔක්කොම නතර වෙලා යයි. හැම කෙනාම ධර්මයේ හැදෙන මහා ශ්‍රේෂ්ඨ සමාජයක් බිහි වෙයි. ඒක තමයි පිළිතුර සම්බුද්ධ ශාසනයේ තියෙන රටක වෙන්න ඕනේ. අපි එංගලන්තේ ඉන්නකොට බෞද්ධයන්ට පුදුම තැනක් තියෙන එංගලන්තේ. මොකද බෞද්ධ කියන ප්‍රජාව හරි හොඳයි කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ. හරියට හරි ඉතින් බෞද්ධ කියන පිරිස හොඳයි. බෞද්ධයි කියලා කියාගන්න පිරිස තමයි හොඳ නැත්තේ. ඒක නිසා බෞද්ධ සමාජයක් හදන්න අපි වැඩ පිළිවෙලක් කරගමු. ඔබ නිවන් දකින්න උත්සාහ කරන්න පළමු කොට. එතකොට බෞද්ධ සමාජය කියන එක හැදෙයි. පුළුවන් තරම් ඔබ දහම අවබෝධ කරගන්න තව කෙනෙකුට දහම අවබෝධ කරලා දෙන්න. ඔය කියන කරුණ ටික කළා නම් පින්වතුනි ඔබට මේ මඟඵල සකස් කරගෙන මේ වැඩ පිළිවෙල කරගන්න පුළුවන්. සම්බුද්ධ ශාසනය තියෙන වෙලාවේ මේක කරගත්තේ නැත්නම් ඒක මහා අපරාධයක් වෙනවා ජීවිතේට. හොඳයි පින්වතුනි එහෙමනම් බොහෝ වෙලාවක් අපි සද්ධර්මයේ කතා කළා. දැන් ඔබ වගේ ඉස්සරහට ඇවිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා මේ සද්ධර්මයක බිඳු මාත්‍රයක්වත් අවබෝධ කරගන්න නැතුව Tamanට ඕන දේ කර කර ඉඳලා මැරිලා ගිය පිරිසක් ඉන්නවා කියන්නේ දැන් දුක් විඳින. දැන් ඔය පිරිස අතහැරලා දාලා හරියන්නේ නැහනේ. ඔය දුකෙන් පුළුවන් නම් නිදහස් කරවල ඉවරලා දැන් තේරිලා ඇතිනේ. මේ යතිවරයන් වහන්සේලා කාලය තිස්සේ දේශනා කළා මේක අහගන්න නැතුව ඔය පැත්තකට අතහැරලා දාලා ගිය පිරිසට දැන් තේරිලා තියෙන ඔය කියන වැඩි. ඒක නිසා පිංගුතුනි තථාගතයන් වහන්සේ ඒ පිරිසවත් අතහැරියේ නැහැ. ඒ පිරිසට පුණ්‍ය අනුමෝදනා කරන ක්‍රමවේදයක් දේශනා කළා. ඒක නිසා අපි විතර අපි මේ සීල දනාව දීපත් කළ පුණ්‍ය අනුමෝදනා කරන එක අපේ යුතුයකම. එතනින් ඇදලා ඉවරලා සුගති අත්බැවයකට පත් කරලා එතනින් හරියට මේ ධර්මය අහලි වෙලා නිවන් දැකපල්ලා කියන පත් කරන එක. දැන් මේ වෙලාවේ අපිට විතරයි ඒක කරන්න පුළුවන්. දැන් ඒ අයට කරගන්න බෑ පිනක් දහමක් කියන්නේ. පිනක් දහම කරගන්න පුළුවන් වෙලාවේ උඩ පැන පැන හිටියා. දැන් අනුන්ගේ පිනෙන් යැපෙන පිරිසක් බවට පත් වෙනවා. ඒකයි මම ඔබට කිව්වේ ඒ තත්ත්වෙට වැටෙන්න එපා කියලා. ඒ තත්ත්වෙට වැටෙන්න නැතුව මේ අත්බැවිදී කොහොම හරි මේ සුගති මාර්ගය හදාගන්න කියලා. එහෙනම් පිටුදුනේ මේ පිරිසව සිහිපත් කරලා මේ පිරිසට පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන්න සීලම දෙනවා. මේ කියන දේවල් හොඳට සිහිපත් කරගෙන එයාව හොඳට සිහිපත් කරගෙන සිහිපත් කරගෙන එයාට පුණ්‍ය අනුමෝදනා කරන්න පිටුදුනේ ඉන්න තැනකින් ගැලවිලා ඇවිදින්න. මේ සුගති මාර්ගයකටපත් වෙලා ඉවිල්ලා කොහොම හරි මේ නිවන් මඟ පසක් කරගන්න කියලා මහා කරුණාවක් හිතේ උපදවාගෙන. හොඳයි පින්වතුනි එහෙනම් පළමු කොටම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළන මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඒ වගේම පින්වතුනි ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මහත් වූ වේද මාංශයෙන් යුක්තව මේ මඟඵල සකස් කර ගැනීම උදෙසා උත්තරීතර අරිහත්ත්වේ පූර්ණී කර ගැනීම උදෙසා අප්‍රේත ධෛර්යයෙන් කටයුතු කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස සිහිපත් කරගන්න ඒ වගේම පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ උදෙසා මහත් වූ අපකැපීමෙන් කටයුතු කරන්නා වූ මහානායක අනුනායක ආදී වශයෙන් මේ ලෝකත්‍රයේ වැඩ වාසය කරන්නා වූ සීලමු සංඝයා වහන්සේලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් වහන්සේලා ඒ සීල දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලමු පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරේ විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ උත්තරයන් වහන්සේට යම් කිසි කරදරයක් දෝසාන්ධකාරයක් තියෙනවනම් ඒ සිළු දෝසාන්ධකාරයන් දූරින් භූත වේවා ග්‍රහපලයක් තියෙනවනම් ඒ සිළු දෝසාන්ධකාරයන් දූරින් භූත වේවා යක්ෂ බෙද පිසාජ මලගල කුම්බාන වේද වෙන දෝසාන්ධකාර තියෙනවනම් රස්වාකටවා හෝමහායෝල් දෝසක සංඛා දෝසාන්දේ කාර තිනවන හිසේ සිට පාදාන්තේ දක්වා වූ යම්කිසි රෝගාබල දෝසාන්දේ කාර තිනවන ඒ සිළු දෝසාන්දේ කරන් ගසා දුරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතනි මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කර වදාළ නිජිතේ ශ්‍රී සද්ධර්මයේ මුග පරම්පරාවෙන් පවත්වගෙන එන එදා මාතලේ අලුලින් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ අද අපේ අතර ත්‍රිපිටකයේ පත් වෙනකන් අප කප වේලා කටයුතු කළා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් වහන්සේලා සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්තම කෙරෙහි විහිදුල පතුලරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් එයත් යම් එයත් යම් දබා විස්ථානයේ හිනවන ගෙන් අතමි දේවා අජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙනේ යට පින්වන මොදන් කරන්නේ ඒ වගේම පින්විතනි මොහොතකට සිහිපත් කරගන්න ඔබගේ ආරාධනා පිළිගෙන මේ ස්ථානයට ආවා වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන සම්සේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ සින්වස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ විහිදුල පතුලරණේ පිං විහිදී පැතිරියාමින් එයගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතේ මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තගතවන් දෙදුනා වූ සීලමු ඥාතිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ගුරුවරු ඥාතිත මිත්‍රාදීන් වැඩිහිටියෝ ඒ වගේම පින්විතනි තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමි දිරියන් සේවක සේවිකාවන් ඒ වගේම මහා දරුණු යුද්ධයක් පැවතිච්ච කාලෙක මිය පරලෝ ගියා වූ සතුරු හෝ මිතුරු හෝ සාමාන්‍ය වැසියෝ ඒ සිළු දෙනාවත් මේ ලාව සිහිපත් කරගන්න ඒ වගේම පින්විතනි මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්ප 90ක් ඇතුළත Tamanට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාතිත මිත්‍රාදී වෙච්ච මේ සීළු දෙනාවත් සිහිපත් කරගෙන අපි දිනස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුලන නේපින් විහිදී පැතිර යාමෙන් එයාත් යම් කිසි අභාව මේ ස්ථානයේ හින්නුන නම් එයින් අත මිදේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිසින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්විතනේ මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 90ක් ඇතුළත තමන් විසින් අවදාසාදාන දෙලක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිලා අද ඔබව විනාශ කරනවා කියාගෙන ඔබගේ පිටිපස්සෙන් ඇවිදින්න ඔබගේ ආර්ය ගමනට බාධා කරනවා නම් ඔබගේ ලෞකික ජීවිතයට බාධා කරනවා නම් ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ හේලම පුණ්‍ය ගංගා කුසල ගංගා අය කෙරෙහි මිහිදුල පතුලන නීපින් මිහිදී පැතිරී යාමින් එය ඒ අභව ස්ථානයෙන් අසමි දේවා දස කුසලයෙන් මෙදෙත්වා දස කුසලයෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිගින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරනවා විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නා පිළිත් විශේෂයෙන් පිළිඳලා අද මේ ස්ථානයේ විවර කළ මේ ස්ථානයේ සද්ධර්ම දේශනාවක් සංවිධානය කළේ අප කැප කළ කටයුතු කළා වූ අපේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නා වූ සීලුම ස්වාමීන් වහන්සේලා ඒ වගේම මේ උදෙසා අප කැප වෙලා කටයුතු කළා වූ දායකකාරකාදී සීලුම දෙනා මේ වෙලාවේ සිහිපත් කරගන්න ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මයේ උන්නති උදෙසා ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කිරීම උදෙසා තමන් විසින් මේ සමාන්දී හරි හම්බ කරගන්නා වූ ධනෙන් කොටසක් කැප කරලා කැප කරලා කටයුතු කරන්නා වූ පිරිස් ශ්‍රමය කඳුලක් කැප කරලා කැප කරලා කටයුතු කරන්නා වූ පිරිස් ඒ හඳ වෙනවා සිහිපත් කරන ඒ වගේම තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුවා දරුවෝ වැඩිහිටියෝ ගුරුවරු ඥාතිත මිත්‍රාදීන් ඒ වගේම ස්වාමි දරුවන් ස්වාමි දිනියන් සේවක සේවිකාවන් ඒ වගේම පිඟුතුනි මේ රට ආරක්ෂා කරන්නා වූ පිරිස රට පාලනය කරන්නා වූ පිරිස රට සංවර්ධනය කරන්නා වූ පිරිස මේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සින්දස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරේ පිහිඳුල පතුල වලින් මේ පින් විහිදී පැතිර යාමෙන් එයාට යම් කිසි ගහපල උපද්‍රව දෝසාන්ධකාර තිනෝ නම් ඇස්වා කටවා හෝ ආවල් දෝස සංකා දෝසාන්ධකාර තිනෝ නම් යක්ෂ පේත පිසාජ මලගල කුම්බන්නදී වෙද පැමිණි දෝසාන්ධකාර තිනෝ නම් ඒ සිළු දෝසාන්ධකරන් අසාදූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්විතන මොහොතකට සිහිපත් කරන අද මේ සඳ විදල සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තප්පුණා නම් ඒ ආහාරයෙන් පානේ ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගික කරන ඔබ සද්ධර්මය අවබෝධ කරගන්න නැති එවනම් ඒ ආහාර පාන සැකැස්මෙලා එදා ඈතත් ඉඳිලා වැවුවමුණු සකස් කරලා එළවේලි සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළිල කරගන්නකම් අප කැප කරලා කටයුතු කළා වූ පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න ඒ වගේම මේ ආහාර පාන සැකැස්මෙලා තමන් ඉතින් මේ සමාධිය හරියම් පුරගත ධනෙන් කොටසක් කැප කරලා කැප කරලා කටයුතු කරපු පිරිස් ඒ වගේම තමන්ගේ ශ්‍රමයෙන් දායක වුණා වූ පිරිස ඒ සිළු දෙනා වස්සිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිනම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුලන නේපින් විහිදී පැතිරියාමින් ඒත් යම්කිසි අභාවස්ථානයේ හිලුණන් එයින් අතමි දේවා ආජරාමර සංඛ්‍යාත නිගලින් සන සිම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්විතල මොහොතකට සීපත් කරනවා දෝ මේ ස්ථාන වේදල සත් ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ මහා වර්ෂාවෙන් ආරක්ෂා වෙලා වැසිමඳුරන්ගේ ආරක්ෂා වෙලා සත් ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය නිසා. එවනම් මේ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඒ වගේම පින්විතල මේ විහාරස්ථානයේ සංඝතතු කරලා පූජා කළා වූ යම්කිසි පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාවත් සීපත් කරන ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ වාසය කළා වූ සීලොම් භික්ෂුන්ගේ ආවහන්සේලා ඒ වගේම පින්විතල මේ විහාරස්ථානයේ මේ භූමියේ මුල් පදිංචිකරුවන් ඉන්නවා නම් ඒ සියලු දෙනා ඒ වගේ මේ විහාරස්ථානයේ ගොඩනැගීම උදෙසා ගඩොලක් ගඩොලක් ගානේ මේ ස්ථානෙට ගෙනහල්ලා බැඳලා කළ සකස් කළා වූ පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනා මේ වගේම ශ්‍රම කඳුලකින් හරි දායක වුණා වූ පිරිස තමන්ගේ ධනෙන් අපකප කළ කටයුතු කළා වූ පිරිස ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇකෙරෙත් විදුල පතුලරේ නේපින් විහිදී පැතිරී යාමේ නේ යත්යම් කිසි අභව ස්ථානෙක ඉන්නවනම් එයින් අපි නිදේවා දස කුසලින් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධිහින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යඩතින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පිළිඳින අවසාන වශයෙන් සිහිපත් කරන අද මේ ස්ථානෙට බොහෝ දුර බැහැර ඉඳලා ඉන්නේ නැති අපිත් බොහොම දුර බැහැර ඉඳලා මේ ස්ථානෙට ඇවිදින්න මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් අපි මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම පිළිඳින මේ දේශනා පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම දුර බැහැර ඉඳලා ඉන්න කෙනෙකුට උනත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට මේ මයික්‍රොෆෝන ආදී වශයෙන් දේවල් ආධාර කරගෙන අපි සද්ධර්ම දේශනා පවත්වන ඒ වගේම සජීවීව ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට මේ සද්ධර්ම දේශනාව ද ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සිළු දේ උදා වෙලා තියෙන විද්‍යාඥ වශයෙන් සම්මත පිරිසක් සහ ඒ වගේ අන්තේවාසික විරසක් විසින් ලෝකෙට දීපු දහම් දායාද නිසා මෙන්න මේ දේවල් උපයෝගී කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පින එයාටත් අනුමෝදන් වෙන කැපයි පිඟුදින මේ නිසා ඒ දේ සියලු දෙනා වස්සීපත් කරගෙන විසින් රැස් කරගත් ආ උසීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුන පතුලරණේ පිං විහිදී පැතිරී යාමේ නේයත් යම් කිසි අභාවී ස්ථාන හිනෝ නම් එයින් අතමි දේවා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍යයක් ක්‍රියා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්නේ එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමයිමින් මේ මිහි මඩලත් මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන සීලම දෙනා. ඒ වගේම පින්විතනේ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමින් ඔබ අප සීල දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්දවේ තුලදීම බුදුපසේ බුදුමහාතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමූර්ත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ සීල දෙනාට තෙරුවන් සරණයි. සීලම දෙනා මෙත් ආශිර්වාදේ ලබා ගන්න මාත් එක්කම මේ දේ සජ්ජායනා කරන්න. වාගගින්නෙන් නිදෙත්වා දේශගින්නෙන් ලෝකිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ සුඛිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු